ගයි පිළිගැනාට පෙරවන කරන අපි කල්තාවකෙත් අපි සාකච්ඡා පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අර මේකට පුරුදුච්ච කටේ නිසා ලිඛිත ප්‍රශ්න තියෙනවා. කෙසේ නමුත් මේ ලිඛිත ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේදී යම් කෙනෙකුට සභාවෙන් ප්‍රශ්න අහන්න තියෙනවනම් එනකම් මේක පිළිබඳව අදහස් මත මතාන්තර ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒක නැකලින්නවා කරනවා කියලා ඉදිරිපත් කරන්න. ඒ අනකොත් සභාවෙන් මතුවෙන මතුවෙන ප්‍රශ්න මතුවෙනතුරු සම්මිලිත ප්‍රශ්නත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්සේ ඉදිරිදා ජීවිතයේ ඉන්ද්‍රිය සංවරය කරගන්න කෙසේද? හා හේතුඵල නිරෝධය බලපාන්නේ කෙසේද? එතකොට මේක මේ මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරා ඉතින් අපි මේ කරන සතිය කොහොමද ජීවිතේ දේවල් වලට සම්බන්ධ කරගන්නේ කියලා. ඒ වගේ මේ ධර්ම සාකච්ඡාවේදී අපි පුළුවන් තරම් උත්සාහ කරා මේ දේවල් වල තියෙන සම්බන්ධතා අන්තර් සම්බන්ධතා තමයි හේතුඵල වාදයේ සාකච්ඡා කරන්නේ. ඒකම ඉදිරිපත් කරගෙන මේ ප්‍රශ්නෙට ගැලපෙන විදිහට අපි බලමු කොහොමද ගන්නේ කියලා. මේ ඉන්දිය සංවරයේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ කොතනද තියෙන්නේ කියලා බැලුවොත් බොහොම ලස්සන සූත්‍රයක් මට මතක් වෙනවා මේ සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා ඒක මජ්ක්‍ධිම නිකායේ නෑ අංගුත්තර නිකායේ අටක නිපාතේ වගේ ඇත්තේ කියලා බලන්න ඒක හරිය මේ හේතුඵල ධර්මයේ සහ ඉන්දිය සංවරය අතර ඇති දෙක මැද ਸਰවඥාත හිතීම ඇඳලා පෙන්නනවා. ඒ සූත්‍රය යන්නේ මෙහෙමයි. ඒක පාරණක ਸਰවඥාත ඉදිරිපත් කරන සිද්ධියක් තියෙන ඉතිහාසයක් පෙන්නන්නේ. ඇයි ඒක කියන්නේ කියලා. නමුත් මට හිතෙනවා අනුකම්පාවෙන් පිළිසරදී මතුවෙන ගොඩක් ප්‍රශ්නට උත්තර හම්බෙන්නේ නිසා සූත්‍රේ නම සති සම්පජඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍රේ කියනවා සති සම්පජඤ්ඤම් වික්‍රේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස අතුපනි සම්මෝති හිරොත්තප්පන් කියලා. මහනි යම් තැනක යම් කිසි කෙනෙක් ආව සතිය සහ සම්පජඤ්ඤය. අපි සිංහලට ඒක දාන්නේ සීය සහ නුවණ. සිහි නුවණ දෙක නැත්තම් එයා ළඟ බයලජ්ජාව පහළ වෙන්න තියෙන පදනමවත් නැහැ කියලා. සති සම්පජාන්නේ නැති කෙනා ගාව බයලජ්ජාව කියලා කියන්නේ පවට බය සහ පවට ලැජ්ජාව. පාලියෙන් ඒක සඳහන් කරන්නේ හිරියොතක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා moral shame and moral fear, healthy shame and healthy fear කියලා. එතකොට සති සම්පජාන්නේ නැති කෙනා ගාව බයලජ්ජාවක් නැහැ කියලා අපිට සිංහලෙන් දාන්න පුළුවන්. ඒක සාරුවත්න දේශනාවේ සඳහන් වෙන්නේ සති සම්පජාන්නේ නැති සති සම්පජාන්නේ වියුක්ත පුද්ගලයා ගාව බයලජ්ජාව පහළ වෙන්න ඕනේ පදනම නැහැ. අතුමනි සංහෝති උපනිශ්‍රේ සම්පත්තිය නැති වෙනවා. බයලජ්ජාව පහළ වෙන විදියක් නැහැ. ඒක නිසා අපි දන්නවා බයලජ්ජාව තමයි මේ අපි කර්මේ සාකර්ම ඵලයේ පිළිගන්න පැත්තට හොඳ කටයුතු කරන්න, දන් දෙන්න, සිල් රකින්න පෙළඹවන්නේ පවට බය සහ පවට ලැජ්ජාව නිසා. ඒක ලෝක පාලක ධර්ම වශයෙන් උත්, දේව ධර්ම වශයෙන් උත්, සුඛ ධර්ම වශයෙන් උත්, සුඛ ධර්ම වශයෙන් උත් බොහෝම බරපතල වටිනාකමක් ආරවත්තන්සේ දීලා තියෙනවා. දේව ධර්ම සූත්‍රයේ ජාතකයේ කියලා බලන්න ඒක පෙන්නලා දීලා තියෙනවා බොහොම ලස්සන ජාතක කතාවක්. පොඩි දරුවන්ට හරි හොඳයි. මම දැකලා තියෙනවා හරියට ඒක චිත්‍ර කතා මාර්ගයෙන් පෙන්නලා දීලා තියෙනවා. කෙසේ නමුත් ඒක නෙමෙයි අපේ මාතෘකාව. සති සම්පජඤ්ඤය නැත්නම් බයලජ්ජා දෙක නැහැ. සිහියේ බුද්ධිය දෙක නැති කෙනාට බයලජ්ජාව පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙනවා හිරත්තම් බික්කවේ අසති හිරත්තම් විපාක විතු වේ විපන්නස්ස හතෝපන සංගෝති ඉන්ද්‍රිය සංවරෝ. යම් කිසි ගාව බයලජ්‍ය දෙක නැතිනම් බයලජ්‍ය දෙකෙන් වියුක්ත නම් එයා ළඟ ඉන්ද්‍රිය සංවරය බලාපොරොත්තු වෙන්න එපා. ඉන්ද්‍රිය සංවරය පාලවීමේ හේතු නැහැ. ඒකට අවශ්‍ය කරන පදනම නැහැ. ඒක එතනින් තමයි අපිට ගන්න තියෙන්නේ. සාති සම්පජාන්නේ යම් කෙනෙක් කොතනකදී ජීවිතේ හඳුල්ලා දුන්නොත් ඒ පුද්ගලයාව අනිවාර්යයෙන්ම හේතුඵල ධර්ම යන නොබෝ කලකින් අනුන්ගේ මානසිකත්වයට සලකන ගතිය, සතුන් මරන ගතිය, හොරකම් කරන ගතිය, ආදී කායික වාචික ක්‍රියා පිළිබඳව moral responsibility එකක්. ඒක නැත්නම් සදාචාරාත්මක වටිනාකමක්, වගකීමක් එන්න පටන් ගන්නවා. ඒක මේ නීති පද්ධතියින් හෝ පවරපු දෙයක් නෙවෙයි, මානව හිත. Taman කරන දේ පිළිබඳ සීලුත්‍ය ඇති කෙනාට සදාචාරාත්මක වගකීමක් කියනවා. මෙන්න මේ සදාචාරාත්මක වගකීම තමයි කෙනෙකුගේ ඇහැ කන දිවනාසය කය මන කියන දේවල් සංවර කර ගැනීම පිළිබඳව මූල පදනම ෆවුන්ඩේෂන් එක තියෙනවා. මේ ප්‍රශ්නට කියනකොට එදිනදා ජීවිතයේ ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න නම් අපිට ඒකට ආසන්න කාරණා වෙන. ප්‍රොක්සිමේට් කෝස් එක පයිලට් එකක තියෙනවා කියලා පොඩ්ඩක් නිතරම තනුගෙ නෙවෙයි තමන් ගාව තියෙනවා කියලා සලකා බලන්න වෙනවා. බයලජ්‍ය දෙක පහළ වෙන කරගන්න නැති කෙනෙකුට නම් පහළ කරගත යුතුයි කියලා හැඟීමක් තියෙනවා කුසල ඡන්දයක් තියෙනවා ශ්‍රද්ධාවක් තියෙනවා ආ තීරණ ගන්නවා ඒකට පදනම තල වෙන්නේ මේ සති සම්පදාය කියලා. ඉතින් මේ ධර්ම පරම්පරාව සති සම්පදායනේ බයලජ්‍යාව පහළ කරන බයලජ්‍යාංශ ඉන්දිය සංගරේ පහළ වෙනවා. මේ සූත්‍රය ඇසේ නිසා නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඉන්දිය සංගරම් බීක්කවේ අසති ඉන්දිය සංගරම් යුතු විපන්නස හතුමන සංගති සීලක්. යම් කිසි කෙනෙක්ගේ ඉන්දිය සංවරය නැත්තම් ඒ පුද්ගලයා ඉන්දිය සංවරය වියුක්ත නම් එයා ළඟ සීලයක් හිටින්න බෑ. ඉන්දිය සංවරය තමයි සීලයට ආසන්න කාරණා. ඊට පස්සේ පාලි පැත්තක දාලා අපි අර්ථය ගත්තොත් සීලය කියන කෙනාගේ සීලයන් කෙනෙක් නැත්තම් එයා ළඟ හිත විපිලිසර වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. හිත සම්පූර්ණ විචීලනය කරන විපිලිසරයි. ඒ කියන්නේ අන්දමන්තයි. අවුල්සහගතයි. කිසිම කුණකට ගන්න බෑ. නිසා යම් කිසි කෙනෙකුට විප්ලිකර නැති හිතක් ඇති කරගන්න ඕනේ නම් එයාට සම්බන්ධතාවය බලන්න ඕන මේ සීලය සහ හිත කියනවා. සීල ශික්ෂා සහ සමාධි ශික්ෂා අතර සම්බන්ධතාවය දකින්න. විපිලිසර හිත ඒකාන්තම දුක දෙනවා අපේ සාමාන්‍ය කියනවනම් ආමානසික අසහන සහ තරුණ අසහනය කියලා මානසික පීඩනයේ ආතතිය තරුණ අසහනයේ ඉන්නේ විපිලිසර හිතේ. ඒ විස්තර හිත තියෙන කෙනාට කවදාකවත් හිතේ සමාධිය එකලස සංහිඳියාවක් සංසුන්කම ගන්නවා. එහෙම කෙනාට සංහිඳියාව සංසුන්කම නැති කෙනාට ප්‍රීතිය කියන එක අහිමි වෙනවා. සුඛය අහිමි කදීගාර කියන පස්සද්ධිය අහිමි සමාධිය අහිමි ඥානය අහිමි විමුක්ති විමුක්ති ඥාන අහිමි කියලා ලස්සනට පෙළගස්සලා පෙන්න ඒක අනිත් පැත්ත පෙන්නවා මහණියන් කිස් කෙනෙක් ප්‍රසන්න ගන්නේ යුක්තන ඒ පුද්ගලයාට නබෝ කලකින් හිරියොතක් පහළ වෙනවා හිරියොතක් යම් කිසි කෙනෙක් ළඟ තියෙනවනම් එයාට ඉන්දිය සංවරේ කවුරු කියලා දෙන්න ඕන ඉබේම එනවා ඉන්දිය සංවරේ තියෙනවනම් ඒ පුද්ගල ස්වභාවයෙන්ම සීලවන්ත වෙනවා සීල තුන අසුරු කරනවා සීල හිත ආපු ගමන්ම හිතේ තියෙන විපේකර ගති ඇත්තටම කියනවා නම් බය කියන දේ අපි ළඟ තියෙන හතරාකාර බයක් පුසක්ඥේ ගාව නිතරම තියෙනවා. Taman අන්ධකාරයක තන වෙනවට, ලෙඩ වෙනවට, වයසට යනවට මරණයට තියෙන බය. අත්කානුවාද බය කියලා ඒක ඉතින් හිවණල්ල වගේ අපේ පිටිපස්සේ තියෙනවා. සීලවන්ත සීල නැති කෙනා නිතරම උකට බයයි. දෙක අනුන්ගෙන් බණ ගන්නයි. දුසීල වෙනකොට පරානුවාද බය කියලා જાතියක් තියෙනවා. රට්ටු බනිනවා. හදිච්චි කරන හදිච්ච එකයි කියලා බනිනවා. ඒකටත් අපි බයයි. තුන්වෙනි එක තමයි ආණ්ඩුවට නීචයට පොලිසියට නීචයට අහු වෙලා ඉරේ විලංගුව වැටෙනවා කියලා බය. මේ තුනෙන්ම බේරුම මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් අපායට වැටෙනවා. එලකින් පල්ලකට අදගෙන වැටෙන්නේ කොහොමද? ඔඩුව පල්ලකට කකුල් දෙක උඩට තියාගෙන වැටෙන්නේ කියලා කියන ඔය බය තියෙනවා. සීලවන්තයට ඔය බය අතර නැතිනවා. ඒ නිසා හිත විපිලිසර නැහැ. උලංග අදින්න තනකපත් වෙන පහන් දැල්ල වගේ හොඳට හිත ඒකාග්‍ර ඒකාග්‍රම නෙවෙයි අන්ධවන්ත වෙන්නේ. මෙන්න මෙවැනි හිතකට පමණයි මේ සමාධියක් ප්‍රීතියක් සුඛයක් පස්සද්ධිය සමාධිය ගන්න පුළුවන්. එවැනි හිතකට පමණයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන විචා විමුක්ති ලබන්න පුළුවන්. ඒ නිසා මේව ධර්ම පරම්පරාවක්. අපි දැන් ඉන්නේ ඉන්දිය සංවරේ කියන්නේ. අපේ තියෙනවා ඉන්දිය සංවරේ සීල මට්ටම එකක් තියෙනවා සමාධි මට්ටම එකක් තියෙනවා ප්‍රඥා මට්ටම එකක් තියෙනවා. අපිට ආගම උගන්වන්නේ ඔගේ පල්ලෙහාම එකයි. ආගම උගන්වන්නේ සීලයක් රැකලා නැත්නම් සීලය මගින් ඇහැ සංවර කරපන්, කන සංවර කරපන්, නාසය සංවර කරපන්, ජීව සංවර කරපන්, කාය සංවර කරපන්, හිත සංවර කරපන්. ඒක අපිට අපාය බයක් එක තමයි පෙන්නන්නේ. සංවර නොකරොත් අපායට යනවා. ඒ නිසා අපි ඒක රකින්නේ මේ බයට. කවුරුද පටවපු නිසා. මේක කෙලවරක් තමයි බුද්ධ ධර්මයේ මධ්‍යස්ථ ප්‍රතිදාලා තියෙනවා. කෙලවරක් තමයි දේව නිර්මාණ ආගම් වල සිල්පද කියලා කියන්නේ commandments. සිල්පද නෙවෙයි ඒවට කියන්නේ precepts කියන්නේ commandments. කැඩුවොත් සදා කාලික අපායට එකක් කැඩුවොත් ආය කොච්චර දෝ කාලයක් අපායට. මේ පොතේ සඳහන් වෙන්නේ එහෙමයි. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කරනවා. සර්වඥාන්සේ එහෙම සර්වඥාන්සේගේ පහළදීනේ මානව ප්‍රජාට බයක් ඇති කරලා නැහැ. උන්වහන්සේ කියලා දෙනවා සීලේ කැඩුනොත් මට හිත විපිලිසර වෙනවා සමාධිය නැති වෙනවා මේ අමාරු වැඩනවා හැබැයි ඔබ මිනිස්සෙක් නිසා ඕන වෙලාවක ඔබට සර්වඥාන්සේ කරන ශ්‍රද්ධාවෙන් ධර්මයේ කරන ශ්‍රද්ධාවෙන් සංඝයා කරන ශ්‍රද්ධාවෙන් සීලය හදන්න පුළුවන් හැදුවට පස්සේ අපායට යන්න ඕනේ මේ ජීවිතේදීම විපිලිසර නැති හිත පීති සුඛ පස්සද්දී සමාධි ගන්න පුළුවන් ඒ නිසා ඔබ අභව්‍ය නැහැ ඔබ වැඩි දිගට කරුවොත් අර වැඩි වෙනවා කියලා ලස්සනට සීලයක තියෙන අලුත් වෙන්න පුළුවන් තත්ත්වෙ වෙන්න තියෙනවා. ඒ නිසා අපිව දහම් පාසල් වලින්, පන්සල් වලින් පොඩි උන්ටයි අපිට අපි උගන ගන්න හදන්නේ මේ සීලමය මට්ටමේ ඉන්දිය සංවරය. සමාධි මට්ටමේ ඉන්දිය සංවරයක් කියන කියන්නේ සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම අභිනිෂ්ක්‍මණය කියලා එකක් තියෙනවා. ඊයේ මට ඇරලා ගහක් ගලක් හිට ජීවත් වෙලා රූප පේන්නේ නැහැ. හිත ඇවිසින රූප පේන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ නැහැ. හිතාගෙන කාලා මොනවා හරි කළා ගහක් කොළයක් හරි කාලා සමත භාවනා කරලා ඉන්ද්‍රයන්ගෙන් වෙන් කරගන්නවා හිත. ඒ කියන්නේ ජීවන ධර්ම වලින් හිත වෙන් කරනවා. එන්න තමයි කාම සැප, භෞතික සැප, ආමිෂ සැප කියන දේවල් වලින් හිත අයින් කරගුවා නිර්ආමිෂ සැප, ආධ්‍යාත්මික සුඛ, ධිට්ඨි ධම්ම සුඛ, සමත සුඛ කියලා જાතියක් තියෙනවා. ඒකට යන්න ඒ සාමාන්‍යයෙන් අමලගත්ලා පටවන සීල බෑ. තමන් විසින් ඒක තේරුම් අරගෙන කාම ලෝකෙින් වෙන් වෙලා කරන්න ඕනේ. ඒක සර්වචන් වහන්සේ බුදු වෙන ඉස්සර වෙලා හතර පෙර නිමිති දකින්නට අන්තිම පරිද්ද දැකිල්ලේ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් දැකලා පරිද්ද දැකිල්ලෙන් දැක්කේ අනේ ලෙඩ වෙනවට මහලු වෙනවට මැරෙනවා කියන එකට ලෞකික උත්තරේ තමයි පැවිදි වෙනවා කියන්නේ. හැබැයි ඒක විදර්ශනාවෙන් දැක්කත් නෙමෙයි ප්‍රඥාවෙන් දැක්කත් නෙමෙයි නිකන් සමත උත්තරයක් තමයි. ඊට පස්සේ උන්වහන්සේ සමථ දියුණු කරා. ආලාරකාර මුත්තකාරම් පුත්තු සමථ දියුණු කළා. ගිහිල්ලා බැලුවා ඇත්තටම මේ ධ්‍යාන වල ඉන්නකොට ඉන්ද්‍රයන්ගේ සම්පූර්ණම නිදහස්. එහෙන් කමෙන් දෙවෙනි නැසෙ නැත්නම් කාම දර්ශන දැක්කට කෝ තරහන දේවල් දැක්කට ඇහුනට ඒක නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ෆයිබරයිසේෂන් ඇතුලේ සිිතේ තරණය කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අඳු විදියට ආපු ගමන් ආයෙත් අතන. ආයෙත් ආයසරක් අර කාමකෝප ඇති. ආයෙත් සද්දවලට අහු වෙනවා. ඉන්ද්‍රයන් සැපට අහු වෙනවා. හැබැයි ක්‍රමේ දන්නවා මේ පරිසරයේ ඉඳගෙන නැවතත් බංකරයක් අපෝදිගේ සොල්ලාදියෙක් වගේ කට්ටජෝඩිගේ ඉබ්බෙක් වගේ ධානයකට කිය ධානලාභයක් වගේ මේකෙන් අරසලා ඉන්නවා තාකාන. ඒක තමයි එදා තිබුණු தত্ত্বය සර්වඥාගේ ලෝකේ පහළ වෙනකොට මෙච්චරයි මනුස්සයට කරන්න පුළුවන් මේකත් තමයි මේක තමයි අන්තිම මිනිහට බෑ. ඉන් එහාට යනවා නම් ඒක දෙයයන් ආශිල වැඩි. සර්බකාරී දෙයයන් ආගේ වැඩි මිනිස්සයාට බෑ කියලා ප්‍රයත්න අසාරිනවා. නමුත් සර්වඥාන්සේ පැවිදි වෙලා බුදු වෙන්නත් කලින්ම උපාසකව සිද්ධාර්ථ තාපසව ඉඳි මිනිසුව මේක නෙවෙයි මේක එහාට යන්න පුළුවන් මිනිස්සයාට කියලා. මිනිස්ස හිතකට මේක වැඩි හැකියාව තියෙනවා. අන්න ඒ හැකියාව හොයන එක තමයි කිං කුසල කවේසි කිං සච්ච කවේසි කියන්නේ. සීලේන සත්‍යන කිම කුසලෙන කිම හැබැයි ඒක මතක තියාගන්න ඕනේ මේ වෙනකොට සීල මට්ටමේ ඉඳ සංවරය තියාගෙන ධ්‍යාන මට්ටමේ ඉඳ සංවරයක් ඇති කෙනාටයි ඒකට සුදුසුකම් ලැබෙන්නේ. හැබැයි එතෙන්ද ගිය හොඟදෙනේ මේ සමාධියේ ඉන්ද්‍රිය සංවරේ ලොකු දෙයක් කරගෙන ඒකේ ගිලිලා ගත කරනවා මිසක කවදාකවත් ඉන් එහාට යන්න එක්ක බයට එක්ක ඥානෙ නැතිකම කරන්නේ. මේ සිද්ධාර්ථ ගෞතමතුමා මේ වැඩේට අත තිබ්බා. අත තියලා උන්වහන්සේ දැනගත්තා ඒ తాවකාලිකව ඉඳුරංගේ වෙනවීමක් නෙවෙයි අනුසය මට්ටමේ කියන කෙලෙස් ටිකක් කලවලා දාලා ආයත නැවත මතු නොවන තාලෙට ඉන්දියන්ට තියෙන බන්ධනේ ජීවරණ වලට තියෙන බන්ධනේ අයින් කරලා ඉන්දිය සංවරේ තාම ගැඹුරු මට්ටමක් පෙන්ලා දුන්නා ඒක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකාය 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ කියුවා ඉන්නවද කවුරුත්? කියන්නේ මජ්ක්‍ධිම නිකායේ මම පොත් කියනකට වැඩිය කැමති නෑ. මම භාවනා කරන වෙලාවට. නමුත් අනික් වෙලාවට අපි කියවන නරක පොත් වලට මේ පොත් හොඳයි. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ මම මේ කියපු පදනමට මලක් තිබුණා වගේ ඒක උත්තර දෙනවා. ධර්මචර්යන වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන වගේ ධර්ම සාකච්ඡාවක මේ සාකච්ඡාවිනොට පාරසී බ්‍රාහ්මණයාගේ පුතේ සී කෝලේ කෙනා සර්වඥාන්ට වන්දනා කරා. ඇවිල්ලා සරුවචනස ගරු කරනවා ඒගොල්ල. හැබැයි භක්තිය අපිට තියෙනවා. ඇවිල්ලා බිම වාඩි වෙන්නේ එයා මේ සුනක පුතයක් රකින්නේ. බල්ලෙක් වගේ තමයි බල්ලෙක් පුදිනා වගේ පුදිනවා. ඉතනදී ඒ වෘතිය වැටියට වාඩි වෙනවා. මේ සරුවචනස මොනවක් කියන්නේ තියාගේ. අදහිල්ල ක්‍රමයෙන් ඊට පස්සේ අහනවා මේ මට දහ බ්‍රාහ්මණයක නම මතක නැහැ. පාරාසරි බ්‍රාහ්මණ කියන්නේ තමුන්නාසේ ගුරුන්නාසේ ඉන්දිය භාවනාව කොයිකොල්ලන්ට කියලා දෙනවා. පාරසරි බ්‍රාහ්මණයගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා. ඒකෝට අර පුද්ගලයාට කියනවා අපේ පාරසරි බ්‍රාහ්මණයට අපිට ඉන්ද්‍රිය භාවනාවක් උගන්වන්න. කැමැතිද අපිට කියලා දෙන්නේ? කොහොමද ඉන්ද්‍රිය භාවනා කරනවා මම ඒක ප්‍රශ්න නෑ මම ඒක කැමැති කරන්නේ මට අපිට කියලා තියෙන්නේ රූප බලන් දෙපා රූප බැලුවොත් වශී වෙනවා කාමකෝපටිනා සා රූප බැලීමෙන් වලකින්න සද්ද අහන්න එපා අහුවොත් එහෙම ඒ කාග ද්වේෂය විත්තිනා බලන්නත් දාන්නවා ගඳ බලන්න යන්නපා ඒකට කාමකෝපයි කියනවා රස බලන්න එපා කයට පහස දෙන්න එපා දුන්න ගමන් ඇවිස්සෙනවා හිතට කාම අරමුණු දෙන්න එපා ඒක තමයි අපි ඉන්නේ භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ ඒ වෙනසක් මොනවක්වත් කියන්නේ නැහැ. ආනන්දාංගන් කියන ආනන්දේ නම් ධාතියම අන්දේ ක්‍රාහත් ලැබෙනවා. රූප බලන්නේ නැහැ. ධාතියම වීරෙක් රහත් වෙලා තියෙනවා. කොහොමද අන්තභාගය හදිච්ච මනුස්සය රහත් වෙනවා. මොනම ෆීලිංග්ස් මොකක්ද නැහැ. කියන කොටම අර මේ පාරපරි බ්‍රාහ්මණයේ ගෝලයට තේරෙනවා මේක මම මෙතෙක් කල් ගෞරවයෙන් රැක්කට අපි ගුරුනාට කිව්වට මේ මේ වාදෙදී දරදුනා. එතකොට ඒක ජවනිකාවක් ඊට පස්සේ එතකොට ඒ අර පුද්ගලයා තවදුරටත් අර ඉදිරිපත් කරන මතයෙන් අතින් ආඩම්බර වෙන්නේ නැහැ සර්වචනාංශිකේ නිකම් පොඩි ප්‍රකාශනය. ඉතින් සර්වචනාංශ කියනවා ආනන්දය මෙන්න මෙහෙම දේවල් කියන ලෝකේ කතාහචි කරහචි ලෝකේ තථාගතෝ උප්පත්ති තථාගතෝ උප්පත්ති කතාහචි කරහචි ලෝකේ. මෙන්න මෙහෙම තියෙනකේ කලාතුරකින් සරුවත් වෙනවා නම පාළුව. සරුවත් යනවා නමක් පාළුවල උන්වහන්සේ ඉන්ද්‍රිය භාවනා දේශනා කරනවා ඒක මේ වගේ එකක් නෙවෙයි ඒක ආර්ය විනයේ ආර්ය වූ ඉන්ද්‍ර භාවනාවක් කියන්නේ. ඒ හරුවතනාසේ ඉංගියක් දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙන්න මෙතන ගිය කෙනා මෙතන ගිය කෙනා කියන්නේ බාරසරි ප්‍රඥාවේ ගෝලයක් පොඩි කප කිරීමක් කරපු කෙනෙක් නෙවෙයි. ජීවිතේ සම්පූර්ණම වෙන වෙලා නිර්වස්ත්‍රව හිඟාගෙන කාලා ආධ්‍යාත්මෙටම ගිය කෙනෙක්. ඒ වගේම හොඳටම ඉන්ද්‍රිය සංවර කරපු කෙනෙක්. හැබැයි අර කමිට. කවුරුත් නරක දේවල් දැක්කම බලන්නේ නැහැ. නරක දැන. ඒ නිසා මේ මේ මිනිස්යාට නිඳ කරන්න පුළුවන්කම අපිට ලොකු අපදීනවා. එතෙන් ගිය කෙනාට මෙන්න මේ ටිකක් දැනගත්තම හොඳයි කියන එක කියනකොට මානසික සාන්තය කියනවා. ස්වාමීන් වහන්සේ ඒ විනයේ ඉන්දිය භාවනා තිබෙන මේ ආර්ය විනයේ ඉන්දිය භාවනා අපිට විකාලා ධර්ම තේක්වා මේ උද්ධි ජනතාවගේ ප්‍රයෝජන වෙන කියලා ආනන්ද සමච වැඩගත්තා. ඊට පස්සේ ආනන්ද මේ බුදුන් කියන ආනන්දේම හොඳට සීපත් කළා හපා. මම මේ ඔබට කියන්න හදා. කියලා ආර්ය විනයෙන්ගේ භාවනා සඳහන් කරනවා. චක්කුනාරූපන්දිස්වා උපපච්චති ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා සති සම්පජාන්නේ නැති කෙනාට උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපයි බලන රූපේ දිහාවෙන් මනාපේ හෝ අමනාපේ පහළ වෙනවා. එන අපේ හිත වර්ණ ගන්නවා ලක්ෂණ රූපේ. එන්නේ ඒ පහළ වෙන මනාපේසෝ අමනාපය සතියට යටුනේ නැතිනම් ප්‍රඥාට යටුනේ නැත්නම් ඒ අනුව අනිවාර්ය මේ පුද්ගලට මනාප දෙයට ආසාවක් අමනාප දෙයට ද්වේෂයක් වටිනාති දෙයක් නම් මොහේ පහළ ඒ අනුව උතුරු කෙලෙස් මුල් සේරම පොළොවට පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා රූපයේ පවතින මනාප මනාප බව අනුව හිත රාගයට, ద్వේෂයට, මෝහයට පහළ වෙනවා. අන්න එවැනි දීර්ඝ කෙලස් ප්‍රවාහය ඇහැට රූපයක් දැක්කා කියලා සතුටුමත් වෙන කෙනාට මනාපය මනාපය හඳුනාගත්ත කෙනාට පහළ නොවීම පිණිස හිතේ යම්කිසි দমনයක්, හිතේ යම්කිසි බහනාවක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආර්ය විනයේ ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ. කනට සද්දයක් ඇහෙනකොට පුහුණු කරපු නැති කෙනාට බලාපොරොත්තු වෙනතර සූදානම්ින් ගියේ කෙනාට සත්‍යමත් නැති කෙනාට ඇහෙන සද්දයක් එක්කම මේක මංගලයි දුමංගලයි මට බනිනවා මට ස්තුති කරනවා මේ මේකයි පණිවිඩය කියලා අපේ හිත පාරක සංඥාවක් ඒ සංඥාවත් එක්කම අනිවාර්යයෙන් මේක ස්තුති කතාවක් නම් රාගාංශය වැඩ කරනවා. අපි යන අමනාපෙන් යන තරහ කතාවක් නම් ද්වේෂාංශය වැඩ කරනවා. නිකන් ඕන නැති කතාවක් නම් අපිට ඇහෙන්නේ නැහැ. ඇයි නැහැ කියන්නේ අපේ හිතට යන්නේ නැහැ. ඒකට නිකන් විහිළුවක් කියනවා. බඳින්න ඉස්සලා නෝන මහත්තයා කියන හැමදේම මහත්තයාට හොඳට ඇහෙනවලු විත් බැන්දට පස්සේ කන් ඇහෙන්නේ නැති ලෙඩක්. ඉස්සනම් බොහෝම හොයලා බලලා මොනවද ඕනේ, සාරිද ඕනේ, ඔක්කොම දෙනවා. බැන්දට පස්සේ කොච්චර පීරිකාවක් ඇහෙන්නේ නැතුව යනවා. එහෙනම් ඊට පස්සේ අර ඒ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ. අනිත් වගේ මධ්‍යස්ථ දේවල් පිළිබඳව අපිට නැහැ වෙන ගතියක් තියෙනවා. ඒ මොහේ. මෙන්න මේ තුනේ. මලක් වදින කොටත් තියෙනවා, රසක් බලන කොටත් තියෙනවා, පහසක් කරන කොටත් තියෙනවා, ධර්ම කාරණාවක් තියෙනවා. මෙන්න මේ ඇහැට රූප දැකි උනොත් ඇහැ සම්පූර්ණ වැඩ කරන්න තියෙන නිසා රූප නැති ඇහක් පවත්වන්න බෑ. ඒක ගැන මේ පරීක්ෂණයක් කරලා තිනවා මේ ඇස්සරම නැති බලල්ලු ටිකක් අරගෙන දවස් 7න් ඇස්සරනකොට දවස් 6 පහු වෙලා දවස් 3ක් දිගටම තන තනි අන්ධකාරය කියලා කියන බවට කතා. උන්න පිස්සුහා සමාන රෝගයක් හැදුනලු ඒ ඇහැ ඇරෙනකොට රූප දකින්න හම් වෙලා ඒ මොලේ බ්‍රේන් එක හැදිලා නැතුණා. එනිසා ඇහැට රූප නැතුනොත් අපිට උනත් මේ නඩත්තු කරන්න බෑ මේ කයේ බලපෑම නැති වෙනවා. ඒ රූප නොබල ඉන්න එක නෙවෙයි ඉන්නේ භාවනා කියන්නේ. ඒ රූප බලලා රූප අණු අපේ හිතේ වර්ණ ගැනීමක් වෙනවා. අන්න ඒක එනකොටම මේ දැක්කේ මනාපයක්, මේ අමනාපයක්, මේ මනාපමනාප දෙක අතරමැද මේ මනාපයත් එක්ක රාගය පහළ වෙනවා කියන එක මට අයිති දෙයක් නෙවෙයි ඒක ධර්මතාවය. මේන ද්වේෂත් එක්ක මට නොදකින් කියලා හිතනවා කියන එක මට අයිති ගන්නෙ කෙලස් ගතිය. ඒ යන්නේ ඇහෙන්න තු මට යනවා මොහොයනවා කියලා දැනගන්න නම් අහපු දේ පිළිබඳව මතිමතාන්තර පහල කරන වෙනුවට මම මේ රූප බලනවා නෙවෙයි ගඳ බලන්නේ අහනවා කියන සතිය පිටක්. මේ කනේ දැන් වැඩේ යන්නේ මට කෙලස් උපදින කනේ කියලා සතිය පිහිටුවොත් ඒ පුද්ගලයාට මතු වෙන්න තියෙන මේ මතින් රාගානුසයෙන් දෝසානුසයෙන් මතුවෙන්න පුළුවන් රාග දෝෂ මොහොසයිතු වන කෙලස් පරම්පරාව එක්කෝ බල බලහීන කරන්න පුළුවන් නැත්නම් කරන්න. මේක තමයි ආර්යයේ ඉන්දිය භාවනාව. රූප නොබලා සිටීම නෙවෙයි. ඒ නිසා ආදිවිඳේ ඉන්දිය භාවනා කරන කෙනාට කාම දර්ශනයක් තිබුණාට එයාට කාම දර්ශනේ දෝෂයක් එයා දකින්නේ ඒ කාම දර්ශන නිසා හිත වර්ණවත් වීම පිළිබඳව තමයි මම බලන්නේ. ද්වේෂ දර්ශනයක් තිබුණා ඒකට බඳින එක නෙමෙයි. ඒක සුදු වුණු ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ මනුස්සයා නඩු ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. ඒකෙන් ද්වේෂයන්ව හිත කෙලෙස ගන්න එක Tamanටයි කියලා කියලා ඒ පුද්ගලයා සමාජය හදන්න යන්නේ නැහැ ඊට පස්සේ. එයා බලන්නේ මේ සමාජයේ කොකනට්ටම් බලන මගේ හිත නරක වෙනවද කියලා කාමකෝපයක් හෝ ද්වේෂයක් එන්නකොටම හිත ඇතුළට අරගෙන දැන් මට මේ මොකද උනේ? රූපයෙන් මට මොකද උනේ? සද්දෙන් මට මොකද උනේ කියලා වගකීමට ආපුවම ඇතුළට අරසාවක්. මේක මෙහෙම වුණාට සතියෙන් හිටියක් සතියෙන් නොහිටියක් ඇත්තටම අපි රූප බලන තැන ඉඳලා ශබ්ද අහන තැනට යන්නේ කිසිම කිසි සංඥාවකින් නැතුවනේ කිසිම න්‍යාය පත්‍රයක් නැතුවනේ පිස්සු අඳුරෙක් විතර ඉලෙකක් කියනවනේ මේක ඇතුලේ ඉන්න බුදුහාමෝ කියලා කියන්නේ මෑත් මංකි ඒක මංකි මයින් කියලා කියන්නේ රූප බලන ඉඳලා ශබ්ද අහන්න යන්නේ අපි කාටවත් කියලාත් නෙවෙයි දන්නේ ශබ්ද වලින් ගඳට යන්නේ ගඳෙන් රසට යන්නේ කොහෙද කියලා ගන්න තැන අපිට කොහොමද ආර්ය විනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාවක් අපේ ජීවිතයේදී බලන රූපයක් පාස, ආහන සබ්දයක් ආස, ගඳක් රසක් පාස ගන්න කියන එක බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා ආර්ය පරිශ්‍රණය ගැන කල්පනා කරනකොට යම් නිර්මාණශීලීත්වයක් හිතට ආවනම් මිනිසෙකී උත්තරීම දක්ෂකමට ගියාන අන්නේ සමාන වගකීම කවි පාර ගන්න වෙනවා මේ කටත් අරගෙන රූප බලන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ රූපේ බලනකොට මගේ හිතට ඒකෙන් වෙන වර්ණ ගැනීම මොන වගේ එකක්ද? ඒක මම දන්නවද? ඒ වර්ණ ගැනීමට යටින් වැඩ කරන අනුශය කෙලස් පිළිබඳව මට හැඟීමක් තියනවාද? මම ඒකට ලෑස්ති වෙලාද ඉන්නේ? එළඹිලාද ඉන්නේ කියන එක භාවනා ජීවිතයේ ඉහළම කෙලවර කිය. භාවනා ජීවිතේ මොකද අපි කායන වසනානේ කරන්නේ? ආසක පසාරේ යනවා. ඒක ඔච්චර තද ගැඹුරු ප්‍රශ්න පත්‍රයක් නෑ. බොහොම සරල ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. පුහුණු කරන්න කියන්නේ මේ ආස්වාදේ මේ ප්‍රස්වාසයේ ආස්වාදේ නනම් හොඳයි නැත්නම් නරකයි කියලා පොඩි කික්කයක් තියෙනවා. රූප බලනවා කියලා කියන්නේ උගාක්ම උසස් පෙළ එහෙම නැත්නම් මේ තීරණාත්මක විභාගයක් වගේ. සම්පූර්ණ කොච්චර මේකට සූදානමකින් තොරව අපි කොච්චර විවෘතද කියලා හිතන්නේ. අපිට පේන රූප කන්දරාවල වුණාට කිසිම හැඟීමක් නැහැ. ඒ රූප අනුව අපේ ප්‍රියමනාප අප්‍රියමනාප බහල වෙච්ච කෙන හැඟීමක් නැහැ. ඒ අනුව අපේ හිතේ ගලපු සිත්විලි ධාරාව කෙලෙස් දෝරාව අපි දන්නේ නැහැ. ඉතින් එහෙම කියද්දී අපි මේ හෝදෝද මඩිදාන වගේ කවදා මේක සුද්ධ කරගන්න කියලා මේ ඉන්ද්‍රිය භාන සූත්‍රය කියනකොට හරි ඇතිමත් නැති කෙනාට ප්‍රශ්නයක්ම නැහැ. භාවනාවක් නැනම කියවන්නේ නැහැ. කරබන් කාංගල හොඳ රූපයක් බලලා පුති ගන්න එකයි තියෙන්නේ. භාවනා කරන්න යන්න යන්න යන්න ගින්නට අත දාන කෙනෙක් වගේ, දලි කීයක් අතර ගත්ත කෙනෙක් වගේ, හයි ටෙන්ෂන් වයරක් අතර ගත්ත කෙනෙක් වගේ හිතනවා. මිනිස්සු ලස්සන රූප වෙන්නයි. ඒක ගත්තට පස්සේ මට වෙන සංගතිය මොකක්ද? මම මොන විදියෙ පිස්සුවකටද වැටෙන්නේ? ලස්සන රූපයක් දැම්මම ෆොටෝ එකක් ගන්න එන්ලාජ් කරලා කාමරෙත් කියලා ගහනවා. නරකයක් දැකගම පත්තු එකක් ලියනවා මේ මේ වැඩ කරනවා ඒක හොඳ නෑ අපේ රජයේ තොඳ නෑ සිංහල බුද්ධ ධර්මවත් එක නරක හොඳ නෑ කියලා ලෝකේ හොදන්න සුද්ධ කරන්න හදනවා. ඒවා දැකලා මට මොකද වෙන්නේ? නිසා භාවනාවේදී නිකන් සතියක් වඩලා ධර්ම සාකච්ඡාවක් කරලා බණක් අහලා ඉදිරියට යනකොට තේරෙනවා ගෝ පින්කල තමයි අපිට ඇහම් වෙලා තියෙන්නේ. අපිට වැඩ කරන පොට්ට වෙන්නේ නැතුව ඇහක් කම්බලක හොඟක් පින් කරලා. මේ ආත්මේ හම්බෙච්ච ඇහෙන් අපි කොච්චරක් හැඟුම් උදාහැරීම නිසා නොදන්න කර්ම රාශියක් එකතු කරනවා. අපි කවදාද මේක පිළිබඳ බුක් කීපින් කරන්නේ? මට ඇතුලේ ආසාවක්ද තරහවක්ද අමනාපයක්ද නැද්ද කියලා පොත් බැදීමක් කරන්නේ. ඒක තමයි සතිය ඉස්ලාම් කරන්නේ. ඉතින් කරනකොටම බයක් ඇති වෙනවා. කරනකොටම පරිවිලක් ඇති වෙන්නේ කවදා මේක 100ක් අතින් අල්ලගන්නේ. ඒක නිසයි හරවචනාංශේ සතිය පිහිටනකොට ඇහි සතිය පිහිටවීම ගැන කතා කරන්නේ. මොකද ඒක ආධුනිකයෙකුගේ වැඩක් නෙවෙයි. කනේ සතිය පිහිටවීම අල්ලනවා. නාසයේ තමයි. දිවේ තමයි. කයේ විතරයි ඒක බොහොම අඩු උච්චාවච භාව තියෙන්නේ. ඒක තියෙන කොක්කලාට නියුට්‍රල් ලියුවා. ඒක තමයි සතිය පිටුවා. ඒක පිටුවන කොටත් භාවනා කරනකොට දුක් වේදනාවක් වෙනකොට කියලා ගන්න තරක්. ලයිට් හරි ලයිට්නස් එකක් හරි આવොත් බොහොම සතුටක් ඇති වෙනවා. ওই දෙකේදීත් අපි මූල කර්මත්තන් තැලෙනවා සතියක් නැති වෙනවා අන්ත දෙකට ලඟ. ඉන්ද්‍රිය සංවරයේ පොඩ්ඩක් සලස්වනවා කියනෝනේ ඒ ඔක්කොම මේ භාවනාවේ නිසායන අතුරුඵල මම මූල කර්මස්ථානයේ අනන්තකල් මම ආරසයි මම මේ භාවනා ප්‍රයෝගනත් අපේ වුණත් සැප වේදනාකාව දුක් වේදනාකාව දුක් වේදනාව නිසා ඇති වෙන ඒක තියලා ගන්න තියෙන තරහයි කියලා සැප වේදනාවක් ආපුවම ඒකේ ඇති ආසාවක් පිළිබඳව පොඩි හැඟීමක් ඇති කරගත්තා අර ඉහළ වැඩවලට ජීව පිළිබඳව, නාසය පිළිබඳව, කන පිළිබඳව, ඇහ පිළිබඳව තියෙන ගැඹුරු ඉන්දිය භාවනාවට පුංචි පෙරහුරුවක්, පුංචි තල්ලුවක් සිදු. නිසා භාවනා කරගෙන යනකොට කායනුපසනාවල වේදනානුපසනාවට භාවනා හැරුන්නේ නැත්තම් භාවන හැමදාම මොන්ඩිසෝල් පන්ති තමයි තියෙන්නේ. සාදාගත් ඉහළ පන්තියට යන්නේ. ඉතින් ඉඳගෙන ඉන්නකොට වේදනාව එන එක බුදුහාමුදුරුවෝ දෙන දෙයක්වත් අපි ඉල්ලමු දෙයක් අන්න ඒක ස්වභාවයි. එන වේදනාව සුඛ හෝ වේවා දුක හෝ වේවා ඒ අනුව ප්‍රිය අප්‍රිය භාව පහළ වීම පිට කරන්න දෙන්නේ ඒක ඉතින් අපි ඒක ලබාවකම ඇති සතිය උත්සාහ කරන්නේ ඒව පහළ වෙනකොටම අඳුරගන්න වන්දනාප වේදනාවක් එනකොටම දුක් වේදනාවක් එනකොටම ඒක මකන්න නැතිකරන්න ද්වේෂ කරන සැප වේදනාවක් වෙනකොට අල්ලන්න බදා ගන්න වැඩි කර ගන්න උත්සාහ කරනවා අන්න ඒ වගේ පිළිබඳව දැන ගැනීමෙන් තමයි අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ඉහළ මේ ගැඹුරු ප්‍රශ්න පත්‍රයකට සූදානම් වෙනවා වගේ කලින් මේ ගන්න ගන්න ප්‍රශ්න පත්‍ර වල ලෑස්ති කරලා ලෑස්ති කරනවා වගේ මේ ටියුෂන් එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් කායන ප්‍රශ්නාවේදී සෑහෙන ඉන්ද්‍රිය භාවනාවක් සිද්ධ වෙනවා. ඒක දිග කලාලයක් කියලා දෙනවා ඉස්සරහට. මේ වේදනාන ප්‍රශ්නා මාර්ගයෙන් දිවේ වෙන වැඩ, නාසයේ වෙන වැඩ, කණේ වෙන වැඩ, ඇහි වෙන වැඩ දිගින් දිගට දිගින් දිගට යනවා. ඒ හිතනවාට පුළුවන් වෙයි කියලා හිතනවා දැල්ලා. මොන්නේ බලනකොට නම් මට පේන්නේ දැන්නත් පරාදයි. ඔක්කොම ලාගේ මොන්නේ නිකන් එන ගහට ගොම් පිට වෙනවා. අපිටත් බැරි නම් කවුරු මේව කරන්නේ? කියන්නේ සීලයක් පිළිලා සමාධිය පිළිගෙන සතියවන්න අපිටත් නෙවෙයි නම් බුදුහාමුදුරුවෝ මේ කියපු දේ රකින්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයට දෙයියන්ගේ පිට තමයි. දෙයියන්ගේ පිටනේ අපේ සතියමයි තියෙන්නේ. මේක කළ හැක්කක්. ඒ කෙරුවයි කියලා උගල දෙනෙක් හිතනවා මේ අත්තිකිලමතාන යෝගයට යන්න ඕනේ. මේ සත්‍ය දර්ශනවලට ද්වේෂ කරන්න ඕනේ. මේ ලෝකේ සම්පූර්ණයෙන්ම මේ සදාචාරාත්මක කරන්න මොනම දෙයක් අවශ්‍ය. ඒකේ ඕම තිබිච්චායි. අපිට රාගය ඔය තාලෙටම පහළ වෙච්චායි. පහළ වෙනකොට පොඩි ලේබල් එකක් දාන්න මේ රූපෙට ආසාවක් ඇති වෙන එච්චරයි. නැති කරන්න යන්නත් එපා. ඒක වැඩි කරන්න යන්නත් එපා. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ වගේම යමක් කවුරුහරි කියනොත් මට ද්වේෂයක් පානවා. ඒක නොදකින් කියලා හිතනවා. ඒක දරගන්න. ඒ පුද්ගලයා මට සාධ්‍යයක් හරි රූපයක් හරි පෙන්නවා. ඒක නෑ ද්වේෂයක් ආවා. ඒකම තමයි අපි දන්නවා මේ මකින් ටික ටික ටික යන්නේ නැතුව අඩු ගන්න මගේ හිත මේ අනුන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන කුප්ප හිතක් මම ළඟ තියෙන කියලා තේරෙනවා. ඒක බුදුහාමර කුප්පය කියන වචනේ ගමේකට කුප්පය කියන කාටද? කුප්ප කියනවාද? මොකද්ද සිංහලද? ඈ? නෑ කුප්පය කියලා කියන්නේ කිපෙන සුළු ගතිය. කාටවත් අවසන්න පුළුවන් ගතිය. බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ මොකද කිව්වේ? අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා. මගේ චේතෝ විමුක්තිය අනුන්ට කුප්පන්න බෑ. කාමදාසයෙන් කිපෙන්නේ නැහැ, ද්වේෂයෙන් කිපෙන්නේ නැහැ. අපිට නිසා තේරුම් ගන්න ඕන දැනට තියෙන කුප්ප එකක් අපිට. මේ කෙනාට ස්තුති කෙරුවොත් සතුට වෙනවා. දැන්නොත් කනගාටු. අප්‍රියමනාප දෙයක් නැත්නම් සතුට වෙනවා. අප්‍රියමනාප දෙයක් එපාක. බුදුරජාණන් කියන්නේ ඒක එයා ළඟ නෙවෙයි තියෙන්නේ. Taman ළඟ තියෙන්නේ. Taman දන්නවනම් ඕනම දර්ශනයක් දැකලා සතුටක් ඇති කරගන්න පුළුවන් ඕනම දර්ශනයක් දැකලා දුකක් ඇති කරගන්නත් පුළුවන් ඕනම දර්ශනයක් දැකලා සමහිත ඇති කරගන්නත් පුළුවන්. ඒක තමයි ආර්ය විකූර්ණණය කියලා කියන්නේ ආර්යයන් අරහ මේ ආශ්චර්ය කියලා කියන්නේ රහතන් වහන්සේ නමකට මේ මොනම වස්තුවක් දැක්කත් ඒක සුබ නිමිත්ත පහල කරන්න පුළුවන්. අසුබ නිමිත්ත පහල කරන්නත් පුළුවන්. සුභ අසුබ දෙක අතරට යන්නත් පුළුවන්. ඒකට මේ වස්තුව නෙවෙයි මට ඇති කරන සුභ අසුබ අසුබ තීන්දු කරන්නේ පුහුණු හිත. පුහුණු කරගොන ඇති හිත කියන්නේ නෑ. අරය තමයි මට ආගයක් කියලා. කැකිල රජුගෙන් කතාව අහලා තියෙනවා. මතකද? මේ කතාවේ බොහෝම ලස්සනට පෙන්නනවා මම හිතන්නේ හතර පන්ති වගේ දවසක තිබුණේ. කතාව කියලා දෙන්න ඕනේ දන්නදට. කවුරු හරි කියන්න බෑ ඒකට මට ටිකක් කළා හරියට ඉන්නවා. කවුරු දන්න කෙනෙක් ඇකිලලා කියලා කතා කරනවා මම දාලා දෙන්නම් ඉන්දිය සංකේත. නෑ සින්දුවේ කතාව පොඩි පොඩි අතර වංශයේ කතාවක් තියෙනවා හැකිලතුරේ කතාව කියවල නෑ මට එකක් කියලා දෙන්න වෙනවා. සැකින රජුගෙන් කාලේ මිනිස්සේ ගමේ තව කෙනෙකුට කොටසක් දෙනවා එයාට කටුමැටි ගියක් හදලා දෙන්න. ගාන කතා කරලා කතා කරනවා. ඉතින් අර මාස කටුමැටි ගිය හැදුවට පස්සේ මෙයා පදිංචි වෙනවා ගේ කඩන වැටල මෙයාට ඇඟ උඩට මිනිහා ක්ලේම් කරනවා. මාසර කොන්ත්‍රාත් දුන්නා ගේ හදලා දෙන්නේ කියලා මේ ගේ ඇතුළට ගියාට පස්සේ ගේ කඩනවා. රජුරෝ කතා කරනවා ගේ ඇතුළේ මිනිහා මරන්නලෝ තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා කියනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔක්කොම විදායක බලතල තියෙනවා මරන්න පුළුවන්. මට පොඩි වචනයක් කියන්න. ඕ ඒක සාධාරණ දෙයක්. මේ මම මේ මැටි හදන්න ගත්ත කලේ කට පොඩ්ඩක් ඇද වෙලා තිබුණා. ඒ නිසා මැටි කලයට වක් කරනකොට මැට්ටට වතුර වැඩියෙන් වැටුණා. ඉතින් ඒ නිසා මේ ගෙට යනකොට ගේ වතුර වැඩිකම නිසා වේලිලා තිබුණේ නැහැ කඩාන වැටුනේ ඒකේ. මට මෙයක් එක තරහක් තිබුණේ නැහැ. වහන්සේට මාව මරන්න බල කියලා තියෙනවා. හැබැයි මට මේ වෙච්ච දේ මේකයි මං ගත්ත කලේ කටහඬලා. ඒ නිසා මේක උනේ. ඉතින් ලක්ෂණ මම බොහොම සාධාරණ මිනිහෙක්. කොන්න කලේ හැදෙන්නේ මරන්න. කියලා කුඹලව ඉන්නවා. ඉතින් අම්බ හදපු කලේ නිසා මැටි වලට වතුර වැඩි වුණා. ගේ වැටුණා. මේ මාස මැරෙන්න ගියා. උඹ කරති කාලේ කියන සමාව කරා ස්වාමීන් වහන්සේ මාගේ තමයි මම තමයි හැදුවේ. ඉතින් මට මේ කතාවක් කියන්න අවසරයි මේ පාවොත් නෝනේ. මම කලේ හදාගන්න බැරි ලස්සන ගෑනු කෙනෙක් නිතරම එහාට මෙහාට ගියා. කලේ කටඹන වෙලාවදී ඒක දිහා බලන අඹනකොට කටන. ඒ මිනිසයා හරිම ලස්සනයි ස්වාමීන් වහන්සේ, ධර්මයි ස්වාමීන් වහන්සේ මගේ මේ අකේ ඉස්සරහින් ඇවිත්යි කියලා. ඒකට කියන රජුරෝ දැන් මේ නීති හැරෙට ඒ අම්මනි තමයි බලන්නේ. දන්නවද මිනිස්සු? ඔව්. පස්සේ මිනිස්සු ඇවිල්ලා කියනවා, "ඔබ දන්නවද වෙලා තියෙන අපරාධක මහත් ඔබ මේ අනාචාර විදියට මේ හැසිරලා අර මාචාර කලා කතා කරාඹන කතාඹන වෙලාවේදී කතා වෙලා තියෙනවා. ඒ නිසා කුඹලට ඇදලා කලේ වතුර වැඩි වෙලා ගියක් හැදිලා ගේ මැටි කඩ වතුර වැඩිලා ආවම මැරෙලා නිසා උඹ තනිකර වැඩිලා. ඉතින් මොකද ඇත්ත කියන්නේ රාජනීති හැටියට ඔබතුමාට තියෙනවා අමරන්න ඔබතුමා දන්නේ නැහැ මට වෙච්ච වැඩි. එහෙනම් මට කියන්න අවශ්‍යයක් දෙන්නේ. ඔය ඒකට හරි ඊට පස්සේ කියනවා මම මේ හදිසි මගුල් ගෙදරකට යන්න රත්තරන් බටු වතුර ගන්න පුළුවන්. ඒ මනුස්සයා මට අහවල් වෙලාවට දෙන්නා කිව්වා. මම ඉතින් හතිස්සේ දක්වකේ යනකොට අනේ ස්වාමීන් වහන්සේ වැඩේ කරලා තිබුණේ නැහැ. මට හරියට කේන්ති ගියා. ආයෙත් පැය තුනක් ඉඳලා මම ආයෙත් ගියා. ඒකකටත් කරලා තිබුණේ මට වරුවකට වැඩිය පමා කරා මේ මනුස්සයා නිසා මගුල් ගෙදරක් මට නැති වුණා. ඒකයි මම ගියේ නැත්තම් මම ඔච්චරයි ඉතින් කියන්නේ නැහැ කිව්වා. ඉතින් හරි එහෙනම් අර පතරම් අතර දාන මිනිහා නරඹනවා. ඒ මනුස්සයා දෙමළ මිනිස්සේ. ඒ මනුස්සයා ඉඳලා උසාවියට ආවට පස්සේ කියනවා ඊට කියනවා අනේ මට මේ මැලේරියා හැදිලා හිටියා බොහෝ ලෙඩ වුණා මොනවක් කරගන්න බෑ. බැරිකමට මට මේ වැඩේ කරගන්න බෑ. මට මට නම් කියන්න නිදහස කාරණාවක් නැහැ. ඔබතුමාට ඕන මරන්න බෑ. ඊට පස්සේ රජුට දීනවා ඇත්තහලව පාගලා මරන්න. ඒ මනුස්සයා කියනවා අනේ අවතර මම හරීම කෙට්ටුවේ ඇතාගේ කකුලේ නිකන් හරි ඇටයක් අනුනොත් හරි අමාරුකනේ වැටෙන්නේ ඔබතුමාගේ රාජකීය ඇතා උහිට වැඩි නරක දාපේ කඩේ ඉස්සරහ ගතින ඔත්ත බඩ මහත සම්බිකේ මනුස්සයා මරන්න හරි ලීසි ඒක නිසා මම මේ තරහකට කියනවා නෙවෙයි මේ අත්‍යගෙන අනුකම්පාවයි දෙබද්දුර වහාම කියනකොන ඉස්සරහ කඩේ කඳු මනුස්සයා ගෙනල්ලා ඔන්නෝ සිල්ලම තමයි අපි අපි එකට එකට හේතු කර්ම හොයමින් බාහිරයේ මිනිස්සු නිසා මට කේන්තියක් බාහිර මිනිස්සු නිසා මට රාගය පහළ වෙනවා බාහිර මිනිස්සු නිසා තමයි මට මම මෝඩ වුනේ කියලා අපි මේ අනුන්ගේ වැරදි හොයන එකට රාජකීය දක්ෂකමක් අපිට මේකට ඩල් සයිකොලොජි උගන්වන වෙනම සබ්ජෙක්ට් එකක් රීසනින් කියලා. අපිට මොනවාරි වෙච්චාම අපි කවදාවත් කැමති නැහැ මේ මගේ සංවරයක් නැතිකම නිසායි මට කිපිටකමක් ඇතිුනේ මම කියන්නේ අල්ලපු දෙයක් කරන දෝෂය. ආන්දුව හොඳ නැහැ. ආකාශය හොඳ නැහැ. ග්‍රහය හොඳ නැහැ. මොනවා හිතේ ඒක බාහිර දාන්න පිට කරනවා. ඉතින් ඒකට තමයි මුළු නීති පද්ධතියම ලෝකෙ හැදිලා තියෙන්නේ. රෝමන් ලංගේ නීතියත් එච්චරයි රාජනීතියත් එච්චරයි. කවදාකවත් බුදුහාඳුර ඇරිච්චාම මේකට හේතුව උඹ තුල තියෙන්නේ උඹේ හිත සත්‍යමත් වෙලා නැහැ, දන්නේ නැහැ. ඉතින් ඒ නිසා රාජනීති එහෙම නැත්නම් රාජනීතිඥ නැත්නම් රාජනීති වල යන සුප්‍රීම කෝට් ජජ්ස්ලා ඔක්කොම සරුවචනාංශයට දෙන්නේ මොන්ටිසෝරිවත් පාස් වෙච්ච මිනිස්සුන්ට. ඒ සරුවචනාංශ ගන්නවා සියල්ලට මුල මෙතන තියෙන්නේ. ඇවිස් වෙනවා නම් හෝ කුපිට වෙනවා නම් හෝ නැති වෙනවා නම් ඉන්දිය සංවරයෙන් තීන්දුව කරන දෙයක්. ඉන්දිය සංවර නැති කට්ටිය ඔක්කොම එක කියලා තියෙනවා නෑ නෑ ඇති කරපු අනුශය තමයි වැඩි කාටද. මොකද රාගයක් ඇති කරපු එක නා ද්වේෂයක් ඇති කරනවා මෙයාට කරන්න දෙයක් නෑ මෙයා ඒකට වල්නරක. ඉතින් ඇති කරපු එක නා දෝසයි කියලා කොච්චරපත් කරන ලිපි තියනවද කියලා බලන්න මේ දේ මේක නිසා වුනේ කියලා හේතු වෙන කට්ටිය. එක එකක් එක එකක් නිකමට හිතලා බලලා මේ දේවල් එහෙම වුනේ මගේ තියෙන දුර්ලභකම නිසායි. පිටේ වනේ තියෙන මේවා පඳුරට සිංගන්න බය ඌ දන්නවා පිට වන වෙලාදී ඌ පඳුර කපන්න කතා කරනවා මිසක් පිටේ දුවල් ගන්න කරන්න හදන්නේ නැහැ. ඉතින් මෙහෙම එකක් තියෙද්දිත් අපි කියනවා සිංහල බුද්ධ ආගමක් තියෙනවා බෞද්ධ රාජ්‍යයක් ඕන කරනවා කියනවා. කාටවත් කියන ගමන් ওই දර්ශනේ නිකමදාරමේ කුපිත වෙන ගතිය Tamange තියෙන දුර්ලභම. ඒකට මේ කැටිල රජුන්ගේ තීන්දුවක් දීලා හරියන්නේ නැහැ කියලා. බුදුජානකී මේ භාවනා කියන්නේ ඉන්සයිට් මෙඩිටේෂන් කියලා. අතුලට හරවන එකයි කරන්නේ හැම වෙලාවෙම බාහිරයට දැමිලි තමයි අපි අන්තිම දක්ෂතාවය. ඒ බාහිරට හරවන කවුරු හරි කෙනෙක් කියලා රූපංගම් දුන්නොත් එයා තමයි හොඳම මිත්‍යා. එයාට තමයි මාව තේරෙන්නේ අනේ හරි ෂෝක් එකක් එක කරකට දාගන්න. ඒකවල තමයි අපි මේ කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ. බුදු දන්වාන්සේ කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රා උන්වහන්සේ කෙලින්ම ඇඟිල්ල දික් කරනවා තෝ බලාගන්න තෝ ළඟදී කියලා. ඒකට අපි කියනවා. ඒ නිසා බුදු දන්වාන්සේට වැඳලා ගෙදර ගිහිල්ලා Taman ඕන දෙයක් කරගන්න. ඒ බුදු ආසෝ පන්සල. අපි බොහෝම ඉක්මනට ඩිස්ටන්ස් එක ගන්න මොකද ගෙදරවල ඉන්න අපේ නෑදෑයෝ ඒ වගේ කතාවක් කියලා දෙන එයා අපි කොහොම හරි සරසනවා නෑ නෑ අනේ ඔයා හරි අසරණයි හරි අහිංසකයි අසවලානේ මේක කරලා තියෙන්නේ ඉතින් අපි ඒකට සාදු කියලා අප්‍රියක් ගහලා යන්නේ නැහැ කන. ඒ ඉන්දිය සංවරයේක හැරුණාට පස්සේ මේක පිළිබඳව අපි කොච්චර මොකක්ද කියන්නේ වගකීමකින් තොරව හැසිරෙනවද කියලා වගේ කීමකින් තොරව හැරෙනවා කියලා කියනවනම් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. දෙමව්පියන්ට සාධාරණ මොකක්ද කියන්නේ? අයිතිවාසිකමක් තියනද පොඩි දරුවා හදන්න කියලා. තරහ වෙන්න එපා මම බැඳලා නැති නිසා මට එහෙම කියේ. ඕගොල්ලෝ ඊට වඩා වගකීම් තන කියන්නේ. අයිතිවා සදාචාරාත්මක වගකීමක් තියන ළඟට තව කෙනෙක් හදන්න. අපි දරුවා වෙච්ච නිසා මගේ ගෝලයා වෙච්ච නිසා මගේ අර මෙන්න මේක තමයි මානවය විසින් ඇති කරගත්ත කුප්පම තුච්චම වැඩේ. අපි ළඟ මෙච්චර පෞතියදී මෙච්චර අපි මේ දුර්වකම් තියෙදී අපි හරියට ඇඟිලි දික් කරනවා අර නීචේ වෙනවා මේ නීචේ වෙනවා එයාට දඬුවම් කරනකම් මට රැක ගන්න. සාරවත්නාසි මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක දේශපාලන බලයක් කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කියන්නේ නැහැ උඹ අරය හදපන් කියලා. මොකද හදන්න උඹට තියෙන සුදුසුකම් බලපන්. උඹට තේරෙයි කොච්චර බොල්ද කියලා මම කියන්නේ. කොච්චර අපි අපිට ඇතුළතක් නැතුව දක්වන මේ අඩුපාඩු පමණ තමයි අපි කෑ ගන්න. අපි ළඟ අඩුව, අපි ළඟ අඩුපාඩු කියන තරම තමයි කෑ ගන්න. භාවනා කරනකොට කර්ම මම මේ දොස් කියනවා නෙවෙයි, මම මේ සුද්ධවන්ත එක්කන කතා කරනවත් නෙවෙයි. කියන්නේ භාවනා කරනකොට මෙන්න මේ චිත්‍රය ওই විදිහට බලන්න. අපේ ලිපින් දුර්ලභම අපි දකිමු. අපිට කවුරුවත් හදන්න අපිට තියෙන්නේ කාට හරි කියලා ගඳලා. අනේ මයි ළඟ මේ වගේ අඩුපාඩුකුණක් තියෙනවා නම් කල්යාණ මිත්‍රෙක් වගේ මට දෙන්න ලැබෙන්නේ. එතකොට අපිට ලොකු බර හැල්ලුවක් කරනවා ඔයගොල්ලෝ කැමති නැහැ කියනවාද කවුරු මොන වැරද්ද කරුවත් මම මොකද කරන්නේ මට මට මට කොහෙල අයිතිවාසිකමක් තියෙන එක රහත වෙනදාට කනගාටු මොකද මයිලක මහා කන්දක් තියෙනවා ඒක අපේ මට උගන්වපු ඥානන්ද සාන්තේ කියලා තියෙනවා I can't find any mistake in outside which I have not done myself කියලා මට කවදාකවත් කාගත් වැරද්දක් දකින්න බෑ මම නොකරපු જાතික. බෑ එයාගේ දෙයට මම ඇඟිලි දික් කරනවා මගේ වැරදියට මම බහලා හංගන්නවා. දවල්නේ කියලා ගන්නවා. මේක දැකපු දවසේ හිතෙනවා මොන නාටකමක්ද මේ මේ සමාජ ජීවිතයක් කියලා ගත කරන්නේ අපේ තියෙන ටික හදා ගන්න තියෙන පුංචි මේ ජීවිත කාලේ මේ සතිය පාවිච්චි කරන වෙනුවට අනුන්ගේ අදකුතු ගන්න උසාවි ගන්න ගිහිල්ලා සාක්ෂි දෙන්නයි කටයුතු කරන මිසක්කා. අපි එක බලන්න ගත්තොත් මේ අනිත් එක භයානක පැත්තක් තියෙනවා. දැන් ටිකක් ලේසි. මොකද හේසු සර්වඥාන්සේ කියන උන්වහන්සේට එක්ස්රේ එක වගේ පේනවා. උසාවියට ඇවිල්ලා ගන්න සාක්ෂි තීන්දුව කරන එක නයි, කිංචය කරන එක නයි, වර්ධිකාරය තුන් දෙනාම එකම නරාවලේ ඉන්නේ. දැන් සර්වඥාන්සේ ළඟට ඇවිල්ලා කාටවත් කියන්නේ නැහැ මම විනිශ්චයකාරයා මම අහවල් විභාගේ පාස් කරලා තියෙනවා. උඹ වැරදි කාර්යය මොකක්වත් බෑ උන්වහන්සේට වෙන කිසිම කෙනෙක් උඩ පහත නැහැ. ඔක්කොම ඉන්නේ සම මට්ටමකට කෙලිලා. අපි ඒක බාර ගන්න කැමති නැත්නම් බුදුහාමුදුරන්ගේ බලෙන් නැති වැඩේ මොකක්ද? බුදුහාමුදුරට කරන්න උදව්ව මොකක්ද? මොකද්ද අපි අපිට උදව් කරන්න පුළුවන්? ඉතින් මම කියනවා මේ ටික තේරෙන්න අවුරුදු 40 පණින්න ඕනේ. 30 20 10 දී ඕවා කියන්න ගත්තොත් එංගිම දෙකන ඕගොල්ලෝ පිස්සු කෙලින් නෑ අපි කිරනකොට තමයි අපිට නීති දාන්න එන්නේ අයි අපිට අයිති වාසිකමක් නැද්ද කියලා සම්පූර්ණ 40 යනකම් ඕන කෙනෙක් තමයි හැමදේම වාසියට ගන්න පෙන්කෙන්නේ 40 පැන්නට පස්සේ ඇහි පෙනීම අඩු වෙන්න පටන් ගන්නවා කනේ ඇහිම පොඩ්ඩක් අඩු වෙන 40 මෙතෙන් කෙස් ගහ දෙකක් හිතෙනවා අන්න එදාට තේරෙනවා අපි මේ මොන දහංගටේ දැම්මත් අපේ අම්මලා තාත්තලා ගියේ වැරදි පාරෙමයි යන්නේ. එදාට පොඩ්ඩක් ඉඩක් එනවා. බුදුහාමුදුරු කියලා තියෙන්නේ මොකක් හරි අත්තක් තමයි. එක්කකන්න අපි හිතන්නේ 40 වෙනකන් ඕව වැඩන්නේ අපි අපිට ඕන දේ කරනවා. ඉතින් ඒක එතකොට හිතනවා දෙහිම නම් අවුරුදු 5යි නිවන් දකින්න බෑ කියලා පින් නැත්තු කර. ටිකක් අවුරුදු 7ේදී පඬිත් සාමණේර සංකීර්ත සාමණේර අවුරුදු 7ේදී කරා. සාමාන්‍ය ලෝක කියලා කියනවා ඥානගතකයටපත් වෙන්නේ අවුරුදු 40ක් 50ක් අතර ඔතෙන්දි තමයි තේරෙන්නේ. හැබැයි ඥානගතකයටපත් වෙච්ච ඔක්කොම ඉන්දියානරට ඇවිල්ලා නැහැ. ඒ දිගටම යනවා. නමුත් කියනවා මේකේ ඉන්දියාන්ගේ මොහුකුරා යamak අවශ්‍ය කියලා. මේ ලෝකයේ අත්දැකීම් ටිකක් ඕනේ. ඒක නිවල හරි ලස්සනට පේනලා දෙන්න ඕන කාට හරි. කාර්ගවත් දෙකට ඇවිල්ලා ගන්න යන්න එපා. හිතවාසකමකුත් නැහැ. වෙලාව නාස්ති වෙනවා. mind your own business. මේ වැඩේ පොඩ්ඩක් බලපන් බලනකොට අපි කොච්චර මැරෙන්නේ කියලා කොච්චර වැඩ තියෙනවද අපිට. බලන හැම රූපයකින්ම මතුවෙන මනාපමනාපකම හැම ශබ්දකින් ගන්ධකින් රසකින් හැමදේම බලනකොට රූප දකින්නයි කියලා කියන්නේ කොකු. ඒ කිසි සීමාවක් නැතුව අපි රාගෙ දිවිසි බදිනවා. ශබ්ද ඇහෙනවයි කියලා කියන කොකු දාන බණ කරන්න ගියාම කවුරුහරි දොරක් අයින් වහනකොට මොකද වෙන්නේ? ශබ්ද නැත්තම් හොඳයි කියලා හිතනවා. ගඳ සුවඳ ඉන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. ඒ වගේ තේරෙනවා මේ ගොඩාක් සැපයි කියලා අපි මේකද කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් පෝසත් කියලා මොකද කරන්නේ? ගොඩාක් රූප මාන්න පුළුවන් දේවල් මම ඇති කරගෙන වැඩිම කියන එක නම් වැඩිම පෝසත් කියලා කියනවා. ශබ්ද වශයෙන් විවිධාකාර ශබ්ද හදන්න පුළුවන් උපකරණ ගෙදර තියාගෙන ඒව වැඩි එකන පෝසත් කියනවා. ගන්ධ සුවඳ જાති, රස જાති, සුඛභෝගී දේවල් හිතේ තියෙන හිතේ ගොඩාක් ලං කරගෙන අර පොඩි දරුවෙක් ළඟ ගින්දරයි වස විසයි ඔක්කොම ළඟ තියෙන බලන්න ඉන්නවා වගේ ඔක්කොම ලංකනව කියන පොසත් කියන. ඔයෙන්න ඕක තමයි ආර්ථික විද්‍යාව ගණන හරුපේ. බුදුජානකෝ එකකවත් නෑ ඔය කැපේ. අනිත් ඕකට යනකොට තරගකාරී තමයි ටෙන්ෂන් එකයි ඔක්කොම එනවා. ඒ හිත සමාධිගත කරගත්තට පස්සේ හිත ඇතුලේ මට්ටමක් තියෙනවා බොහොම පිළිච්ච සන්තුෂ්ටි කර සම්පatti කරගතියක්. ඒකට ඕනේ කරන්නේ මූලික අවශ්‍යතා තමයි. අතිරේකයක් සුඛෝභෝගිකයක් මොකක්වත් ඕනේ නැහැ. ඒකෙන් ඊයරවස මේ ලෝකයේ කොන්ජුමරයිසේෂන් වලට යන්න දෙයක් නැහැ. පරිසර දූෂණයක් වෙන්න දෙයක් නැහැ. දැන් මේකත් අර පරිසර දූෂණය සහ කොන්ජුමරයිසේෂන් වලට පේන බුදුචානන්සේ කියපු මොඩස්ටි. බේසික් නිචර ජීවත් වෙන එක කොච්චර වටිනවද? ඒක ඉන්දිය සංවරේ අනිවාර්යම මූලධර්ම වරපත. ඉතින් සමන් හිතන්නේ මේ ප්‍රශ්නේ අහපු එක නම් මේ පැත්තට මම මම අමාරු වෙලායි කියලා හිතයි හිතලා නෙවෙයි අහන්න ගත්තේ. මේකත් එහාට ගෙනියන්න පුළුවන්. ගෙනියන එක අවශ්‍ය නැහැ. ඇත්තටම සතිය වෙනලා දුන්නාට පස්සේ ওই ගමන තමයි අපි යන්නේ. ඒ නිසා කරගෙන කරගෙන යනකොට හරි වෙහෙසක් දැනෙනවා. භාවනාවේදී හරි නීරසකමක් දැනෙනවා. හරි පාළු වෙන ගතියක්, කොන් වෙන ගතියක්, තනින ගතියක්, අසරණ වෙච්ච ගතියක් දැනෙනවා. ඒක මොකද මෙතෙක් කල්ම කෙරුවේම මේ ඉන්ද්‍රයන්ගෙන් ආරක්ෂාව ඉල්ලන එකනේ. මුතුරන්ගේ වට කරගෙන ඒකට පොහොසත් කරනවානේ. භාවනාදී අනිවාර්යයෙන්ම කට ක්‍රොස් එක යනවා ගේස් ටු පේ. පරිසෝතගාමි ගිහිල්ලා පෙනවා ඔය කියන සැපේ තිරසංහා සාධාරණ සැපයක්. උවිත විනස් වූ ධාර්මික වූ ධිට්ඨ ධම්ම සුඛ වේදනයක් තියෙනවා. එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් තියෙනවා. අන්න ඒකට ගියාම අපි මේකට වෛර කරන්නත් එපා. කාමකට වින්දනයට වෛර කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ ධනෙ නැති නිසා ඒගොල්ලන් තියෙන ඉච්චරයි. නමුත් අපි දන්නවනම් කාමසප්පේ සහ නිරාමසප් දෙකම නිරාමසක නොමිලේ හම් වෙන්නේ සම්පූර්ණ තමන්ගේ පාණයට තියෙන්නේ කාටවත් බෑ අපේ කොරකම් කරන්න. නිරාමිස සබ්බේ රජුන්ට වරුන්ට ගින්නට සුළු සුළුකට මොනම දෙයකට ගන්න බෑ. ඒ වගේම අපි යහට යන්න වෙනවා නම් වෙන ලෝකයකට ඒකට සාධාරණයි. ඒ නිසා මේකට වෙලා ගන්නවා කියනකොට ටිකක් සිද්ධ වෙනවා මේ කිසි කතාවක් හරිනවා අභිනිෂ්ක්‍මණය කරනවා කියන එක තමයි අපිට මේ කියලා ගන්න බැරි. ඒකත් කරන්නේ සදාකාලිකව නෙමෙයි. ටික කාලයකට එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ කරන්නේ. කරලා බලුවට පස්සේ වෙනවා ඒකට මේකට දෙකටම සංවරයෙන් කරස්තරෝ කරන්නේ. ඉතින් මම ගොඩාක් වෙලා ගත්තා මේ එක ප්‍රශ්නයකට නමුත් මම හිතන්නේ ඒකෙන් මෙතන යටට ගියාම මේ ප්‍රශ්නේ මහනවා මේ හේතුඵල ධර්මයේ කොහොමද බලපාන්නේ කියලා. හේතුඵල ධර්මයේ කියන තියෙන්නේ මේ සති සම්පජන්ණිය තියෙනවනම් ඒ බයලජ්ජාව පහනවා, බයලජ්ජාව තියෙනවා, ඉන්ද්‍රිය සංගතේ පහනවා, ඉන්ද්‍රිය සංගතේ පහන වෙනවා. සීලේ වෙනවා, සීලේ තියෙනවා, විපිලිසරකම නැති වෙනවා. එතකොට තීචි සුඛ පස්සද්දි සමාධි ප්‍රඥා පහළ මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ. නමුත් මම හිතන්නේ කලාතුරකින් කෙනෙක් වෙන්න ඇති සති සම්පජාඤ්ඤය තුලින් සීලේ පහළ නැටි අහලා තියෙනවා. කොහොමලා කියන්නේ සති සම්පජාඤ්ඤය වෙන්නේ ඉස්සෙල්ලා සීල් වලට පිළිලා ඉන්න ඕනේ කියලා. සීලය තුලින් සති සම්පජාඤ්ඤය කියන කතාව තමයි ආගම අපිට උගන්වන්නේ. බුද්ධහම. මොකද බුද්ධ ධර්මයේ පොත බැලුවොත් මුලින් සීල නැති වුණා. මුලින් ඉන්දිය සංවර නැති වුණා. මුලින් බයලජ්ජ නැති වුණා සතිය පිටුවක්. සතිය පිටුවට පස්සේ සතිය විසින් ඉන්දිය සංවරයට මේ බයලජ්ජාවට ඉන්දිය සංවරයට සහ සීලෙට ගෙනියලා ඒක ආපිට ඇවිල්ලා ආයෙ සතිය වැඩි කරනවා. ඒ නිසා අපි දැනගෙන හිටියේ one way process එකක් එහෙම නැත්නම් linear program ගන්නවා. සර්වඥාති ක්‍රමේ reciprocal වැඩක් තියෙන්නේ. පටන් ගන්නකොට සීලයක් සංවරයක් නැතුනට ප්‍රශ්නයක් නැහැ. සතිය හොඳට අඳුනගන්න. එතකොට කීත හැකි මේ සතිය කියන්නේ බෞද්ධ වැඩ පිළිවෙලක් නෙවෙයි. ඕන කෙනෙකුට පටන් ගන්න. පටන් අරගත්තට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ බයලජ්ජාව ඉන්දිය සංවරයේ සීල කියනවා ඉන්දිය ඉන්න පටන්. ඒ නිසා අපි දැන් කාලේ යන බුද්ධ ධර්ම හැදිට කරන්න හදන්නේ මේ සිල්ලක ගන්න, සිල් නැත්නම් ඉන්න එපා ඒවම නෙවෙයි. මිනිස්සෙක් නම් සතිය තේරෙනවා නම් කොත්තනින් හරි කමන්නේක පටන් ගන්නවා. පටන් අරගත්තට පස්සේ කියන්නේ දැන් ඒක නිසා සුදුසුකම් සතිය වීකවන්න මේ මේ සුදුසුකම් ඕනයි කියලා බේසික් ක්වොලිෆිකේෂන්ස් කාටවත් ලයිස්ට් එකක් දෙනවා. මනුස්සකම විතරයි අවශ්‍ය. එවිදි සෞඛ්‍ය සම්බන්ධ මනසක් සහ කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. අරගෙන යන්න. එතකොට වෙන්නේ මේ සම්පූර්ණ වැඩ පිළිවෙල කිසි කෙනෙකුගේ අධිකාරී ශක්තියකට යට නැහැ. දේශපාලන බලයක් මොකක්වත් නැහැ. ඕනම කෙනෙකුට ඕන දැනකින් පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ නියම ප්‍රകൃතිය පාන බුදුහාමුදුරුවෝ බෞද්ධයන් සඳහා පාලන කෙනෙක් නෙවෙයි. මිනිස්යන් සඳහා පාලන අපිට විතරක් බෑ. අපි කියනවා අපි බුද්ධ ශ්‍රාවකයෝ, අපි බෞද්ධයෝ කියලා වෙන ආගමක් අදහන කෙනෙකුට වෛර කරන්න අපිට බෑ. ඒකට ඕන වෙලාවක යාට පුළුවන් බුද්ධ ආගමයි. අපි වෛර කරුවොත් වෙනවා දැන් මේ පැත්තට එන්න තියෙන පාර කැපෙන එකයි වෙන්නේ. අපි කියන්නේ ඕනේ ආගමක් කරනකොට සතුටුමත් වෙන්න පුළුවන්. සතුටුමත් වුණාට පස්සට තේරෙයි වගේ කියන. සදාචාරකම කියන ඒ පාර යන්න අපිට අයිතිවාසිකමක්. නිසා මේ ඉන්දිය සංවරේ හරි වගකීමක්. හරි වගවීමක්. මේ වගේ සදාචාරාත්මක වගකීමට අර පාරාසරික බ්‍රාහ්මණයට කිව්වා වගේ ගැඹුරටම කියනවා මේ ඒක තමයි අර සීල මට්ටමේ බෞද්ධ ආගමක් නෙමෙයි සමාධි මට්ටමේ බුද්ධ ආගමක් නෙමෙයි විපස්සනා මට්ටමේ බුද්ධ ආගම ගියාට පස්සේ තමයි ඔය අදියම් කැල්ල ගැඹුරුම කොටසේ ඉඳපගන්නේ ඉන්න කොටම තමන් ළඟට වෙලා නතර වගකීම තන්නේ කර තමන් කාටවත් කියන්න බෑ පොඩි කාලෙදී අපිට ඒ දරුවන්ට සදාචාරයක් වෙන්න ඒක පෙන්නලා දෙන එක ඒක කෙරෙනවා. නමුත් මේ ප්‍රඥාවෙන් ප්‍රඥාදාසකගේ අවුරුදු 50ට උනාට පස්සේ වෙනදී සම්පූර්ණ මුතුමාසලා. ඒ අතින් බලන්න අපි තාම මොන්ටිසෝරි පන්තියේ. අර ගොඩක් වැඩ තියෙනවා. හැබැයි ඉතින් මේ මේක දැකලවත් නැති අහලවත් නැති යෙදිච්ච නැති කච්චත් එක බලන්න අපි වන් ස්ටෙප් ප්‍රහෙත් අපි සතිය හොඳයි කියන එක වගේ පිළියරන් තියෙනවා. මහා වැඩ කන්දරාවක් මහා වගකීමක් ඉස්සරහට තියෙනවා. හැම චිත්තක්ෂණයෙම එක්ක අපාය එක්ක නිවන. අත්‍තරම දක්වයි. එක්ක තනිකර පාවක් සිද්ධ වෙනවා ඒක නැත්නම් ගැළවිලා සිද්ධ වෙනවා. අපිට කියන්න බෑ කොයි චිත්තක්ෂණේ අපායට යනවද කොයි චිත්තක්ෂණේ නිවනට යනවද. no gray area එකක්. අනන්තයෙන් මහත් ඉන්න කාලේ සමාජවාදී ගමනේ අම්බලම් නැති කියලා. රිස්කිරිලක් නැහැ. මේකෙත් විතරයි අප්‍රමාදේන වික්‍රේ සම්පාදේද හැම චිත්තක්ෂණයක්ම ගලවලා එහෙම පැත්තට දාගන්න බැරි නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපායට තමයි යන්නේ. කියනවා ධම්මපදට්ට කතාවේ පළවෙනිම කතාවේ කියනවා පුතත්ජනක භික්කවේ අපාය රකදීය සත්‍යම් කියලා. පුතත්ජනයට මහණෙනි අපාය තමන්ගේ ගෙදර වගේ කියලා. කොහෙ ගියත් ගෙදර එනවනේ. ඕගොල්ලෝ කාකෝ ගෙන්ගම් කරලා ලයිස්ට් හදාගෙන නැති මම නම් යන්නේ ආවල් දිලිලෝකෙට කියලා. ඒ වයිසින් දෙයියන්න බාරයි. යන්නේ නැති වෙන්න වැඩේ කරන්නේ. මේ ජීවිතේමත් එහාට යන විදිහට වැඩේ කරගත්තොත් යම් කිසි තැනකට එයි. එහෙම නැත්නම් ඊගාට ගියාට පස්සේ අපි කොයි අම්මගේ බඩේ උපදී කියලා කවුද? බැල්ගේ විදිහේ අයිද? තමන්ගේ මිනිවිරිගේ බඩේ උපදීද? කොහේ අයිද? මේ අවස්ථාවල මම හිතන්නේ ආයම් වෙන්නේ කියලා. මේ වගේ පිරිසුදුට කරගන්න එකක් කරන්න. දැනුත් කලබලයි, දණ්ඩත් වැඩ වැඩි කියලා කියනවා නම් ඉතින් ආය හැමදාම නත්තල් නෑ. අවුරුද්දට එක කරේ. එදාට වැඩේ කරගන්න කියලා. නිසා හරි මේ මොකද වෙන්නේ ඒකට කියන්නේ ඔපචුනිටිස් අවස්ථාවාදී කියන්නේ භාවනා කරනකොට මේ අපි කියන කල්පනාවෙන් කල්පනා කරන්න පුළුවන් කාලයක් හිතේ ඉඳ කියලා කොහොමදක්ක් කියන්නේ මේ කම්බිනේෂන් එක කොයි අතර පෙරලෙන්නේ කියලා හිත වෙනකොට දැන් දැන් ලෝකෙන් හරි මේ ඇහෙන දේවල් උත් තියෙනවා කොයි අතට යනවාද කියලා හිතන්න. දැන් භෞතික දාර්ශනික විද්‍යාවේ ඉකොනොමික් සෙක්ෂන් එකේදී මුළු ආර්ථික විශේෂඥයෝ ෂේරම කඩලා කියන්නේ මොන කෙනෙකුට ඔක හිතා ගන්න බෑ නෑ. ඇයි මෙහෙම උනේ කියලා. අතරම් මොලකාරයන්ගේ plan එක වැඩ කරේ. මොකද උනේ? දැන්වත් පුළුවන් ද කියන්නේ කොහොමද පෙට්‍රල් ගන්න බැස්සේ කොහොමද යකඩ ගන්න බැස්සේ කියලා. තාමත් බෑ. වෙන්න ඕන වෙනවා. ඒක අපිට බෑ නිසා දැන් අපිට හම්බෙලා තියෙන ටිකක් හරි වස්තුවේ ගිහිල්ලා තමයි තියෙන ආය පොඩක් කුසන්න පුළුවන් මේක කම්බරන නිසා පුළුවන් කච්චේ වැඩ කරගන්නයි තියෙන්නේ. ඉතින් මම විතරක් නේද කතා කරන්නේ වෙන කට්ටියගේ අදහස් තියෙනවද කියලා මම දැනගන්න ඕනේ. ඉන්ටර්නෙට් එකේ ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවර භාවනා පැය අටකට විතර දේශනාවක් තියෙනවා මේක. සම්මුඛ කරගන්නවා. ඒක මම කියන්නේ ඔස්ට්‍රේලියාවට. බෑ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර අරුවට ඉන්ද්‍රිය භාවනා වෙන්නේ බණ ඇහුවට හරියන්නේ නැහැ. යාකම ඇහුවත් තාක්ෂික 100 100ක් ඕගොල්ලන්ගේ උඩට තියෙනවා. අහන එක හොඳයි මොකද? තොරතුරු ටිකක් හම්බ වෙනවා. ඈ අහන්න නැතුවට වැඩිය අහන්නේ කොහොමදයි? දෙනියක් අහනවා වැඩි ඒක අහන්න කොහොමදයි? ඒ ඇහුවයි කියලා කිසි කෙනෙක් නිවන් දකි කියලා එහෙම ෂුවරක් එකක් නැහැ. ලොකු වගකීමක් එනවා ඊට පස්සේ. කලෙවට ඔළුවට බෝල්කල් කලයක් තියලා කට දෙවිලා. වෙනකක් වැඩි මේක අරගෙන බලන කඳුලක්වත් හලන්න එපා. කඳුලක් හලුවොත් තිරකසා දානවා කියලා පිටිපස්සෙන් ගහලේ කෙන උපමාවක් බුදුහාමුදුරු දෙන්නේ. කෙල්පිච්ච කලයක් ගෙනියන නගර සෝමිනියක් ඇවිල්ලා නටද්දී සල්ලාලේ ඇවිල්ලා ඒකේ සම්භාෂණ කරනවා. ඒකවල කියනවා ඔබ මේ සෙනඟ වැඩි කොච්චර කලේ අරගෙන යන්න ඕනේ කඳුලක් කලේ හැරුණොත් ගහලයා ඉන්නවා පිළිගත්තේ ඉඳ කතා දාන. ඒ මනුස්සයා කොහොමද අර මිතුරු අර කාම ආසාවෙන් නතර මිනිස් අතරේ කලේ හොල්ලන්නේ නැතුව යන්නේ සෙනඟ වැඩි. ඒක තමයි සමාජ දෙන්නේ මේ ඉන්දිය සංස්කෘතිය. කලහක් කරන්න පුළුවන් වැඩම බෙල්ලයක්. කාලවත් නෙවෙයි. අපි හිතනවා නම් අපි මේ මේ සත්‍යයටපත් වෙන්නේ අසෝලාගේ වරද්ද නිසා අපිට හරියන්නේ අසෝලා නිසා අපිට කාමයේ ඇති කරන්න අත්කන්න එකයි කියලා. ඒක තමයි අපි කියන දින ගතිය. ඒකේ විනිරුමුක්ති භාවය තමයි අපි බුදුහමගත කියලා කියන එක එහෙම වුණාට ඔබට පැහැදිලිව මේ අතරම ගණිතක් තියෙනවා ස්විච් එක මේ අතර දාගන්න. කොයි දේ දැක්කත් දැකපු බව දන්නවනම් මෙන්න මේ විදිහට හිත වර්ණ ගැන්වෙන බව දැන ගැනීම මනුස්ස පරිණාමයේ මනුස්ස මොලේ විතරක්ම තියෙන එකම එක කම්බිනේෂන් එකක්. තිරසනාටවත් දෙයියන්ටවත් මොනවා කෙනෙකුටවත් ඒක නෑ. ඉන්නේ අවස්ථාව ප්‍රයෝජන ගන්න නම් පුළු පුළුවන් වෙලාවේ හදලා පුළුවන් තරම් බලන්න ඕනේ ප්‍රියමනාප රූපයක් වෙනකොට කොහොමද ඒකට අපේ හිත නැතු වෙන්නේ. අපි යමනාප දෙයක් වෙනකොට කොහොමද අපේ හිත ද්වේෂයට නැතු වෙන්නේ කියන එක බලනවනම් ඒත් එක්කම අර රූපෙන් මිනිහ ලොකුත් භාවයේ කෙලින්ම ඇවිල්ලා හිත ඇතුලට. ඉන්ට්‍රෝවර්ට් කියන එක තමයි සතියේ. විපස්සනා කියන්නේ සතිය තමයි ඒකට කියන පාරවල් දෙකක් තියෙනවා කියලා පෙන්නන්නේ. නැත්තම් ස්වභාවයෙන්ම යන්නේ පිටට. රාගය ඇතිුනේ රාග දර්ශනය නිසා කියලා තමයි ඕම කෙනෙක් පිළිසෙන්නේ. තමයි ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි වගේ මේ පාට භාවනාව මෙඩිටේෂන් කරනකොට මනසන්නේ දාන සීලන්තනේ සම්මම් පඤ්ඤා කියන ඒ වගේම ශාන්තිල් බාල එනම් ජීවන සිද්ධු වෙලා ඊට පස්සේ මොරයි ඊට පස්සේ නේද සතියට පුරුදු වෙන්නේ ඒ කියන්නේ අපි කියන ග්‍රැජුවල් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ආනකුබ්බේ වැඩ පිළිවෙල කියලා. ආනකුබ්බේ වැඩ පිළිවෙල උනත් පටන් ගන්න දැන්. හොරකම් කරන්නේ කොහේ ඉඳලා දාන දෙන්න යන තැන විප්ලවය සිද්ධ වෙනවනේ මානසිකව. ඒකයි නිවන් දකින්න දෙකක්. මේ දෙකම එකයි. බුදුසසුනේ කියලා කියන්නේ දානෙට දෙන වචන ටිකම ඡාග, පටිනිස්සග්ග, මුක්ති, අනාලය. ඡාග කියන්නේ ත්‍යාගය. මුක්ති කියලා කියන්නේ දෙන්නේ මිදීම. පටිනිස්සග්ග කියන්නේ අතහැරීම. අනාලය කියන්නේ ආලය අතහැරීම. ඔය වචන හතරමයි නිවන සඳහන් කරන්නේ. නිවන කියන්නේ ඡාග පටිච්චසග්ග මුක්තිය නිසා දානයක් සඳහා හොරෙක් දානයක් දෙන්න පිළිබිනකොට යන විප්ලවයක් වෙනවනේ මානසික ඒකයි පුතක් යන භූමියකට රාහත් වෙනවා සෝවන් වෙනවා කියන දෙකම එකයි ඩයිමන්ෂන් දෙකක හිත උනාට මේ ගන්න ගැම්ම තමයි කට කවාන කට කවාන කට කවාන ගිහිල්ලා තමන්ගේ ජීවිතයයි මේ ශරීරයයි දෙකම දීලා ගන්න ක්ලාස් වෙනවා නිවන් දකින්න. කාය ජීවිත දෙකම දීලා ගන්න. අතුන්දි දෙන්නේ ඔය රට පහක් 10ක් ඩොලරකට අතර. ඒකෙන් තමයි ගේම පටන් ගන්න. ඒක තමයි අපි ගන්නෙ. අන්තිමට ගිහිල්ලා කාය ජීවිතේ කත හැරීම තමයි නිවන් දකින්නවා කියන්නේ ඒකේ උනත් පටන් ගන්න විප්ලවීයයි. ඒක රැඩිකල්මයි. ඒක ඉම්ප්‍රොම්ප්ටුමයි. ඒක අහම්බයක්මයි. කවදාකවත් කාටවත් දාන දෙන්න හැඟීමක් ඇති කරන කාටවත් බුදුහාමුදුරන්ට. ඒකේ බුද්ධිලා තුන ඇති වෙන පුංචි වෙනසක් මොකක්ද ඒක තමයි බ්ලින්ක් කියලා කියන්නේ. මොකද්ද එකක් වෙනවා. මොන ඒක සම්පූර්ණ අහඹයක්. සම්පූර්ණ අහඹයක් ඒකයි මේ ජීවිතේ මේ සාසනයේ තියෙන ඉන්ට්‍රින්සික් අතියේ. ප්ලෑන් කරලා කරන්න දෙයක් නැහැ. කොච්චර ප්ලෑන් කරත් නැතත් වෙන්න ඕන දේ වෙන ගැටියක් තියෙනවා. අපිට කියන්න බෑ මේ මදාගේ ධාමරිකයේ කිව්වල ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණ සාන්තුරයක් වෙනවා කියන එක පරිසම් කරන්න බෑ. පටාචාරාව කියලා කියන්නේ මේ වගේ පිරිසකට වෙදි නැතුව කඩාගෙන වැඩිච්ච පිස්සු ගෑනියා. රහත් වුණාට පස්සේ දුන්න නම්බුදාන මොකද විනය කරපු භික්ෂුණීන් අතර පළවෙනිට. විනය කර්ම කියලා කියන්නේ අන්තිම හැදිච්ච කට්ටියකින් පළවෙනි තැන දුන්නේ එනකොට ආවේ කොහොමද? ඉල්ලුවනේ. අඟුලිමාල අඟුලිමාල ඇවිල්ලි වෙලා ප්‍රභාකරන්ලා 15ක් තිස්සක වෙලිවා මාරු බලන්න. මේ දැන දැන දහහක් කමලා තියෙනවා කෙනෙක් දෙල්ලමක් නෙමෙයි දෙපිට. රහත් වුණාට පස්සේ මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනියා. කොල්ලන්න බෑ ඒ ඒ අර ගැම්ම සාමාන්‍ය ක්‍රාත්මකයේ ලොකු ගැම්මක් වෙනවා අර වගේ වැරදි වැඩ කරලා ආපු මනුස්සයෙක් තේරෙනවා දේ වලින් තේරෙනවා මම එදා හිතේ කොතනද මේ සර්වඥානික ධර්මය හැමෝටම මට අද මොකද උනේ මේක රජුන්ද කරන්න පුළුවන්ද සල්ලියට කරන්න පුළුවන්ද ඒ මනුස්සයාට ඊට පස්සේ එන මේ මානව හැඟීම ප්‍රසූත අම්මා කෙනෙක්ගේ දරුවෝ වදන වේදනාවක්වත් බලාගෙන ඉන්න බැරි නෑ කියලා කියනනේ ආවේනික දුකක්. ඒකනේ අඟුලිමාල සූත්‍රය දේශනා කරේ. ඉස්සර කොහොමද? ආ මොනම හේතුවක් නැත ගන්න බුදුහමරවත් මරණ අම්මාවත් මරණ කියන්නේ. මේ හැම දෙයකම තියෙන්නේ ඉන්ට්‍රින්සික් ගතියක් තියෙන්නේ. ඒකට මොකද්ද හොඳ ලස්සන මේ වචන සෙට් එකක්ම තියෙනවා ඒ කරවතන්ගේ පාවිච්චි කරපු ඒක අන්ප්‍රෙඩික්ටබිලිටි එකක් තියෙනවා. අපිට කිසි කෙනෙක් මේ මේ බලන බලම දැකලා හොඳද නරකද කියලා කියන්න පුළුවන් ශක්තිය කිසි කෙනෙක් තුළ නැහැ. මනුස්සකම තියෙනවා පුංචි කළා හලකන්න එපා. කිසිම කිසි කෙනෙක් අපිට අයිතියක් නැහැ. මනුස්සකම තියෙනවා විතරයි මෙහාට. ඒ ඒක ලබන්න කොච්චර පින් කරන්නේ. එනිසා මහත්යා කියන විදිහට ගිහියෙක් වෙන්න පුළුවන්, ප්‍රවිතෙක් වෙන්න පුළුවන් කවුරු වුණත් අපි විවෘතකම කියාගෙන යන. ඒ තියෙන තාක්කල් අපි හැමදෙම තරුණ ජීවිතේ. ආයත් කියන්නේ ඥාන වර්ග කෙනෙක් නාමයෙන් නෝ වැටේ. ඔය අතරම සෝවාන් මාර්ගය තමයි ඉරිවර්ටිබල්. ආපහු වැටෙන්නේ නැති තත්ත්වේ ඊට ඉස්සලා ඉන ඕනම දෙයක් ඉරේසබල්. ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පරිපාලක පරිපාලක ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය අසංවර ගන්න. පළවෙනි එක කියන්න ඕනේ පරිපාලන කියා මොන වුණත් ප්‍රශ්න නඩු ඇතිච්ච තරමට නඩු ඇහිලා සිටුවෙන්නේ නැහැ නඩු ඇහිලා සිටුවෙන්නේ පමාව. ඕනෙම උසාවියක පයිල් පයිලක් වෙනවා. අපි හිතන්න පුළුවන් ඉක්මනට නඩු අහන්න බැරි තර අපි නම් මිනිස්ස කාරණ කරන්නේ පොදු රල්ලි නේද අහන්නේ. පිළිච්චකාරක තමයි මිනිස්සු රණ්ඩු කරගත්ත බවන්ට නිවාඩු දෙන්න නඩු අහන්න පුළුවන්කමක් ලෝකේ නැහැ. නම් පරිපාලකෙන් දැනගන්න මඩ දින වීමාවක්. ඔක්කොම ප්‍රශ්න ඉඳන්න මට බෑ. දැන් මම බුරු මට උගන්නපු ස්වාමීන් වහන්සේ මේ ඉංග්‍රීසියෙන් කයි කරපොත ජීකෝ හාමුදුරුවෝ. ඉතින් එනවා මේ වගේ තමයි 250ක් වැඩි කරනවා. පිටිමි 250 ගෑන් 500ක් මාසෙකට. පැවිදි කරනකොට දෙමාපියන්ට එක ලයිස්තුවක් දෙනවා. මේ දරුවා එනකොට මේ මේ ටික ගේන්න ඕනේ. දරුවට මේ ටික හිතු ගන්නලා ගේන්න ඕනේ. මොකද පුංචි ඉඩයි තියෙන්නේ. ඒක ඉතින් හරිය ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා බුද්දිස් කල්චරල් ප්‍රෝග්‍රෑම් කියලා. මොකද රජය තානම් කරගෙන බුද්ධ ධර්ම විෂයක් වේ උගන්වන්න ඕනේ. උත්තර බෞද්ධ රටේ. නිසා ආම්දුරුයි කියලා දැන් කල්චර් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා දහම් පාසල් වගේ. ඕකට ආපු ළමයින්ට කියලා කියනවා පාත්‍රේ පාවිච්චි කරනකොට අද්දකින් ගන්නයි කියලා. ළමයි පාත්‍රය ඉස්සලාන්නේ අත දාන්න හම්බෙන්නේ. පාත්‍රය අත් දෙකින් ගන්න කිසි වැඩක් කරන්නේ පාත්‍රය අල්ලන්න බෑ. ඒක එයා ලියලා අස්සම් කරනවා. සූර ගැලවිලා තියෙන වැටුට ලස්සනට විශේෂම වින්න පාත යනකොට තියෙනවා. ඉන්දිය සංවරේ මේව වගේ වෙන්නේ පාත්‍රය පිටවෙන මම මේ නිකන් කේස් එකක් කියන කතාවක්. ඉතින් ඒක දවසක් අපි මේ මේ ප්‍රෝග්‍රෑම් එක යන ගමන් අපිට ගෙඩිය ගහනවා 10ට. දැන් 10 ගිහිලා පොලිමේ ඉන්නවා දවල් 10කට. මොකද ළමයෙක් අතින් ළමයි කියන්නේ හාමුදුරුවෝ පැටියෙක්. තාවකාලික කරන ඩෝං ගාලා පාත්‍රේ වැටෙනවා. ඒක හුදුවට ඇහෙනවා දැන්. ඒ ගුරු පරිසවන්නාසේ කාමරේ ඇතුලේ. අර ඉන්ස්ට්‍රක්ටර් මොකටද කියන මිනිස්සයාම ලාගින්දී. පාත්‍රේ ඇතුලේ ළමයා යන පොඩි හාමුදුරුවෝ දැන්. ඉතින් අර ඒ හංගන්න බැරි දිසෙනක ඉන්නකොට වැඩිච්චාම ඉතින් කවුරු හරි ආව කාගෙන්ද ගිහුවා අරගෙන ගියා. ඉතින් මේ ළමයා පාත්‍රෙත් අරගෙන දැන් සායරෝ ළඟට ගෙනියනවා. මොකද නම් මරන්න ගෙනියන හරකෙක් වගේ මම දන්නවා ඉතින් මොන්නම පැයකට විසඳුමක් නැහැ සායදු කියන්නේ රටේ රජුරුවත් වගේ ජාති කෙනෙක්. ඒ රජුරු රජු රජු මොකක්ද කියන්නේ? ඔයාගේ පාත්‍රයේ නැක්ටුයි. ඔව්. ඊට පස්සේ කිව්වා මේක වැරද්දක්ද? ඇයි ඒක වැරද්දක්? මොකද මම එනකොට පැවිදි වෙනකොට මම ඒ කුලේ විදියට තිබුණා. අම්මා කිව්වා තාත්තා කිව්වා නේද? මෙහෙම කරන්න එපා කියලා. දැන් ඇයි වැටුනේ? මම ඒක අද්දකින් අල්ලන් හිටියේ නෑ කරච්ච කල් විහිළු කරලා ගන්න. දැන් ඔය අක්කරලා තින්නේ වැරද්දක් නේ. ඒ වැරද්ද දැන් අපි මොකද කරන්නේ? මේ රාජනීති පොතේ හැටියට දඬුවම් දෙන්නේ. මම නෙවෙයි දඬුවම් දෙන්නේ. ඔයා දන්නවා අපි වැරද්දක් වුණා, ඔයා දන්නේ වැරද්දක් කියලා. දැන් මොකද්ද කියන්නේ දඬුවම් දෙන්නේ. ඉතින් ඔයාට තරහක් නැගිලා මම පිළිමකට දැන් මට තියෙන්නේ පොත පෙරලා බලලා ඒ නීති ක්‍රියාත්මක කරනවා. ඉතින් අර ළමයාට මරණ කිව්වත් කරන්න දෙයක් නැහැ. මොකද මිරිකිලා ඉන්නේ. නමුත් සායද විත් ප්‍රශ්න පහලක් විතර හේතු ගන්නලා කිව්වා. මට ඔයත් එක්ක තරහක් මේ නීති කැඩුවට පස්සේ මේකට දඬුවම් නොදී ඉන්න මට අයිතිවාසිකමකුත් නැහැ. දැන් ඔය නිසා අනුකම්පා කරලා මට අවසරයක් දෙන්න බැරිවද? අර ළමයාටත් දෙවිය පහත් වෙලා කිව්වේ. මට කරුණාකර අවසරයක් දෙන්න මේ දඬුම ක්‍රියාව. ඉතින් අරන මම කිව්වා අනේ අරට ඕන දෙයක් කරන්න. ඒක අද්ද කල්ලා ගත්තා. මෙහෙම පාත්‍රය ගත්තා. සිටින් ඉතින් 500ක් 50ක්. තවල මේකට එන්න ගියා පොඩි හවුස් පැටියට ගණන් කරන්න ගියා 1යි 2යි. ඉතින් අපි පින්න පාද කරලා යනකම් දෙවනවා ඒක. කොච්චර සුන්දරද කියලා බලන්න වැඩි කිසිම පරිභාෂාවක් නැහැ. එයා හේතු ගන්න ගන්න පුළුවන් නම් රාජනීතියෙම කොට්ටයි. පරිපාලකයා කඩ කරගත්තොත් මේ ටෙන්ෂන් එක ඒකට ඔයා ගෙවන්න. පරිපාලකයට කිසිම ටෙන්ෂන් එකක් දෙන්න දෙන්නේ මොකද කරගත් පාස් වෙච්ච කොන්ස්ටිටියුෂන් නැති. අර මනුෂයාට ඒත්තු කරන්න ඕනේ කොන්ස්ටිටියුෂන් එක වයලේට් කරලා තියෙන ඉස්සයි. මම වයලේට් කරුවොත් මට දඬුවම ඔය ටික කරන්න බැරි නම් මං කියන්නේ පරිපාලකෙක් කියලා. එයාට පරිපාලන ඉගෙන ගන්න වෙනවා. තමන්ගම මල ටෙන්ෂන් එක මනසට අරකට කරුවා තරහ ගියා නම් අනිවාර්යෙන් පරිපාලනේ දුර්වලයි. එයා පරිපාලකෙක් නේ අඩුවානේ පිරිස් පරිපාලනය කියලා තමන්වත් පරිපාලනය කරන්නේ. තමන් පරිපාලනය කරන්නේ මට මේ නීති හැටියට මේ වෙලාවේ දඬුවම් දෙන එක තමයි මට ගෙවන පඩියේ තේරුම. හැබැයි ඒක හේතු ගන්නට. ඒක තමයි අපි සාධාරණ යුක්ති කියලා ගත්තේ. නිසා ඒ දේ කරන්න යනවා නම් මේ මිනිස්සයි පව කරාට ඇයි වගේ අපේ account එකට අගදී පව නැටි තුවරද යන්නේ කිය. දඬුවම් ටික දීලා පැත්තට පින්න ගෙච්චි. ඒක තමයි ගෙදර යන්නේ. අරද්දක් කරපු කෙනෙක් කිව්වට ටෙන්ෂන් එකක් නැහැ මේ නීති මට ගෙවන්නේ ඒකද මේ මනුස්සයාට වැඩේට ගෙවනවා මට ගෙවන්නේ පරිපාලනයට පරිපාලන කියන්නේ මොකක්ද ඒ නීති යාට ඒ තුරන්න කරලා දෙන්නේ ඒ ටික නෑ පරිපාලනයක ඡාමයේ ටික දැනගන්න දැනගත්තොත් ටෙන්ෂන් එකක් එන්න බෑ වෙන්නේ මොකද ඔය වගේ විදේශීය පිළිසිදු කරන්න බෑ කේසස් ගන්න වෙන්නේ එකක් කරනකොට එකක් එක කරන එක ඩඩක් ගාලා කරන්නේ කරන්නේ නම් අර මනුස්සයා chance එකක් කරගන්න එයා මට නීතියේ ආත්ම කෙරුවා මට විරුද්ධව ආත්ම කෙරුවා බයස් අපි හොඳට වෙලා ගන්නනේ. මට ඔයත් එක කිසිම තරහක් නැහැ. ඔයා කරපු වැඩේ මගේ ඔළුවට ගන්න ඕන කවුරුත් නැහැ. මේ විවස්ථාව ඔයාට අනකට දෙකටම එකයි. එහෙනම් හිත දාන්න. එහෙනම් පස්සට දාන්න. ඒක අනුසන්ධානයේ තමයි සඳහනත් එක්ක. අපි මොකක් කළාද අපි අතු ගන්නකොට අතු ගාල කුමිලෙන් දැම්පස්සේ තියෙන මකුළුත් මැරලා ඉන්නේ. එතකොට ඔළුව ගහ ගන්න බුදුන් මේ මං සිල්පදයක් නෙදලා කරලා දෙන්නේ දැන් කටෙක් නඩුවා නේද? ඉතින් අපි අපායට තුන්දු කළේ ඉතින්. අපි කිසිම චේතනාවක් තිබිලා නැහැ. සතෙක් මරන අදහසක්. අපි ළඟ කියලා තියෙන්නේ මේ ගේ සුද්ධ කරන අදහස. ගේ සුද්ධ කරන නැත්නම් ජීව කරන්න බෑනේ. ඒ විදිහේ නේද හතෙක් මන තියෙන්නේ අචේතනිකව. බුදුදහමේ 100 100ක් සමාව දීලා තියෙනවා. චේතනාවන් දෙකේ කන්නවදා. මේ කර්මයක් වෙනවනම් චේතනාව තුනේ බලපාන. මොකද චේතනාවක් නැත්නම් කවුරු මොන જાතියෙන් කිව්වත් ඔබ මකුළුවෙක් මරුවා ඒ නිසා ඔබ අවීචි නරකට යන්න ඕනේ ඊගාට මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා කවුරු ප්‍රෙඩිකෂන් දුන්නත් ඒක නෑ මම දන්නවා මට ඕන කමක් තිබුණේ නෑ මේ මකුළුවා කරා. ඔගේ ඕනම කේස් එකක් එන්නේ ඉස්සෙල්ලා හිත පිරිසුදු බව දරගන්න කේස් එක ආවට පස්සේ අවුල් වෙන්න පුළුවන් බව දරගන්න. ඒ නිසා ඒ වෙලාවේදී වැරද්ද කරපු එක්කනට වැඩි පරිපාලකයා වල්නකොට. මේ පරිපාලකයා කියන ප්‍රශ්නේ. එක්කෙන්දී අත පුච්ච ගන්න නේද? අනුන්ගේ පවදා ගන්නකොට මුදුවේ කේස් එක මේ ඩෙමොක්‍රැටික්ලි සාකච්ඡා කළා කේසියෙන් පස්සේ තතෝර ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ලක්ෂ පරිපාලකය. එහෙම නේද පරිපාලනය කියන එකේ අර්ථම සුවනක් දෙන්න අමාරුයි. ඒ කියන්නේ හම් දෙමෝපිය වෙනකොටත් උච්චරයි පරිපාලනෙත් උච්චරයි පොදේ උගා කමල් මහණුනාට පස්සේ. පරිජිලාව පන්සලක වැඩ කරන්න ඉන්න ගියාට පස්සේ ওই වගේ නෙමෙයි. සදාචාරාත්මක පැත්තයි ආගම පැත්තයි ඔක්කොම එනවා. බර ගන්න කාමුදුරු මරන්නේ heart attack වගේ. දරන්න බෑ. දරන්න බෑ නිසා. නම් දුවට ට්‍රේන් කරන්න මේ ට්‍රේඩින් එක මේ ගිහි ලෝකෙටය, පැවිදි ලෝකෙටය, නිවනටය, සෙක්ල ගන්න මොකක්වත් නැහැ. පුරුදු කරපු එක they are riding the wave. ඒකට wave එකට යට වෙන්නේ. එnde end end end experience කරනවා. ඒ කියන්නේ full experience count වෙනවා. experience එකෙන් exhaust වෙලා tension ඇති කරගෙන යනවා නම් ඒ කියන්නේ අනුව පරිපාලකයෙක් වශයෙන් පුහුණු ලැබිය යුතුයි අප්‍රෙන්ටිස් ස්ටේජ් එකක් දෙන්න. මම ගහන්න කතා කරනවා නෙමෙයි මම මේ කියන්නේ වෙන ඇති මම පරිපාලනය කරලා තියෙනවා. අවුරුදු 6ක් විතර හිටියා. එකයි මම කරගත්තේ කවුරු පව් කරොත් මගේ කවුන්ට් එකට දාගන්නේ නැහැ මම. ඒක පොහේ ඒක දිනගත්තා උඹට උන ඒ උඹ නීච විරුද්ධව මම ලොක්කට කියලා කතා කරලා කරගන්නේ. මම එම්බත් එක කිසිම කරන්නේ මට පුළුවන් විතර කරා. මොන්නම දෙයක්වත් මගේ උඩට ගන්න. ඔය නීචකමනේ මොන්න මේව වුණත් මම ගන්න ඕටි ඉස්සෙල්ලා මම හිත පිළිසුයි. මේක දැන් වෙලා තියෙන්නේ. මේකදී කොහොමද මම බේරෙන්නේ? මේ අපි දන්නවා වයර් එකක් තැකිලා. ඉතින් අපි පහදන් යනකොට ගව් එකක් දාගෙන යන්න දැනගන්න ඉපයි. දැන් කරන්ට් එක අප්සෙට් තියෙන ලීක් එකක් තියෙනවා. ඕකට යන්නේ මේකයි. නිකන්. ඔබලව එක දාගෙන යනකොට කොහෙන් ලීක් එකයි ගන්න මොකද? නැත්තම් හදන්න කියවම සමහරයක් නෑ. අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ කොස් කබන් ගියා කියනවා අපේ පොත් ටිකක් ගාලා හිටපන්. මොකද නැත්නම් හැම පොල්තල් කොල්ල ගෑනකොට පොල්තල් ගාන වැඩනවා. පොල්තල් හරි පොල්තල් ටික හරි ගා ගන්නවා මොකද පරිපාලනය කරන එක නම් නිතරම හිතා ගන්න ඕනේ අඬත් ඉස්සෙල්ලා. වැඩි ප්‍රශ්නේ මාත් වුණා පස්සේ මේ රටේ ඉත ජොබ් එක මේ මිනිස්සුන්ට මට මෛත්‍රිය මේ වැඩි කරන්න ලැබේවා කිසි පැත්තක් නැහැ. ඒකද මම යනකොට ගිනිච්ච හිත. සිද්ධිය වෙලාවේදී සිද්ධිය පස්සේ පවත්තගෙන යන්න පුළුවන් නම් මම හිතන සාමාන්‍ය නිලධාරී වැඩි පරිපාලකයෙකුට සතියේ සතිය පිහිටවා ගන්නයි, සතියෙන් වැඩ ගන්නයි ප්‍රයෝජන ගන්නයි. අවස්ථාව වැඩි කිය. හැබැයි ගා ගන්න නැති වීම තමයි එකම මූල ධර්මය. පින් කරන්න යන්නත් එපා. කොටිම කියන සබ්බපාරසා කරනවා තමයි first do no harm. පද්ධතිය මේ හර මෙහාට පක්ෂවලට පෙන්නලා දෙනවා මිසක් කිසි දෙයක් ඉම්පෝස් කරන්න යන්නේ. ඉම්පෝස් කරවපු ගමන් චේතනා කරනවා. හරි අමාරුයි. මොකද හේතුව මේ පරිපාලනයත් එක්ක මාන වෙනවා. මානකාරකමක් එනවා. ස්ටේටස් වෙනවා. ඒක අපිට දාපු අන්තක්. අපි නම් ඕක තිබ්බයි කියලා තුවාල කරගන්න බරක්. ඒක දවසක් කියනවා මේ මුවෙක් ගිහිල්ලා වතුර කඩක වතුර බොනවා. ඉතින් මොන්තර වතුර බීලා ඒ වතුරත් බීමත් නතර කරලා මම තාම ඡායාව දිහා බලනකොට ඌට පින්නු කකුල් දෙක කොච්චර කැපද කියලා. නම් කෝටු දෙකක් වගේ ලුණුතලු අන්තට්ටෝ බාන උඩට පෙන්වලු මොන තරම් රාජකීය ගතියක් තියනවද වතුර පේනවද මෙන්න නමකොට අන්තට්ටෝ ලස්සනට පේනවා කකුල් දෙක ඒ සෞතුලිය එක නිකන් හරි කැතයි කොහොම ඉන්නකොට පාර මොටි එකක් බාන මෝ දුවනවලු දුවනවලු දුවනවලු අර කකුල් දෙකට වැඳවද දුවන යනකොට ළඟ දින ගබ්දයක් අතර රිංගනකොට අන්තට්ටෝ ඉරෝනවා ඉරෙච්ච ගමන් කොටි ඇවිල්ලා කෑවා ඊට උතුනතර වතුරේ ඉන්නකොට නම් හිතුනේ අන්තත්තු කොච්චර වටනද කකුල් දෙක හරි කැටයි කියන නමුත් මේ ටික හරි රැකුනේ කකුල් දෙක නිසා අන්තත්තු වෙනකොට යණ යන ගන ඉර වෙන්නේ. සංසයි කවුරු දැම්ම අපි දැනගන්න ඕනේ මේක පොතුන්නක් කිව්වනම් දංගෙඩිය උඩ තිබ්බ තමයි. මොනම දෙයක් දැම්මත් අපි ඔළුවට ඒගොල්ලෝ දෙන්නේ අපිට ආදරෙක නෙමෙයි. අපිට වැඩි වල්නරබල් තත්යකට පත් කරන ඒගොල්ලන් ප්‍රොෆිට් එක වැඩි කරගන්න. අපිත් දැනගන්න ඕනේ මුතුන්ව දාගත්තා පස්සේ ගලවලා කියන්න ඕනේ. අපි තාමත් අර පරණ සිටිසන් ජෝන්ගේ තත්ත්වයට යන්න ඕනේ. මුතුන් ගලවද්දි පස්සේ නිචි නෑ. ඒක ඉක් මං හිතන්නේ කොමන් සෙන්ස් වලට වැටෙනවා. ඒක ඔය ප්‍රශ්න අහන්නේ කොමන් සෙන්ස් වලින් කරන්නේ දැනගෙන විඳගෙන අහන්නේ. නමුත් සත්‍යමත් තත්ත්වය තමයි ඒකට කියන්නේ things like of the time කියලා කියන්නේ. වැඩේ සම්පූර්ණ චංචක බලන්න එපා පුංචි පුංචි සිද්ධි එක එකක් වෙන් කරලා වෙන් කරලා බලන්න. තින් ස්ලයිසින් කියලා පුංචිම සිද්ධියන් බලන්න මේක චිත්තක්ෂණ ඉස්සල මගේ එක පිළිසිදුයි. මෙතනින් මොකද අපිරිසිදුයි. මෙතනින් මොකද ටෙන්ෂන් එක ආවේ. ඉවරනට පස්සේ මම ටෙන්ෂන් එකට මොකද කරන්නේ කියලා පුංචි පුංචි සිද්ධි වල කල්ලා බැලුවොත් ලේසි. මුළු සිද්ධියම ගත්තොත් එන්නකොටම ඉස්සරහ කොහොමද කරන ආය කරදරයක් ආය ප්‍රශ්නයක් කියලා අපේ අර සම්පූර්ණ දාර්ශනික ක්‍රියාත්මක වෙන්නේ. තින් ස්ලයිසින් කරනවා. දෙදස් වර්ෂය ගැන අප බලාපොරොත්තු වූ දෙයක් තිබේද? දෙදස් වර්ෂයේ ගැන අප බලාපොරොත්තු වූ දෙයක් තිබේද? කියන්නේ මේ අර මායා කැලැන්ඩර් ගැන. ඔය ගායම්බුරු කීයක් අපි අහලා තියෙනවද කියලා. 2000 දී එනවයි කියලා මට කිව්වේ ලංකාවේ ප්‍රසිද්ධ ආහුරු කෙනෙක් අංගීකාරී. 2000 දී වෙනසක් ඇති වෙනවා ඊට පස්සේ 2006 වෙනකන් විශාල කනන්දකාරකී ලෝකෙ වැහිලා ගිහිල්ලා ඝන ගහණය තුනෙන් දෙකක් මැරෙනවා ඊට පස්සේ අවුරුදු 1000ක් කාලයක් පවතින ස්වර්ණමය යුගයක් එනවායි කියලා දැක්කා වගේ කිව්වට මම කතා කරන්නේ 88 ඊට පස්සේ මම ඒ ආහඳුරන්න කිව්වා ඇත්තටම මම ගෞරව කරපු ආහඳුරන මේ පැවිදි වෙන්නේ ඒ ආහඳුර හොඳද කියලා බලන්න නිකන් ස්පයින් කරන්න ගිය වෙලාවක් විදිහට කියම නෙමෙයි මම වෙන්න තියෙන අර ඊට පස්සේ මම කෝලාන්ති මම මේ නිකම්ම නිකන් ගමේ ඉපදිච්ච පොඩි කොල්ලෙක් මට ඕකද කියලා වැඩක් තියෙනවා ඕක ගිහිල්ලා එක්කෝ ජනන් ඇමරිකාවේ ජනාධිපති කියනවා ඉතින් ලංකාවේ ජනාධිපති කියන්නේ වෙන්න තියෙන දේ උඹලා ගන්න තීන්දුව කරන්න පුළුවන් ඉතින් මම ඔයගේ මනසේ කිව්වා ඒක මට කරන්න දෙයක් නැහැ හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඒ ආවද මොකක්ද දැන් කිව්වේ මාත්‍යානම් කියන දේ අහගෙනවත් ඉඳීවා අර මිනිස්සුන්ට අහගෙන කියනවා දෙක වැට යටි කියලා. 2000 කල මරණේ ඒගොල්ලන්ට ප්‍රශ්න නෙමෙයි අද ඇඳයි මොකද වෙන්නේ? ගින්නි අරගෙන තියෙන්නේ. 2012 වෙනකන් තව අවුරුදු දෙකක් තියෙනවා. අපිට බුදුහාමුදුරුවනේ දවස් 7යි. අත්‍යවශ්‍ය නම් මේක විස්තර දැවෙන ප්‍රශ්න නම් දවස් 7 සම්පූර්ණ අවුරුදු දෙකම නිවාඩු ගන්න ෆුල් රිට්‍රීට් එකට යනවා වගේ දෙලා. පැත්තෙන් ඇති. අපිට ඕන කරලා තියෙනවනේ අර පරණ පුරුත්සාගම කණ්ඩ ඕනේ පරණ පුරුත්සාගම ඒ ටික දෙල්ලම් කරන ගම 2002 ගේ ස්විච් එක පොඩ්ඩක් විතරක් එහාට පොඩ්ඩක් දාගන්න පුළුවන් නේද? ඒක තන්නේ කර වත්‍රකාරීගේ වැඩ. මම සමාජයේ ධනමාදී වැඩ. මිනිස්සුන්ගේ නිකන් හිටියාම ඉකොනොමික දුවන්නේ. ඉතින් මොකාකයි හිත පත්‍රයේ හිත හෙඩ්ලයින් එක දෙන්න ඕවර්නයිට් කල්පනා කරනවා. ඒක පැත්තට ඒක පුළුවන් තරම් තාර්කික වෙන්න, සාහිත්‍ය වෙන්න දුන්නා ඊපස්සේ අපිත් වැඩි බක්කන් ඉස්සර පත්‍රේ වන්. බක්කන් ඕන ඊට පස්සේ. මේක කාවද මේක එනවනේ. ඉතින් පත්‍රයේ බලන එක ලොකුයි බක්කනකට වැඩිය සාමාන්‍යයෙන් ඒක නිසා ජීවිතේ බලන්න නිකමට හරි ටීවී එක බලන්න ගන්න සත්‍ය බැරි නැත්නම් රේඩියෝ එකට හම් කන් දුන්නකම් කොච්චර හිතයක් අපේ හිතේ තියෙනවද කියලා. වේලක් නැති වුණාට ඒක එච්චරම දෙයක් නෑ. ඒ කිව්වොත් එන බය භාගයක් දීපන් භාවනා කරන්න කියන කොහෙද ස්වාමීන් වහන්සේ බය භාගයක් දාන්නේ වැඩ හරියට කියලා. ඒකම නිකමට අරෙවොත් එහෙම මේ නිකම් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකට හදන්න දැවෙත් තියෙනවා. ඒකෙන් ඒක තමයි ඒක රිසර්ව් එක. හරියට වැඩේ යකින්න. එහෙනම් මේක පිළිබඳව මම හිතන්නේ ඉතින් මගේ අදහස් ප්‍රකාශ කරයි කියලා වැඩක් නැහැ. මොකද හිතක් ගැන මගේ කිසිම අපේක්ෂාවකුත් නැහැ, බලාපොරොත්තුකුත් නැහැ. හැකිතාක් දුරට වර්තමානයේ තමයි හිත හදන්නේ. වර්තමානයේ තමයි ඊයේ හැදුවේ. ඉතින් ඒක නිසා වර්තමානයේ හිත පවත්නවා නම් ඒක සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා මේ ඉදිකටක් කෙලින් අතර කියලා. නැගිටවල කියලා අබෑට අවුරුවක් කරන්න කියලා. වැලිය අවුරුවක් කරනවා. කප්පර ගණන් ගත්තම එකක්වත් උඩ හිටින්නේ නැහැ. එක අබෑටයක්වත් එක තීලි කඳුලක්වත් එක වැඩි ගැටයක්වත් උඩ හිටින්නේ නැහැ. උඩ එන්නේ එන්නේ ෂාප් වෙනවා කියන්නේ. මේක වැටුනොත් ඉදිකට වැටුනොත් සතිය මෙහෙම තිබ්බොත් මොන්න ජාති පත්‍ර ගානේ මොනවා කිව්වත් මුස්කක්කත් උඩ හිටින්නේ. මේක පැත්ත වැටුනොත් ඔක්කොම මැටර්. ඒක පත්‍රකාරී දෝෂයක් නෙවෙයි අපි කියන්නේ සත්‍ය කෙලින් කරගෙන ඉන්න එකයි. පුළු පුළුවන් වෙලාවේ කෙලපු කිසි ජීයෙන් ඉන්නවනම් මොන જાති කෙලෙසක් ආවත් ඒක දන්නව අඩු ගන්න මේ අනාගත අතීත වශයෙන් හෝ අස්වාභාවිකයි. මෙතන නොවෙන නිසා හෝ අස්වාභාවිකයි. මට අදාළ නෑ මගේ නෙවෙන නිසා හෝ අස්වාභාවිකයි. මම දැන් මෙතන නෙවෙයි. මම දැන් මෙතෙන්ට ඕන තැන ගන්න ටෙන්ෂන් එකේ හිටින්න පුළුවන් බලන්න. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ කවදාකවත් ටෙන්ෂන් එක තියන්නේ. හිතින් නෑ. හිතින් බෑ ඒකට උඩ බෑටයක් බරක් කරන්න හදනවා. නිසා ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. උත්සාහ කරන්න පුළුවන් දෙයක්. මේ වගේ ප්‍රශ්නයක් කාට පස්සේ දාලා තියෙන්නේ මේ වර්තමාන මේ චිත්තක්ෂණය මොකද්ද මේකේ තියෙන බෑරි මේක. තනි කර කලකලකීම. තනි කර කරන්න දෙයක් නැතිකොට මමන මනෝචිත්‍රය ප්‍රපංච කියලා තියෙන්නේ. ඇත්තම උනත් එහෙම හිතුවට පස්සේ අර වහනේ ඊගාවට කරගෙන යන්න පුළුවන්. ඒක ඇත්ත වෙන්න පුළුවන් ඒක ඇත්ත වෙන්න පුළුවන් අපි කවුද? ඒක ඇදලා මොන හරි නිකන් අකුණු විදියක් හිතුවත් ඉතින් ඕගොල්ලෝ කියනවනේ ඕකට තමයි අපි කියලා දුන්නේ කියලා. ලෝකෙම පිච්චෙන්නේ නැහැ. මේවට බෞද්ධ වශයෙන් බුදුරජාණන්ගේ අවුරුදු 2500 ඉස්සෙල්ලා ඔයගේ ප්‍රශ්නට උත්තර දීලා තියෙන්නේ වර්තමාන හිත පවත්නවා නම් කිසි කෙනෙකුට නිකන් අර පොළවේ මතකන දීබු බුල් ලැගලා තියෙනවා. ඒ දීබුට ඕන තරම් කුණු දාන්න බලන්න. ඒ පිළිගන්න. පිළිගන්න පිළිසිතු වතුර බාරේ මතු කරන මතු කරන මතු කරන වගේ සති ධාරාව තියෙනවා නම් පොළවේ මතු කරන පිළිසිදු කියපු බුලක් වගේ කොච්චර කුණු දැම්මත් ඒකට කියලා. අපිට උගන්දු වෙන්න වෙනවා මේ උත්සාහවන්ත වෙනවා කොහොමද මේ දීපු බුල සති ධාරාව කොහොමද වර්තමානයේ පවත්න්නේ කියන එක ඒකේ ඒකමගේ දක්වලා ගන්න තියෙනවා. ඊගා පංචිනේ ආනාපාන සතිය වඩද්දී මුලදී ඇති වෙන බාධා මැඩපවත්වාගෙන වැඩි වැඩියෙන් අරමුණු කරා යොමු විය යුතු ආකාරය පැහැදිලි කර දෙන්නේ නැහැ. ඉතින් මේ <clears throat> ප්‍රශ්නේ නගන කෙනා ගණන් හිතාවේ නෑ. මේ බාධා මොනවද කියන එක මතයි උත්තරේ පවතින්නේ. එහෙම නැතුව රෙඩිමේඩ් ඩාන්සර් එකක් හරි කම්පියුටර් සිස්ටම් එකේ ඩයලොග් බොක්ස් අනුව යන්න බෑ මේක. ඒක කොච්චර කිව්වත් ඉවරක් කරන්නේ නෙමෙයි. කමඨාන් සුප්‍රකරන වෙලාවේ ධර්ම සාකච්ඡා කරනදී Taman ඇති වෙච්ච බාධාව මේකයි කියලා අත්දැකීමෙන් කියනවා මමලා හිතා කියලා ගන්න ඔක්කොම නිකන් හීන මට මෙන්න මේකයි බාධාව කිව්වොත් ඒකට බෙහෙත් උඩුවා කියලා දෙන්න පුළුවන් ගේන්න පුළුවන් ඔක්කොම බාධාවල් මොනවද කියලා බැලුවොත් පොතක්වත් දේශනාවක්වත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මේ ලෝකේ පොත බාධාව කියන දේවල් වෙනස් වෙන දේවල් අපිට හම්බෙන දේ මං යන ගමනදී මට මේ බාධාව කියලා කියනවනම් ඒක දාකච්ඡා කරන්නේ අඩු ගන්න මේ මනුස්සයට වටිනාකමක් තියෙනවා. නැත්තම් නිකන් මූලධර්ම ප්‍රශ්නයක් කරනවා. බාධා කියන පොදු ප්‍රශ්නෙට ගියොත් බෑ. මෙන්න මේකයි මට තියෙන බාධාව කියනවනම් ඒ නිසා මම මේ ප්‍රශ්න ලිපේකනා පින් පොයින්ට් කරන්න හදනවා නෙමෙයි. මම ආරාධනා කර සිටිනවා මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා හොඳ ප්‍රශ්නයක්. ඇසීතු ප්‍රශ්නයක් අත් සාකච්ඡා. කවුරු හරි කරලා තමයි ඇති බාධාව කර්මාකල ඉදිරිපත් කරන්න. එතකොට අපි කියනවා යනවා සාකච්ඡාව පවත්වා. ඊගාට කියන ධානාංග සීකරමින් ආනාපාන සතිය වැඩි කර. වැඩි යුත්තේ කෙසේ දැක්කටම මොනම දෙයක් සීකරනවා නම් ඒක ආනාපාන සතිය වෙන්නේ නැහැ. ආනාපාන සතිය කියන්නේ ආනාපාන. ආනාපානී කරේ සතිය පිටවන් ධානාංග කරේ නෙවෙයි. ඒක පිට දෙතාවර වෙනවා ඉෂේකක් උකට. හිත නිකන් මේ රබරපටි ඇද්ද වගේ ටෙන්ෂන්. භාවනා ජීවිත උගෝ දෙනෙක් කරන්නේ මේ භාවනා කරන්නේ හිත කන්ඩිෂන් කරනවා. ධානාංග ගැන හිතනවා, ඥාන ගැන කතා කරනවා, ලෙඩ රෝග සනීප කිරීම ගැන හිතනවා, අනම්මන කරන්න කාගෙන අර පේශිත්‍යයට, පෑදිතියට බොරදී දෙමිලා. අනාකූල ප්‍රහය ආකූල දුන්නා. ආනාපානී කෙරේ සතිය පිළිවන්නේ ඒක නිවන වගේ කලකන්න. ඒකම සරණ යන්න මොනම පැත්තකටවත් යන්න හැදුවත් දෙන්න නැතුව පුළුවන් නම් තියාගන්නයි තියෙන්නේ. ඒ වෙනුවට මේ ධානාංග අනම්මන දාන්න පටන් ගත්තොත් වෙන්නේ මේ චින්තාමේ භාව චින්තාමේ ඥාන ඉස්තර වෙනවා භාවනා ඥානෙ පස්සට. ඒක මේ තමන උගතුන්ද වෙන පටලවිල්ල. මේ දන්න කාරණා ප්‍රයෝජන ගන්න දන්නේ ඒව අවුල් කර ගන්න පාවිච්චි කරනවා. දැනුම ඉස්සර කරන්න හදනවා භාවනා පස්සට යනවා. කියන්නේ putting the cart before the horse කියලා කියන්නේ. සාමාන්‍යයෙන් යන්නේ horse before the cart නේ ගමන යන්නේ. cart before the horse කියොත් අස්සයට රිවත් කියස් නැහැ. අස්සය දන්නේ ගුණා දන්නේ ඉස්සරහට යන නිසා පිළිපස්සේ යන්න කරත් මේ කියන්නේ මූල ධර්ම දැනුම ඉස්සර කරගෙන භාවනා දැනුම පසුට වෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක එනකොටම මෙන්න මේවා හිතන හැම වෙලාවකම ආනාපානට අනදර කරනවා කියලා මතක තියාගන්න. ආනාපානට ගරු කරන්නේ නැහැ. ආනාපාන වෙනකොට වෙන මොකක්දවත් ඉස්සරහින් තියන්න හදපු ගම සම්පූර්ණ නිකන් උසාවියේ විනිශ්චයකාරවතුමාට අභියෝග කරා වගේ. ඊට පස්සේ උසාවියේ දෙන්න නීති වැඩන්නේ. එයාට පූර්ණ බලය දෙන්න ඕනේ. ආනාපානයේ වගේ සම්පූර්ණ එක්සිකියුටිව් පවර්ස් දෙන්න ඕනේ. ආනාපානයයි අපි ඇසුරු කරන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕනේ. ලං කර ගන්න ඕනේ. ඒ වෙනුවට මේ මොනම දෙයක් ඉස්සර අරගන්න පැයට තුනක් වටිනවා වගේ කරන්නේ. දාන සීල භාවනා ආනිසංස ගැන කෙටි විස්තරයක් ලබාගෙන ලබා දෙන්නේ ලාටිටි. අපි කතරම අර ස්මාර්ට් ප්‍රශ්න වගේ ග්‍රැජුවල් ට්‍රේනින් එක නැත්තම් භාවනා කුප්පේ පිළිවෙලක් මේක උගාක්ලාට මූලධර්ම මේ දැනුමක් පිළිබඳව කතා කරන්නේ කෙටි සූත්‍ර දෙක තුනක් ඒක ඇත්තට මේක තියෙන්නේ සුත්ත සංග්‍රහ කියලා පොතක් කියලා තියෙනවා අපේ සාමි පිළිත් පොත විතරයි ඒකෙත් පෙන්නලා කියලා තියෙනවා ආනුභුබ්බී කතාව කියලා බුදුජානනාථේ දේශනා කරපු කතාව නොදන්න කෙනෙකුට නිවන කියලා දෙනකොට නිවනෙන් පටන් ගන්න එපා දානෙන් පටන් ගන්න. දානෙන් පස්සේ සීලේ පටන් ගන්න. ඊට පස්සේ දානකතන් සීල ස්වර්ග සම්පatti පෙන්වනවා. ඊට පස්සේ කාමයන් ආදීනවම් ඕකාර සංකේතයන්. දාන සීල නැතුව කාමාශාවට ගියොත් හම්බෙන ආදීනව කියලා දෙනවා. ඊට පස්සේ අබිනිෂ්ක්‍මණය කියලා දෙන්නේ ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ කියලා. අන්න ඒ සූත්‍රයට අදාළ සූත්‍ර ටික ඔක්කොම කොට ගහලා තිනවා සාමාන්‍යයෙන් මේ පිටු 150ක විතර පොතක් සූත්‍ර සංග්‍රහ කියලා. ඒකට අටුවා ගොඩාක් ලියලා තියෙනවා. ඉතින් ඒක දිග විස්තරයක් කියන්න මම මේ කියන්නේ. ඔය සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ දානයේදී අපිට දානකදී හම්බෙන ආනිසංස පෙන්ලා දීලා තියෙන පහකින් බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. දන් දෙන කෙනා අනුන්ට ප්‍රිය වෙනවා. හොරකම් කරන එක අප්‍රිය වෙනවා කියන එකෙන් අල්ලන්න පුළුවන් නේද? හොරකම් කරන මනුස්සයා කොච්චර ගියත් එයා මිනිස්සු අපරා කරනවා. දාන දෙනකම් පිය කරනවා. බහුම ජනසු පියෝගති මනාපෝ. සන්තෝ සත්පුරුෂයන් බජන්ති. සාන්ත සත්පුරුෂයන්ගේ අසුර ඉබේම ලැබෙන ගතියක් තියෙනවා දානකතිය. දානකෙ දෙච්චර ඥානවන්තයෙක් නොවුණත් එයා කරන වැඩ දකින්නකොට සාන්ත සත්පුරුෂයන් කම්පා කරනවා. කල්යාණ කීර්ති සද්දෝ අබ්බුගති. ඒ පුද්ගලයා අකමැතිවත් කැමතිවත් යාගේ කීර්ති නාමය සතතට පැතිරෙනවා. මේ මිනිසා කවදාකවත් කෙනෙක් ගියොත් නෑ බෑ කියන්නේ නෑ කියන වචනේ යන්න පටන් ගන්නවා. මෙයා ළඟට ගියොත් තිබුණොත් දෙන්න. ඒ වචනේ යනවා. ඊගාවට ගිහි දන්නෝ අනපේතෝති. ඒ පුද්ගලයාගේ රටට ගමට ගෙදෙට්ට යාළුවන්ට දෙන්න තියෙන ඔක්කොම යුතුයකම් ටික මේ එක දාන කටයුත්තෙන් දෙනවා. මේක තමයි හුඟව දෙනෙක් පිළිගන්නේ. හුඟව දෙනෙක් කියනවා දාන දෙන්න ගියාම අපේ සමාජශීලී කටයුතු කරන සල්ලි ටික මැද වෙලා ඒව අමාරු වෙටි කියලා හිතනවා. දානෙට සල්ලි දුන්නොත් අනිකුත් දේවල් වලට සල්ලි මැද වෙලා අමාරු වෙටි එකක් නමුත් සම්පූර්ණ අනිත් පැත්තක් කරා. දාහණයට පෙළඹෙනකොට ඉබේම gedara සමයක් ඇති වෙනවා. පෞලේ අය අතර ඥාතීන් අතර මේ කරු භාවනීය තත්ත්වයක් එන්න පටන් ගන්නවා. එතකොට නිකන් විඳ කිවින්නච්ච කිරියාවක් එන්න පටන් ගන්නවා. දාන දෙන්න දාන්න කෙනා ඒක හොඳටම ගන්න. අවසාන වශයෙන් සඳහන් කරනවා කායසෝපේතා පරම්පරණ සුගතේ සංකල්පවන් උපයි. මේ ජීවිතයේ බොහෝ දෙනාට ජනප්‍රියව කල්යාණ මිත්‍ර ඇසුරෙන් හොඳ කීර්ති නාමයක් ඇතුව පවුලේ ගිහි උතුම් කරමින් ඉඳලා මරණින් මත්තේ අපායට යනවා. ස්වර්ග සම්පත්තිය ලැබේ. මේ පහ තමයි බුදුචාන් වහන්සේගේ දාන කතාවල සාමාන්‍ය සාරය වශයෙන් තියෙන්නේ. මේක අනිත් පැත්ත ගන්න පුළුවන් හොරකම. හොරකම් කරොත් ඔය අංකන්තනේ ඔය අනිත් පැත්ත හම් වෙන්නේ කොච්චර මේ සමාජයේ වහගෙන ජීවත් වෙන්න හැදුවත් අල්ලස් දීලා ඒක කරන්නේ. සීලේදී හම්බෙන්නේ මම අර කියපු බය හතරට කියනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛච බය කියලා සමන්න තමන් දෙස් දී ගන්න ගතිය නෑ. self criticism කියනවා. අනුන්තමන්ට වද දෙනවා, නිඳා කරනවා කියන පරානුවාද බය නැති. රටේ ලෝකේ දණ්ඩ නීතියට අහුවෙලා ඉරේ විලංගු වැටේ කියන බය නැති වෙනවා. මරණය මැත්තේ අපාගත වෙයි කියන බය නැති. ඇත්තටම කියනවා ඔන්න හතර තමයි ටෙන්ෂන් එකට මුල. සියලුම ලෝකෙට මානසික රෝග තේරෙම ඉන්නේ බයි. බයි කියන එකම චෛතසිකය. ඒ යම් කෙනෙකුගේ බය නැති වුණා නම් බයි කියන්නේ 100ක් නෙවෙයි අඩු සත්‍යකපත් වෙන මානසික සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නිසා ඕනෙම අපේ කවුලක හෝ දන්න අඳුන කෙනෙක් අතර මානසික අසහනයක් තියෙනවා. කාට හරි ටෙන්ෂන් එක හරි ශිරොක්ෂිසොකෙනික් හරි බයිපෝලා හරි මාජිනල් හරි ඒ මනුස්සයාට කෑගොස්සන් ගහන්න බෑට පුළුවන් තරම් දාන දෙන්නයි. Taman දෙන දානවලට අත ගන්නවා. ඒකෙල්ලල කියන්නේ මෙතන ප්‍රශ්න තියෙන කීලෙත් එක්ක. සීල් රකින්න නැතුව කොච්චර කවුන්සලින් කරත් මොන බෙහෙත් ගැව්වත් මොන සයිකඩෙලික් ගැව්වත් ඒ මනුස්සයා සීල්පද කඩන තාක්කල් අර චක්‍ර කට්ටය. නිසා සීලය තමයි උත්තරය. යාට භාවනා කරන්න යන්නත් දෙන්න බෑ. මොකද එතකොට පිස්සු වැඩි වෙනවා. සීලේ දුර්ලභම් කියෙද්දී සීලේ හදන කෙනා කියන්නේ පද්ධතිය කියනවා භාවනා කරන අනිත් පිස්සු හැදෙන කෙලින්ම කෙටිම මාර්ගය කිය කිය ඒගොල්ලෝ. ඉතින් ලංකාවේ හරි ප්‍රසිද්ධයි මේ භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා කියන කතාව. ඉතින් අපේ ලොකු සංකේතකින් අහලා තියෙනවා මිනිස්සෙක් ඇවිල්ලා මේ අවසරයි අවසරලා ඉතින් කැලේට ජීවත් වෙලා මෙහෙම කරගෙන ඉන්නවා. නමුත් මේ ලෝකේ රටේ කියනවා කතාවක් භාවනා කරන පිස්සු හැදෙනවා කියලා. ඉතින් මොකද කියන්නේ කියලා ආන්නේ මන් දන්නේ නැහැ මාත්‍යෝ. භාවනා කරලා පිස්සු හැදෙන කතාවක් දන්නේ නැහැ. පිස්සු භාවනා කරන එක නම් ආලෝකය. ඒගොල්ලෝ බොහොම කැමැති පන්සල් වලට. ඇයිද දාන සීල අමතක කරලා කිලිම උඩාට්ටෙන් අල්ලන්න හදනවා. මේ ටික බහනා කරන එක අද ඇමරිකාව වගේ රටවල 200ක් යනවා. ඔක්කොම ටෙන්ෂන් ආපු කට්ටිය ඔක්කොම මානසික සාහන ආපු කට්ටිය භාවනා කරනවා. දාන ගැන නෑ. සීල ගැන නෑ. ඉතින් මේ නැවති විසු බෝධි ආර්ටිකල් එකක් කියනවා මේක ඇත්තට හොඳ ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. මේ දානේ සීලෙන් පසුබිම සකස් කරන්නේ නැතුව දෙලි මේ විපස්සනා භාවනාවට අනේක ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි නිසා මේ මිනිස්සුන් කියලා දෙන්න ඕනේ ධානයේදී හම්බෙන සමාජික වටිනාකම සීලේදී හම්බෙන සදාචාරාත්මක වගකීම එවැනි මානසික තත්ත්වයකට විතරයි භාවනා කරන්න පුළුවන් ඒ කියන්නේ ෂෝට්කට් නිවනට නෙමෙයි අපේ පිස්සුවට ඒ ෂෝට්කට් එක ඒ නිසා දරුවචනාචි මේ සීලේ දීලා තිනමු සීල දාන දෙක පෙන්වුවාට පස්සේ පොඩි මාරුවක් කරනවා මේ දෙක කරපු අය විතරයි දිවි ලෝක සම්පත්තිය ලබන්නේ. මනුෂ්‍ය ලෝක සම්පත්තිය ලබන්නේ. එච්චර ලෝකේ මේ මිනිස්සුયો ඉඳලා මිනිස් නැවත මනුෂ්‍යාති භාවයට එන්නේ කනකට්ටාව වේසුතුරින් අහස බලන වගේ chance එකක් කියලා කියන්නේ. ප්‍රවචනාංශයේ කිය දේශනා කරන සෙනඟත් එක්ක සංගයත් එක්ක ඉන්න ගමන් කකුලේ නියපිට ඇඟිල්ලට වැලි ටිකක් අරගෙන අහන මහන්නේ මේ නිය පිටේ තියෙන වැලි ටිකද විශාල මහ පොළොවේ වැලිද විශාල කියලා. ඒක සංඛ්‍යා කියන අනේ සංඛ්‍යාට ඕන කෙනෙකුට තේරෙන දෙයක් ඔය නිය පිටේ තියෙන වැලි ටික ටිකයි. මහ පොළොවේ වැලියෙන් ගා වැඩි ඉස්සර කියන මහන්නේ මේ මිනිස්සෙක් මරලා නැවත මිනිස්සෙක් වෙන එකේ ප්‍රොපෝෂන් එක නිය පිටේ ගත්ත වැලි ටික වගේ. මිනිස්සෙක් වල අපාගත වෙන ප්‍රොපෝෂන් එක මහ පොළොවේ වැලිවා. ඒ තරම් දුර්ලභයි මොකද හේතුව මේ දාන සීල තියෙද්දී නොපනක්කම් කරනවා. ඒ මොකද? ඉන්ද්‍රයන් පිනවීම ගැටි ඇති දාස ගැටි නිසා. ඉන්ද්‍රයන් කවටාකක් පිනවන්න බැරි જાතියක් ඇහිතල් කුඩේට වතුර පුරවනවා වගේ අත්තලමුත්තලා ගිරුවෙත් ඒකමයි අපේ අපි කරන්නේ ඒකමයි. ඒකට තමයි මේ තාරාතිරන් හදාගෙන මේ නාටකම නටන්නේ. සර්වඥයන් කියනවා මේ ඉදරම් පෙනීම කවදාකවත් මහා මණ්ඩාතු රජුට බැරි වුණා මිනිස්සුන්ගේ හත එක් එක්කක් මේකට මැටර නැහැ ඇති වෙලා. අතිත්තෝ කාමදාසෝ ඌනෝ ලෝකෝ. හැමදාම හීන භාවයෙන් මැරෙන්නේ අතෘප්ති කරව මැරෙන්නේ කාමයට දාසව තමයි මැරෙන්නේ. ඒකයි උපදී. ඒක දැනගත්ත කෙනෙක් ඒක නැති කරන්න බෑ. මොකද බාලාංශකට විදියට හරි තමන දාන සීල කරනවනම් දිවි ලෝකයට යනවා. නිසා පෙන්වන අපි කාම දාසත්වය. කාමයේ දාසකම් කරන එක අපි රජ වුණා මොනවා වුණත් කාම දාසකත්වේ නම් කාම දාසනී කාම රාජිනීගේ කාම ලෝකේ අපි බත් බැලියෝ. අපිට යමක් හම්බෙලා නෙමෙයි අපි මේ කඳුරන්නේ. කාමයට කඳුරන්නේ. ඒක හොඳට පෙන්ලා දෙනවා මේ දාන සීලක කියලා කියලා. ඒක තීරුම් අරගෙන ශක්ති ප්‍රමාණය දාන සීලකට යනවනම් එතකොට මනුස්සාත්ම භාව, දිව්‍යාත්ම භාව හම්බ වෙනවා. එතකොට සතිය සතිය පිළිබඳ පාරිසරික මනසක මනස සකස් වෙනවා. කිසියම් ලෝකේ අපායේ කිසිම දැනක සතිය පිළිබඳ. මේ දේ දැක්කට පස්සේ ඉන්නේ කාමයාගෙන් වෙන්වීමයි පෞරුෂත්වය කියන්නේ. වෙන මොකක්වත් නැහැ. එන්නම් පෞරුෂත්වය කියන්නේ ජූඩ ගන්නවා නම් කරාටේ ගන්නවා නම් බ්ලැක් බෙල්ට් තියෙනවා නම් තරු ඇඳලා තාන්න පුළුවන් නම් මනුස්සත්වය. පෞරුෂත්වය කියන්නේ. ඒක ඔක්කොම බය මිනිසුන් කියන්නේ. මොකටද අපිට මාෂල්ලාස් අපිට බය නැත්තම්. ආයුධයක් අතර ගණීද කවුරක් කරේ බයිසින් අමුතු වෙනාට අබේ මුද්‍රා මොකද්ද කියලා නෑ. මගේ අතේ මොකුත් නෑ. පිස්තෝලෙට අත තියන්නේ නෑ, කඩුවක් නෑ. ඒ සයිලයිට් කරලත් මොකුත් නෑ. නාලාගිරිය අතාවාද කියත් කියන්නේ කොහොම බලවමයි ළඟ මොකක්වත්. හැබැයි ඉන්නේපා 78 කට අයිය තියෙනවා. බොල් කරන දේ පාපායට යනවා මම අපායට යන්නේ. කිසිම දවසක කිසිම වෙලාවක උච්චර ගැඹුරු ධර්මයක් උගන්වන්න චෝක් කැල්ල පාවිච්චි කරනද ගුරුවරයා? කළු ලැල්ල පාවිච්චි කරනවා. කිසිම දෙයක් ටීචින් ටෙක්නික් අරගෙන නැහැ. ගැඹුරුම දේ ගැන අවුරුදු 2500ක් තියෙනවා හදත් ඒ ගැඹුරුයි. ලෝකෙන ධාර්මිකව තේරවත් එක්ක වැඩ කරා. කිසිම උපකරණයක් කිසිම ආයුධයක් කිසිම දෙයක් අත්දැකලා මුඥාචීසකට මේ කාමයට දාස කරන්නේ නැතුව කාමයේ දීලා දෙමිල්ලෙන් ඇති වෙන මේ තෙද ඒක දෙවියන් බක්මයන්ට උගලන්න බෑ. මිනිසෙන් තිස්සන් විතර නෙවෙයි. ඒ දෙක තමයි මේ දාන සීල දෙක වාංගු කරලා ඒකට වාංගු කරලා පෙන්නන්නේ මේ දාන සීල දෙක දන්නවනම් කාමදායකත්වයෙන් උගලන්න පුළුවන් අපේ ශක්ති ප්‍රමාණය. උගලකට පස්සේ තියෙන මේක අත්හැරීමේ දක්ෂකම තමයි දක්ෂකම. මොකට මැරෙන වෙලාව කොහොමවත් අතාරින්නේ. ඒක ඉතින් ඕගොල්ලෝ කැමති නැත්නම් කැමති නැත්නම් ඒක ඉතින් දීයදි සාක්කයක්. ඒ නිසා සංස්කෘතික ශ්ලෝකයක් කියනවා ලෝභකමෙන් සල්ලි එකතු කරන මිනිහා ඉතාමත්ම තද දානවන්තයෙක් කියලා මොකද මරණයට පස්සේ මොකා ගන්නේ කියලා දැනගන්න සියල්ලම අතාරින්න බවක් දැන දැන සල්ලි එකතු කරනවා. දානපතිය අන්තිම කොම්මැයියෙක්ලු ඌ ඒකේ ටිකක් ගෙනියන්න පින් කරගන්නවා. ඒක කැප වැඩක් කරන්නේ ඒ දාන දීලා උ ටිකක් ගෙනියන්න කලකුම් කරනවා. කුම්මැලියා. දන්නේ හරීම දානගතිය කියලා මොකද මරණ මොහොතදී කාඩ දෙන්න වෙයිද? කවුරු දන්නේ නැතුව කියලා දැනගෙන සල්ලි ටික තාම මල්ලේ දානවා. එනිසා දාන ප්‍රතිත්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු ගන්නේ බුදුරජාණන්සේ මරණය පොඩ්ඩක් ඉස්සරහට අරගෙන පෙන්නවා. ඔය ජීවිතය කියන්නේ දීර්ඝ සංකීර්ණ සමීකරණයක් වුණාට මරණදී සමීකරණේ වැඩේ වෙලා බලනකොට උත්තරේ බිඳුවක්. කොච්චර සමීකරණේ රාකේනොත් උත්තරේ බිඳුවක්. ඒක අර පරණ ලංකාවේ තියෙනවා මේ ත්‍රී වීලර්ස් ඇවිල්ලා තියෙනවා දැන් ලංකාව හරියට මම ගියාද ලංකාවට කට්ටිය. හැම ත්‍රී වීලරකෙම පිටිපස්සේ කේක දේවල් ලියනවා. එකට ලියලා තියෙනවා ගණන්කාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් නිලේ තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලොවින් යනකම් ස්මරණේ ආරවසු ගණන් කාරකම් සල්ලි කාරකම් ඔක්කොම වින්ජුට බලන ඉහිනේක කියනවට කැමති නැති මරණය බරට කැමති නැහැ ඒක භාවනා කරනකොටත් මේ මරණය තමයි ටික ටික අත්දකලා පෙන්නන්නේ මේක අතාරින්න වෙනවා දැන් බැටුම් බණ්ඩයි ලුකු බණ්ඩයි දෙන්න මරණයට තින්දු වෙච්ච වෙලාවේදී ලොකුම ගා ලොකු බණ්ඩයෙන් අතින් ඇල්ලුවානේ මේ ගහලයා. එතකොට බය වෙලා අම්මගේ කාර්යය දුනා. අනේ අම්මේ කියලා කියන්නේ. ඇත්තනේ. ඒ මැද්දුම් බණ්ඩ කිව්වා අයියා අපි ඇවිල්ලා ඇහැලේපොර પરම්පරාව. උඹ බය නම් මම මැරෙන හැටි උඹට පෙන්නන්න. මැරෙන වෙලාවේ ලැජ්ජාවක් ඇති කියලා මැරෙන්න බෑ තාත්තට. කියන ගහලට කතා කරලා කිව්වා බෙල්ල කියලා මම පන්තිල් සතුවා ගත්ත පස්සේ එක සැරෙන් කපපන් ඈ. කියලා බෙල්ල බෙල්ල තිබ්බා. ඊට පස්සේ අදටත් මැද්දුම් බණ්ඩා වීරේ. ලොකු බණ්ඩත් විනාඩියකින් මැරුණා ලොකු බණ්ඩා වීර නෙවෙයි. අපි දන්නවා නම් ඔතනින් තමයි කෙලවර වෙන්නේ කියලා. කොහොමද තිබ්බන්නේ? අඩු අනේ පාස් වෙන මිනිසුන්ට ආපස්සක් කිව්වා. අපිට වෙලා වෙන්නේ අපි නිකන් වැල් ගැඩවිල්ල වගේ මැරෙන්නේ කරගන්න තියෙන දේ කරගන්නෙත් නැහැ. ලොකු බණ්ඩා යන්නේ. <laughs> ඈ මේ නම් කෙලින් කවුරුත් ඒක එයා කැමරේ වලින් එයා කොමන්ඩ් එක ඔව් එයා හරි කරන්න මේ කැමරේ සර්ච් දිවා මම තමයි මම කම දිවා කරකවහා ආ කැමරේ වලින් මරනවා දැකිරි කොක් කරන ලෝකෙම ආවෙන් දුවනවා ආ ඒ කියන්නේ ඒ වැඩ පිළිවෙල යනවා ඒ වෙලෙන් කැමරේ සර්ච් දුවනවා අපි පර්ත්වල ගියාට පස්සේ මේ සැරේ තිබුණ පර්ත් රිට්‍රීට් එකේදී 145ක් 50ක් විතර පිළිම හිටියේ. ඒ වගේම 150කට 40කට 50 විතර පිටරටයි. ඉතින් මම මෙයා කතා කරන ගමන් මම කිව්වා මේ ගොඩ දිනෙක ඔය මේ හෙල්දි ෆුඩ්ස් එතනින් ගියාම යෝග අභ්‍යාස ස්වභාවික ජීවිත ගත කරන්නේ තමන්ගේ පවුලේ ડોක්ටර කියපු දාසේ උඹේ මොලේ තද බල වේගයෙන් වැඩින ටියුමර් එකක් තියෙනවා කියලා දැනගත්ත දාසේ පහුවෙන්දා ඉඳලා හෙල්දි ෆුඩ්ස් යෝගාවචර ක්‍රම භාවනා ක්‍රම ඔක්කොම දැනගන්න. ඉතින් අරය දෙනවා දවස් 15යි තියෙන්නේ 30යි තියෙන්නේ කියලා දෙනවනේ. ඇත්තටම ඔය ජීවත් වෙන්නේ ඒ කාලේ විතරයි ඊට ඉස්සෙල්ලා කෙරුවේම කාම දෙල්ලන් කියන්නේ තෙන්කෙලින් එක තමයි. දොස්තර මහත්තයා මතක් කරලා දෙන්නේ ෆාස්ට් ග්‍රෝවින් ටියුමර් එකක් තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ සදාචාරාත්මකයි සම්පූර්ණ ආධ්‍යාත්මිකයි යෝග එක්සර්සයිස් කරනවා নানা ප්‍රකාර දෙල්ලම් පටන් ගන්නවා. එතකන් මේ මනුස්සයා ජීවත් වෙන්නේ සම්පූර්ණ හීනක. හීනේ අවදි වෙන්නේ විශ්වසනීය ෆැමිලි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා කියනවා තම මාස දෙකයි කියලා. එදා ඉඳලා තමයි ඔන්න ලෝකේ ජීවත් වෙන්න කියනවා මේ පරිසරයේ බලපානවා ආහාර ගන්න එක වෙනස් වෙනවා කියලා දැනගන්නේ. ඒ නිසා අපි කවදද මේ හීනෙන් අවදි වෙන්නේ? අපිට මේ හම්බෙච්ච සෑම දායාදකින්ම අපි කරන්නේ අපි රවට්ටගෙන අපි හීනෙකට වැටෙනවා. කවිතරා ටාගෝස් මහසීර කියනවා මම ඇහැට අංජන ඉල්ලලා සතන් ව්‍යාපාර කෙරුවා අන්ධ මිනිස්සෙක් දකින්න තාක. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දැස නැති ඔබ දකින්න තුරා. මොකද ලස්සන නිර්වැඩි අඟලක් අපි ඉල්ලගෙන හිටිය කකුල් දෙක තුනේ දකින්න තාක්කයි. ඒ නිසා අපිටත් පටාචාර රටක රිදින කීච්ච දවස ආවොත් අන්න බුදුහමසෝ ගාවට යනවා. එත්තකම් නැහැ. ඒක කියනකොට එතනටම සුත්තෙක් අතොසලා කිව්වා ස්වාමීන් වහන්සේ මට අවුරුදු දෙකක ඉස්සලා කිව්වේ සුමාන දෙකයි කියලා දැන් අවුරුදු දෙකක් මම ජීවත් වෙනවා. හරි ලස්සනයි පේනවොත් හරි ලස්සනයි. මම අවුරුදු දෙකම භාවනා කරනවා. මම කියන්නේ මම කිව්වද වැරදි නෑනේ. ඕක නොවුනා නම් භාවනා කරන්නේ නෑ. <laughs> නෑ ඒක ඒක පිළිගන්න. ඒ පිළිගත්තට පස්සේ ඒ මේ කියමනසක් කිව්වා මම දැන් ඊට පස්සේ මම ඔස්ට්‍රේලියාවේ කාලේ මොන මට දැන් මේ බුදුහාමුදුරුවෝ ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරනවා. කමඨාන් සුද්ධ කරනාට පස්සේ කිව්වා ගෞරවවත් කරනවා කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගන්න බෙහෙත් මගේ උමනාට නෙවෙයි. තාම ගන්නවා ඒක මේ තත්ත්ව බල සරයි ඒ නිසා බඩදරිලක් වෙනවා. මම හැන්දෑවේ නොකා හිටියොත් ඒ බෙහෙත ගන්න නැතුව ඉන්න වෙනවා. හැබැයි මම ඒකටත් කැමතියි. එහෙම නැතුව මේ වගේ තත්ත්වයක මම ඉන්න නිසා බෙහෙත් ගන්න නිසා මට විකාල භෝජන ශික්ෂා පදයෙන් එක්සෙප්ෂන් එකක් දෙන්න පුළුවන්. මම කිව්වා මට බෑ ඒකට ඔක්කත් එක කතා කරන්න. මම මොනවා මම දාපේ ගන්න නෙවෙයි. ඒක එහෙමනම් ඔයාලට එකක් වෙනවා පන්සිල් වලට බද්ධ වෙනවා. දැන් වැඳලා කියනවා. මැරුණා අටසිල් වලට තිබ්බ කකුල ආය ගන්න නෑ ස්වාමීන් වහන්සේ. ආය මම පන්සිල් ගන්න මේ ශරීරේ මැරුණාත් කැන්සර් එක ආව බත් තේලකට මම යටත් වෙන්නේ නෑ. ඒකත් මම අනුමත. හැබැයි උඹට මේ හැන්දාවට නොකා ඉඳක් වෙනවනම් කණ්ඩක් වෙනවනම් චතුමදුර කියලා જાතිය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ගිතෙලුයි මීපැණි බටරුයි හකුරු. කණ්ඩ බෑ. ඒ ගිතෙල් කාලා නැති කෙනාට වමනයක්. හුරු නැණි ඒ නිසා උඹ මේක පොඩ්ඩක් කාලා බලන්න කැමතිද කියලා. ස්වාමීන් වහන්සේ සිල්පදෙත් රකින්නවා. සංඝයාට කියුව එකක් නෑ. එතකොටම ඇත්තටම පූජා වෙච්ච චතුමදුර විකුත් තිබුණා. මම බඩඹ වමනේ කරලා තරහ වෙන්න නම් එපා. මයිත් එක මම ඒකට වල් කියන්නේ කියලා. ඊපස්සේ මනුස්සයා බහුවෙන් වැලකුවා මට ෆුල් එකට තලි වෙනවා ගන්නාද මම ඒක වන්දනා. සිට්ටිට ඉවර වෙනකම් එකම ජෛවයේ මිනිහා තමයි. මිනිහා කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පේන්නේ මෙන්න වගේ දෙයකින් හීනේ අවදි වෙච්ච දවසට ස්වාමීන් වහන්සේ. හැම සාකච්ඡාවකටම සම්බන්ධ වුණා. මම කියනවා මේ අපි ඒ එනකන් ඒ ඒ අපේ කියන්නේ වන්නට බිල් ටික දකින්නකම් අපි හිතන්නේ මේ මනසට කැන්සර් ආවට මට ඉන්නේ මට આવොත් මම මට මෙහෙමයි කියලා කොහොම හරි එස්කේපිසම් එකක් දාගන්න. බටහිර ලෝකේ ડોක්ටර් පැහැදිලිවම කියනවා ඔබට සුමාන දෙකයි මාස දෙකයි කියලා ඒකටම මැරෙනවා මිනිස්සු. ලංකාවේ නම් පිළිපාව හම්බවම ගෙදරකට කියලා කියන්නේ මෙහෙ නැතිව. පැහැදිලිවම කියනවලු තව මෙච්චරයි කියලා. ඒ තාම ඉඳලා මම සුදු මැලි වෙලා ඒ ආය මරන්න දෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් ඩොක්ටර් ඇවිල්ලා මේක අහන්න කලින් කනස්සට කියනවා මේ මේ මේ මේ මේවා දෙන්න වෙන්න ඉන්ජිනේරුවෙක් එකෙන් කියනවා ප්‍රොබබිලිටි තේරි කියනවා මොකක් අනුව කියමු ගහන්න ඕක. මොකද ඕක කියවුවත් මම මොකක් කරනවා ඔක දැන් කිව්වත් කරන්නේ මේ ඒ කියන්නේ මේ යාපි කියලා විතරයි. එච්චරයි එච්චරයි. යා වෙන ඔයාට ඇති කරුණාව නිසා නෙවෙයි. එයාට සූ කරනවා නිසා. එච්චරයි. ඒකෙන් අර හිතපත්මයි කරන්නේ. නෑ නෑ යාට අනිවාර්යයෙන්ම දැන් මම එනකොට ප්ලේන් එකේ මම වාඩි වුණේ අර ඉමර්ජන්සි ඩෝ එක ගන්න. පස්සේ ලැබිලා. ඊට සුදු මාත් එක්ක ඇවිල්ලා ඔබට ඉංග්‍රීසි ඉගෙනගන්න කියලා. මම කිව්වා යස් කියලා. මෙතන වාඩි වෙච්චා මේමයි මේමයි මේමයි ඒකම කියනවල මම දැන් බලන්න මේ කියන ඇක්ෂන් එක වල තේරෙන්නේ නැහැ අර කොලේ තියෙන කටේ. මොකද දැන් you have to say yes. ඉතින් දැන් හොඳයි. ඒ මනසට කියපිට ඒ මනස නැත්තම් ගැලවෙමක් නැහැ. ඒ මනසට ඕනේ මෙයා පිළිගත්තා කියන්නේ. Yes, yes, yes. Because the paper is there කිව්වා. That's all I need. ඒ paper එකේ තියෙනවා ඇත්තට මේක crew එකෙන් කරන්න ඕනේ. බැරිමත් උඹ මේ assistant දෙන්න ලෑස්ති යන් කියලා. crew එකෙන් කරනවා. ඉතින් මට තියෙනවා ඒ මනස මොන තරම් අසරණද කියලා කියන්නේ මොනෝ කියන්නේ. අරුව මම ඇවිල්ලා ඔබ වෙන කනකට වාඩි වෙන්න ගන්නකො මට ප්‍රශ්න නැහැ. මෙතන ප්‍රශ්න නැහැ කියලා. ඉංග්‍රීසි තේන දෝ. අනේ මං කියන්නේ අපම් මෙන්න conditions. ඔක්කොම දේශු මම ඉතින් බල බල ඉනොද නෝ you have to say yes අපේ දොස්තරලා ඉන්නේ තොතම තමයි මේ රටේ ලංකාවෙත් මේ ළඟදී ගියා ලක්ෂ 100 කුච්චර ගානක කේස් එකක් ගියා ඊට පස්සේ දැන් දොස්තරලා බයයි බතක් ගලවන්න බයයි මොනවා කරන්න බයයි කලින් නැතුව ලෙඩාට දාන ඔක්කොම අපි කිව්වේ අනේ අර මිනිස්සයා නොමියදී නෑ ඉතින් බුදුජානක දේශනා කරන්නේ අන්න ඔය සෙල්ලමේදී අපි ආරක්ෂා වෙන්න භාවනාව ඕනේ දාන සීල දෙක. සීලයක් යම්සි කෙනෙක් ගාව තියෙනවනම් ඒ මනුස්සයාට ගල තියෙන ඇතෙක් වගේ උන්නක් දායි මලක් දායි. අයි මේ ජීවිතේම ඕන කරන්නේ ඊගාවටත් හම්බෙන්නේ ෂුවර්. සීල නැති කෙනාට ඉතින් ඉන්ෂුරන්ස් මුත් ඕන කරනවා රාජ්‍ය ආරක්ෂාවත් ඕන කරනවා ප්‍රයිවට් හානියකුත් ඕන කරනවා කොයි දෙයකට බය තමයි ජීවත් වෙන්නේ. ජීවිත ධර්මචනන්සේ දේශනා කරන්නේ මේ මගේ පාත්‍රය දාන දීපන් කියන්නේ නෙමෙයි දාන කතාව දීලා තියෙන්නේ. يعني කණ්ඩක සූත්‍රයක් නෙවෙයි. මිනිසයන්ට මානසික ශක්තිය ගන්න තියෙන ක්‍රමයක්. සීලෙත් ඒ වගේ මේ සත්වනමරයින්නේ ඒව එකක් නිසා නෙවෙයි මෙතන තියෙන මේ අන්තර් සම්බන්ධතාවය. මුළු ජීවය අතරම තියෙන ජීවය කියලා කියන්නේ එකම පවුලක නෑ. තව කෙනෙක් අමාරුයි දාලා මේ අනිත් පවුල සමාජිකයට මොන දක්වද? අපිට තියෙන්නේ පෞලි සමාජ විවේකයේ මාෂය කොට ගන්න වෙන කරන්නේ. මේ දාන සීල දෙකේ ගත්තට පස්සේ අනිවාර්ය බුද්ධ ඥානදී වගේ දාන සීල නොකිරීමේ ආදීනව සහ කිරීමෙන් ලැබෙන ආනිසංස ප්‍රකාශ කරනකොට ලුණු මිරිස් කන මානසික තේරෙන්නේ මේ පුළුවන් තරම් ඉක්මනින් මේ කාමයාගෙන් වෙන්නේ. කාමයෙන් වෙන් වෙනවා කියලා කියන දික්කසාර වෙනවක්වත් ගෙවල් අතාරින්න එක නෙවෙයි. සුඛෝභෝගීත්වය වෙනුවට යුටිලිටි වලට යනවා. ලක්ෂණයක තියෙද්දී ලක්ෂණයක තියෙද්දී ඒක විශ්ි කරන්න එපා. යුටිලිටි එකට යන්න බැරි වෙනවා. නැත්තම් සුඛභෝගීත්ව වෙනුවට ප්‍රයෝජන සලකලා වැඩේ කරන්න. හැඳුම අඳින්න විදි වහ ගන්න. කාටවත් මේ පෙන්නද නෙවෙයි. ගයක් හදන්නේ සීතු උෂ්ණතාව ගන්න. බඩට බත් ගන්නේ ජීවන බඩගින්න නැති කරන්න. දෙහිතක් බොන්නේ ඉව මිසක වෙන තියෙන ආඩම්බරකම් කරන්න ගියා තමයි මේ සේරම පටලයි. ඒ නිසා භාවනා කරන මනුස්සයා කොහොමඩක්වත් පන්ත දෙකේ ක්‍රමයෙන් යනවා නදහත් කරනවා. යුටිලිටි වලට එනවා. යුටිලිටි වලට පල්ලයට බැස්සොත් අත්කලමතාණියෙකට යනවා. සුඛභෝගීත්ව කාමස කල්යංගකට යනවා. මෙන්න මේ මැද තොරමයි කියන එක ඉස්මතු වෙලා. ඒක මට තාපියට මැද මෙයාට හරියන්නේ නැහැ. මොකද මම පටන් ගන්න තැන නෙවෙයි එයා පටන් ගන්න. හැමදාම මැද තැනකට ඒ වචන තමයි අබිනිෂ්ක්‍මණය කරනවා කියන්නේ අතහැර ගැනීම. අතහැර ගන්න මොනවද? ජීවිතට අවශ්‍ය කරන දේවල් නෙවෙයි. අතිශෝක්ති සුඛභෝගී ලක්ෂ්‍යවිස් ඌ ඇත්තටම මේ පිළිකා වෙන්නේ මේ කන්සියුමරයිසේෂන් වෙන්නේ මේ පරිසර දූෂණය චිත්ත දූෂණය එන්නේ නමුත් එකම ඇඩ්වර්ටයිස්මන්ට් එකකවත් ඉස්කෝලේ එකකවත් යුනිවර්සිටි එකකට ඌව කියන්නේ ඒකෙන් කියන්නේ පුළුවන් තරම් පාවිච්චි කරා ඒ දැන් වැරදිලයි ඒ සයන්ස් වල තමයි කෑවේ අවුරුදු 200ක් මනුස්ස ජාතිය පස්සට ගෙනිච්ච සයන්ස් තමයි මොකද හිත අයින් කරලා කය හදන්න ගත්තා දැන් තමයි මයින්ඩ් සයන්ස් එකේ ඉංජිනේරින් සයන්ස් ටෙක්නොලොජි ඒක තමයි සම්පූර්ණ විරුද්ධ නේ Yeah, engineering and technology, engineering technology දැන් ගෙහෙල් ඉවර වෙලා quantum physics වලට ගියාට පස්සේ ඒගොල්ලෝ කියලා කියනවා බට නැගිනීර වෙරළේ සමනලේ තටු ගැහුවොත් බටහිර වෙරළේ සුළුසුළුකක් එන්න පුළුවන්. ඒක නිසා කිසි දෙයක් අතර අන්තර් සම්බන්ධතාවයක් නැතුව නෑ. බයොලොජි වලට වැඩියෙන් හයියෙන් කතා කරනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ගැන. බුදුරජාණන් වහන්සේ ඌව කෙරුවේ මේ විශාල පරිශනකාර හදලා නෙවෙයි අවුරුදු 2500 කට ඉස්සෙල්ලා කිව්වා යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤත. ඒගොල්ලන් දන්නේ Ah, අපේ රටේ තියෙන දේවල් තාවට පස්සේ අපේ රටේ අපි දැන් දුප්පත්කම අපි ඉතාලම ජීවත් වෙන්නේ ඉති අපි මේ රටේ වෙන්න ඉතාලම ශික්ෂණය ජීවිතයක් ගත කරන්න පටන් මේ රටේ මුලා පුරන් කියන්නේ දැකලා ඇමරිකන් කාරේ කිව්වලු අපේ රටේ නම් මම දැකලා තියෙනවා කියලා ඕන තරම් ගාතිත්‍රයෙන් දෙයක් අපි අපි සෝරි තමයි කියන්නේ. සෝරි. ඇමරිකන් කාරේ කිව්වලු අය අර රෙඩ්නෙක් මිනිස්සු කිව්වලු අර ටෙම්පල් ඉන්න කෙනෙකුට එයාත් එක්ක උඹ කතා කරනවා එයා ආශ්‍රය කරනවා කිව්වා. උඹලට නම් යන්න කියලා රටක් තියෙනවා කිව්වා. අපිට දැන් මේක හදන්නත් දැන් මේක ගන්න දෙයක් නෑ. වෙන විකල්පයක් නෑ. දැන් අපිට වෙලා තියෙන අපි දන්නවනේ අපි අත්ලමුත්ලා හිටපු තැන අපි ගොම පොළවේ හිටියේ. උඩ තැන් ගන්න යටට නෑ යටට ගන්න උඩට නැතුව හිටියේ. ඉතින් හාර පස්සේ අපි මේක හම්බුනාට කියලා මේක මත් වෙන්න ඕනේ මේක අපිට සැපෙන්දර දෝෂයක් නෙවෙයි අපි දැනගන්න විකල්පයක් තියෙනවා. මේ ආර්ථිකයත් එක්ක යන සමබර ජීවිතයක් අපිට තිබුණා. ඉතින් ඒක අමතක කරන්න එපා. ඒක තියාගෙන මේ සැපවින්දට පෙරපින තියෙනවා සැප ලැබෙනවා. ඒකට වළක්වන්න දෙයක් නැහැ. නමුත් මේකට අන්තවාදීව මේකමයි හේගිය යුත්තේ මේකයි දරුවන්ට දෙන්න ඕනේ මේකයි අම්මට තාත්තට දෙන්න ඕනේ කිව්වොත් එහෙම පිටින් පටලවා ගන්නවා. අපි තමයි අගයන් ආඩම්බරය වෙනස. ඒ නිසා high thinking simple living ඒක තමයි අපිට ආදර්ශ වෙන්න ඕනේ. ඒකෝන හරි පිරිච්ච ජීවිතයක් තියෙන හරි සම්පත්‍ති කර ජීවිතයක්. ඒකයි අභිනිෂ්ක්‍මණය කියන්නේ. එහෙම අභිනිෂ්ක්‍මණය කරනකොට කල්ල චිත්තං මුදි චිත්තං නිවන චිත්තං උදක්ක චිත්තං පහන චිත්තං. මේ මනසට ඒක තේරෙනකොටම සරුවචනාංශික පේනවලු මේ මනසගේ හිත කලල් මඩක් වගේ අලුතෙන් වටින බිය බියකේ බාර ගන්න ලෑස්ති ගතියක් තියෙනවා. කල්ල චිත්ත මුදි චිත්තං මෘදු ගතියක් කරනවා. ඔලබංග ගතියක් තියෙනවා. විනීවරණ චිත්ත නීවරණයන්ගෙන් හිත ආයලා ගන්න බැරි වෙනවා. උදග්ග චිත්ත උද්‍යෝගිමත් වෙනවා. පසන්න චිත්ත බුදු ධම්ම සංකේතේ පහතිනවා. ආගමක් වශයෙන් නෙවෙයි. මේ සත්‍ය කතාව. අන්න එතෙන්දයි චතුරාර්ය සත්‍ය බුදු හඳුනා. එහෙම නැතුව මේ විශ්වවිද්‍යාලේ ඉන්න PhD කාරණේ ඉන්න චතුරාර්ය සත්‍ය දේශනා කරන කතාවක් නෑ. ඒක වෙන බයලජ්ජාවක් නෑ. ඇත්තටම බයලජ්ජාවක් නෑ. ඒ විදිහට කොයිද මේ චතුරාර්ය සත්‍ය කල්ලා. එම්සි PhD පොත් ලිව්වට ඒව නිකන් මේ පහනෝයි කොළයි කියනකොට කරනවා. එතෙන්ට යන්න සුදුසු කණ්ඩික තමයි දාන කතා, සීල කතා, සංඝ කතා, කාමන ආදීනව ඕකාරවන් කියලා නිස්සරණානි සංසම් ඊට පස්සේ බුදුහාරෝ මනස චෙක් කරලා බලනවා බ්ලොටින් පේපර් එක වගේ උකහා ගන්න ලෑස්තිද කියලා. එතෙන්ටයි සාමුකාධික දේශනා දාන්නේ. එන්න අපි දැනගන්න ඕනේ අපිට මේක ග්‍රැජුවලි යන්න වෙන්නේ. හැබැයි අපි කොතනද ඉන්නේ කියලා ඇසස් කරගන්න බුදුචාන් වහන්සේගේ ආශය අනුශේඥානේ නැහැ නේද දැන් අපිට. අපිට තියෙන තව කෙනෙක් ගාවට ගිහිල්ලා කියන්න ඕන රූපයක් දක්වන්න මට මෙහෙමයි වෙන්නේ. ආනාපාන කරන්න මට මෙහෙමයි වෙන්නේ. සක්මන් කරන විට ඒ පුද්ගලයා අනුකම්පාවෙන් බැලුවොත් අපාර විතක ගෙස්සුවක් එකක් කරනවා. ඒකට පුත්‍ර ඥානංශේ ප්‍රොක්සි ගන්න පුළුවන් කම. මෙහෙම තමයි උදාහරණට හිතියනම් කරන්න වෙන්නේ කියලා අපි ඒකෙන කාටවක් කතා කරගත්තොත් ඒකයි මම හරි මේ ධර්ම සාකච්ඡාවට කැමති මොකද දෙපැත්තටම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තේරෙනවා අපි මොනවාක හිතියක් නැහැ. ඉස්සරහට යන්න නිවන් දකින්න හෝ භාවනා කරන්න හෝ මොනම දෙයකවත් අඩුපාඩුවක් කියන්න පුළුවන් කියලා බලන්න අහවල් දෙයකට නැහැ කියන්නේ. කිසිම දෙයක් අපිට අයිතිවාසිකමක් කියන්න බෑ නැත්නම් තියෙන්නේ අපි විහිං දාගත් කරදර. දැන් නිසන්වනේ මම ඉන්නකොට හැමදාම 12ට විතර එනවා දාන කණ්ඩායම්. ඉතින් ගමක ඒක ඉතින් කවදාකවත් භාවනා ගැන කතා කරන්නේ ඒගොල්ලෝ හරි ආශාවෙන් කියනවා අපි අවුරුදු 35ක් නිසන්වන්ට දාන දීලා තියෙනවා. අදත් දුන්නා. ඉතින් මම නිකමට කියනවා ඉතින් 12ට ඉස්සරලා කිව්වනම් ඔය කතාව අපි ස්තුති කරනවා දැන් අපි දාන්නේ වැරදුවාට පස්සේ ඕගොල්ලන්ගේ හොදක් අපිට පේන්නේ නැහැ ඕගොල්ලෝ යන්න. දාන්න දුන්න කට්ටියට දැන් කතාවක් නැහැ. අපි දැන් කතා කරන්නේ භාවනා ගැන විතරයි. දාන දෙන්නේ ඉස්සරලා නම් ඔක්කොම නොදීනවනේ. ඒකට බඩගින්නින්ද වෙනවනේ. එතකොට දාන කතා කරමු. දැන් දාන කතා ඉවරයි. ඉතින් මිනිස්සු මූණේ මූණ බලා ගන්නවා. ඉතින් අහනවා භාවනා කළා තියෙනවා මේ ස්වාමීන් භාවනා කරන්න කොහොමද මේ දරුවෝ රට යන්න හදනවා පුතා විශ්වාසිත මේ සිස්සතර පාත් වෙන්න හදනවා මට ලේදයි ඉතින් ඉතින් මම නිකන් කතා කරලා අහනවා මේ කවුද භාවනා කියලා ආනාපානෙ කවුරුද මෙතන ආනාපානෙ දැනට නොකරන කෙනෙක් ඉන්නවද කියලා ඉතින් ඔක්කොමලා මොනේ මොන බලා ගන්නවා මේ මොකාට දෙන්න දන්නේ නැහැ ඉතින් මම කොච්චර වැඩ තිබ්බත් ආනපාන කෙරෙනවද? නාන කොටත් ආනපාන කරනවා. කොල් ගන්න කොටත් ආනපාන කරනවා. ඉතින් ඕකට සතිය පිටුන එක විතරනේ කරන්න තියෙන්නේ. නිසා කාටද කියන්න පුළුවන් වැඩ වැඩි කියලා මම පස්සේ හුස්ම ගන්නම් දැන් හුස්ම ගන්නයි කියලා කවුරුවත් ඉන්නේ. නිසා නිදාගත්ත වෙලාවේදී මට බෑ මම ඒක කරන්නේ මට ෆුල් නිින්දක් ඕනේ කියලා එහෙම නැගිටින්නේ නැහැ. ඒක මං කව පණ කියනවා නම් අපි භාවනාවක තමයි ඉන්නේ. ඔක දැනගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. කොහොම කෙරුවත් ආනාපානිය අපි අතහරින්නේ නැති බව භාවනා කරනකොට විතරයි කියන්න තියෙනවා. ආනාපානිය නැතුණයි කිව්වට එහෙනම් මැරෙන්න බෑ. මේක දරන්නේ. ඉතින් ඒ වුණාට මිනිස්සු නිකන් කරකොලත් ඇරියා. කියන්නේ මං පිළිබඳ හිතාන්නේ මම මේ rahat වෙලා ඉන්නවා කියලා නේ ඒගොල්ලෝ එන්නේ මයි ගාවට ආවට පස්සේ මම මේ වගේ වීල් දාලා හරි මේ කිව්වට පස්සේ නෑ කියන්නත් බෑ බෑ කියන්නත් බෑ ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් විතර ඊට පස්සේ කට්ටිය ගියාට පස්සේ ඇවිල්ලා නතර වෙලා අහනවා පුළුවන් ද ඉන්න පුළුවන් ද භාවනා කරන්න පුළුවන් කියලා සමහරු සම්බන්ධ සමයක් කියලා ඒ නිසා ඕනම වෙලාවක Tamange කියන ඥානෙ පාවිච්චි කරවන්න යම් කිසි විදිහේ නුසුදුසුකමක් හෝ හිගතාවයක් තියෙනවා කියලා අපිට භාවනා නොකරේ මෙන්න මේ නිසා මට භාවනා කරන්න බෑ මේ නිසා මම නුසුදුසුයි කියලා කිසිම කෙනෙක් ඒ ලිස්ටිකින් කැපිලා දෙන්නේ අපි විහිං අපි කාර්යචල කරගෙන අපි පෞකාරය අපිට භාවනා කරන්න බෑ පෙරපින් නෑ චිලේතුක ප්‍රතිගන්දි නෑ පාරමිතා පිටිල නෑ දැන් කාලේ භාවනා නෑ දැන් කිව්වට භාවන ප්‍රතිඵල ඉන්නේ නෑ කියන ඉන්න ලයිස්තුවක් හදාගෙන අපි විහිං මම කියන ජීවිතේ මල් විහිං පල් හම්බෙලා දෙන මනුස්සකම මල් මල් ජීවිතයක් හම්බෙලා දෙනවා. අපි අපිම ලයිෆ් වල කියනවා මට බෑ. ඉතින් මොනව කරන්නේ? කවුද අල්ලපු මනස මොනව කරන්නේ? එයා කියනවනම් මට බෑ කියලා. කැමැත්තක් දාන කන්නේ. පුළුවන් කියන මනුස්සයාට මොනම දෙයක්වත් හම්බෙන්නේ නැහැ. ගැන මොකද ඕනම වැඩක් කරනකොට ගත පිටවන්න පුළුවන්. මේ වගේ තැන්වලදී කරන්නේ ඒකට පොඩි රිහර්සල් එකක් දාලා බලනවා. සතිය සඳහාම කාලය ගත කරලා බලන්න. කවුරුනට කවුරුනට ඉතින් එන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක ආනුභවයේ කටපිළිවෙලෙදි වෙනන්නේ හැම කෙනම ක්වොලිෆයිඩ් කියලා. පෙරහැරේ කොතනකට හරි අපිට කනෙක් වෙන්න පුළුවන්. ඊක පෙරහැරක් කියන්නේ කොතනකදී හරි අපිට ප්ලග් කරගන්න පුළුවන්. කෙරුවට පස්සේ අපි මොමන්ටම් එකට අහුවෙයි. ඒ අර මහත් ඉස්සලා කිව්වනේ ඒ ප්ලග් කරන්න අපි දාන පොතතද සීලෙ ලැප්ටොප් එකටද සමාජිකක ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැහැ. කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ ප්ලග් වෙච්ච ගමන් කරන්ට් එක එනවා. ඊට පස්සේ වැල්ලට අහු වෙනවා. ඒක විසින් රිෆයින් කරනවා. මේ ප්ලග් කරන දන තමයි වැදගත්ම තැන තියෙන්නේ. ඒක උනාට පස්සේ ඇත්තටම කියනවා නම් sorry තමයි කියන්න තියෙන්නේ. සතිය පිළිකේවට පස්සේ මොනම තාලෙකින් සතිය අමතක කරන්න බෑ. සතිය කියන මූල ධර්මයේ කාටදී අඳුල්ලා දුන්නොත් ඒ මනස කොච්චර උත්සාහ කරා මරණම් උත්සාහ කරා ඒක ඊට පස්සේ නොවැඩි නතර වෙන්නේ. අයින් කරන්න බෑ. එනිසා තියෙන්නේ දරුවෙකුට හරි කමන්නේ අම්මට දානවා දෙන්න තියෙන ජයවැද්ද වශයෙන් මොන විදියෙන් හරි යාත් වෙලා හරි අනේ කොහොම හරි මේ සතිය කියන software එක පොඩ්ඩක් කම්පියුටර් දාලා දෙන්න. දැම්මට පස්සේ hardware එක වෙනස් වෙනවා. ඒක sure. Train your mind and change your brain. කොහොමරි මේක දැම්මනම් ලොකුම දායාදේ තමයි දෙන්නේ කියන එක නේ රාහුල කුමාරට අවුරුදු 6 දී සතියේ කිරිසුන් යන්නේ කියලා අදගෙන ගිහිල්ලා දුන්නේ. ඒක අවධාන ප්‍රශ්නේ දැන් මම නතර කරනවා මොකද දැන් ඇති කතා කරා. ඒක අපි මේක තියාගන්න. භාවනා සම්බන්ධ. හා. මේ මට පොඩ්ඩක් වර්ෂ ගාන මස්මාල් මස්මාල් සම්බන්ධ වෙන්නේ. ධනවල ඉන්නේ නම් මොනිට ප්‍රී ප්‍රශ්න ආරම්භ වෙලා දැන් ඒක මාල් සම්බන්ධ. භාවනා කරන්නේ විශේෂ මෛත්‍රී භාවනා කරනවා. මසාස්ක සම්භව වීම සුසු නැහැ නේද මට තීරණය නැහැ නේද කියලා මට හිතෙනවා ස්වාමීන් නෑ මට කියන්න තියෙන්නේ මස්මාළු වලින් තොරව හෝල්සම් ෆුඩ් කියලා දෙයක් ලෝකේ තියෙනවා මොනවද තියෙන්නේ නැත්නම් වෙජිටබල්ස් හදන්න ගොවියා කුඹුරුවට කරනකොට එතකොට කොහොමද වැඩ පිළිවෙල? එතකොට ඔය ভেජිටබල්ස් කියලා කියන්නේ නැචරල් ග්‍රෝත් එකක්ද? අන්න ෆුල් ඉන්ටෙන්සිව් ඇග්රිකල්චර් එකෙන් ගන්න ගියාම එතන සිදුවෙන සමූල ඝාතනය ගැන මොකද කියන්නේ? ඒක හෝල්සම්ද? ඕගනික් කන්ට්‍රෝල් ඉක්වේෂන් එක නෑ ඒක ඉතින් අර එහෙම වැද්දන්ගේ තිබුණ ක්‍රමේ හරි කැලිය තුන්දක් කඩාගත්තා කිසිම වෙවිලක් නැතුව ගියා. අද සිවිලයිස්ඩ් වර්ල්ඩ් එකේ හුදුවට කල්පනා කරමන්ට හෝල්සම් ෆුඩ් කියලා එකක් ගන්න පුළුවන්. ඒකට තියෙන හොඳ ආටිකල් එකක් මේ ඥානපෝනික හඳුරු Power of Mindfulness කියන පොත කියලා තියෙනවා. ඒ ලියපු කතුතුමා විසිනා මේ ආහාර ප්‍රතිවිද පිළිබඳව four nutrients කියලා සාම එසේ එකක්. මයි Power of Mindfulness වගේ එකක්. මම මේක සම්බන්ධ ලියපු හොඳ පොත. මොකද මම අවුරුදු 30ක් වෙජිටේරියන්. ඒකට මම කවදාවත් ප්‍රොෆෙස් කරන්නේ නැහැ. ඉතින් වෙන්නේ මගේ වාසනාවට මට ගිය තැනට හම් වෙන නිසා මස්මාල් කියනවා මගේ නම් මට ඒක දිනවා හොඳයි. මස්මාල් මගේ තරහකුත් නෑ මට කාට හොඳට දිරවනවා කිසි ප්‍රශ්නයක් නෑ. මම හැබැයි සාමාන්‍යයෙන් අයින් කරගෙන ඉන්න මොකද යන් කරන මට ඔප්ෂන් එක හම් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා ගෝවියෙක් ගොවියගේ නගුලයට කැඩෙන පණු ප්‍රමාණය කිමිකල්ස් පැත්තක දාන්න. නැතුව ওই growth එකක් එන්නේ. ඊට පස්සේ ඔය හදන කේමෙන් දැන් කියන ක්‍රමයේ හැටියට ඔය කෙමිකල්ස් පාවිච්චි කළාගෙන ඒක කරුවට පස්සේ මොකද උනේ ඇමරිකාවේ වීට් බෙල්ට් එක. දැන් ඩස්ට් බෝල් එකක් වෙලා. ගන්නම දෙයක් නැහැ. මොකද මිනිස්සු සාරේ ගන්න ගියාම ආයෙ මේ මරලා ගත්තත් එකයි ලුඩු ගත්තත් ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ කන්න නැතුව ඉන්න බැරි නිසා කනවා විෂ. කණ්ඩ ජීවත් වෙන්න එපා. ජීවත් වීම සඳහා කාවට කරන්නේ ඒක කරන්න වෙනවනේ. අණ්ඩ ජීවත් වෙන එක නම් මට රැයට දිනන එකට පාටියක් කියනවා හෙට උදේ බ්‍රෙක්ෆාස්ට් එකට පාටියක් කියනවා ලන්ච් ඕවා තමයි දවසේම කල්පනා කරන්නේ. ඒ මනුස්සයා එළවලු කෑවත් නොවා කෑවත් ඒ මනුස්සයා මේ ජීවිතේ කන කෙනෙක්. මොන සර්වඥාන්ති මත්මාර වැළඳුවා කියලා පිළිගන්නවා. නෑ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කියවන්නේ විනය පිටකයේ හතර පොලක විතර සඳහන් වෙනවා පිච්ච සිද්ධි. මේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන නිසා මම කිසිසේත්ම මස්මාඩු කරනට පක්ෂයක්මයි කතා කරන්නේ නෙවෙයි. මොකද මේ වගේ මේ ට්‍රිවියල් ඉෂුස් අරගෙන අපේ ජීවිතේ වටිනා කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනට නිවන් දකින්න බෑනේ ඉන්න කන්නම් කරන්න වෙන්නේ කාගාරි බත් වේලක් කන්න කියලා හිතන කන්න. ඇත්තටම survival of the fittest. ඒ බත් වේල මම නැත්තම් වෙන කවුරුහරි කනවා. මේක කාල භාවනා කරුවොත් විතරයි නයිවන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන් වෙනින් අපි කරන වැඩක් කිව්වොත් අනිකා මොන කරන්නේ මේ බඩ ගන්නවට කනවා. ඊට පස්සේ වැඩේ කරනවා මිසක කාලා කන රෝගීට විඳන් කරනවා නම්. ඒ කියන්නේ මේ කාලේ තනිසුමේ ඉතින් බුදුරජාණන්සේ ඌල්ලනවා. ඒ නිසා ආහාර පිළිබඳව ওই ගුරුම ස්වාමීන් වහන්සේ මම මේ ගුරුමින් දැදි දුන්නා රෙගියුලේෂන් එකක් ප්‍රශ්නයක් අහලා. ওই ප්‍රශ්නේමයි. අපි මොකද මෛත්‍රී භාවනා කරනකොට මස්මාල් ගහර කමන්නේ. ඒ සංකේත වෙජිටේරියන් නෙවෙයි සානේසස් බස්පල් වරඳනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ වගේ මේ සර්වඥතා ඥානෙ ඇති වෙච්ච කෙනෙක් මේ වගේ දේවල් වලට ඉතර වෙලා යනවා. උන්වහන්සේ ලෝකේ බාහනේ දුක්ඛ සත්‍ය දුක නැති කිරීමත් උගන්වන්නට මිස ඔව්ව උගන්වන්නේ ඒ නිසා ඔය යෝජනාවාගේ දේවදත්තකි. දන්නවනේ කතාවනේ. සංඝයා වහන්සේ නම දිව්‍ය අධිකෙක් මස්මලු නොකැයි. උන්වහන්සේ නෑනේ ඒක එයාගේ පුද්ගලික තීන්දුවට කියන්නේ උඹයි මමයි තීන්දුව කරන්න ඕනේ නෑ. එනිසා මේ වගේ දේවල් වගේ දැනගන්න නොකා බැරි නිසා කන්නවා. කන්නේ කාගේ හරි වේලක් කියලා වගේ තමයි හිතන්නේ තියෙන්නේ. කාගේරි බත් එකක් අපි යන්නේ මේ ඉඳගෙන ඉන්නේ කාගේරි තැනක. මේ ඇඳගෙන ඉන්නේ කවුරුත් දීපු දේවල්. සංඝයන්නයි කියක පැහැදිලිම ඇත්තනේ. හරි ඊගාන කණ ඉගෙන කරන්නේ. ගියේ කුමක් හිතන්න තියෙන්නේ කන්නේ බඩගින්නේ නෙවෙයි නිසා ඕකෙන් යේසුස් වහන්සේ කියලා කියන්නේ ඔබ කන දෙයින් ඔබ පිරිසුදු වෙනවා නෙවෙයි. කටින් ඇතුළට දාන දෙනීම පිළිසු මේ කටින් පිට වෙන එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද කටින් පිට වෙනවා කියන්නේ. මස්මාළු කන්නේ කට්ටියගේ හරි සරයි වචන. ඒ අහිංසා ව්‍යාපාරය ගැන කතා කරන වචන පොඩ්ඩක් බලන්න. මොන තරම් ද්වේෂින්ද කතා කරන්නේ කියන්නේ. ඒක ට්විස්ට් කරගත්තට පස්සේ මස්මාළු කණායි වෙන්නේ දාමරිතු වගේ අඟුලි මාල්ලා වගේ. අහන්න බලන්න පලාමිටියක් අපිට ගන්න පුළුවන්ද කියලා වකු කොකුපම් පිටර නැතු. කෝටි ගාන කොකුපම් පිටර තියෙන සමයක් කොමලවල කන. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලදී හොඳ මධ්‍යස්ථව කල්පනා කර බලුවොත් අපි ඇත්තට පව් කරලා නෙවෙයි මේ දුක් විඳින්නේ පව් කරනවා කියලා හිතන. ඒකයි සොරි කියන්නේ. අපි හරියට මේ අපි කරන්නේ නැති අචේතනිකව කරන තේරම අපේ මල්ලේ දාගෙන කොට්ටෙට ගෙනියලා කල්පනා කරනවා අනේ සතුන් මරනවා ජීවිතේ මගේ අතින් හොරකම් සිද්ධ වුණා කාමී වර්ධවල හැසිරෙනවා කියලා. ඇත්තම මේ හොඳට සාධාරණ කරගන්න අපි සතුන් මැරීම සැලසුම් සාගතව කරන්න තරම් අපි ග්ලීච්ච නෑනේ. සතුන් මැරෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අපි ජීවත් වෙන්නේ මේ ජීවිත පරිසරයක ආරයකදී මම කාල ජීවත් වෙනකොට කියන්නේ සබයි ලොක් පිටක් තමයි. ඒ වගේම හොරකම් කරන්නේ නැහැ කියන්න බෑ. රාජිනිස් කියන මනුස්සගෙන කඩේට ගිහිල්ලා බඩුවක මිල දැකලා මේක දෙන බඩුවට වැඩිය මේක ලාභයි කියලා හිතනවා මේ බඩුව ගැනීම හොරකමක් නේ. මම දෙනවට වැඩිය මට හම්බෙන බව දැනගෙන ඒක ගන්නකොට ඒක ඉකොනොමික් විතරක් නෑ. මේ වගේ කල්පනා කරලා බලන මිසක් අපි මේ මේ පොඩි දේවල් දාගත්තොත් ඔළුවට එනම ඒ ඇති අපි අර වුණ කරපු නැති නිසා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒවට නියම තැන දෙන්න. විනිශ්චයකට යන්නත් එපා. මොකද අපිට සාර්වජනික තාක්ෂණය නෑ. අපි බලන්න ඕනේ මේක අතරමැදි හිත පුළුවන් තරම් ඍජුව තියාගන්න. කුඳුවර බලක්සයිතු තියාන එnde එnde එnde එnde මේ කරන දේවල් දැක දැක දැන දැන කරනවා. සචේතනික දේවල් මේමයි අචේතනික දේවල් මේමයි කියලා වෙන් කරපු දවසේ අපිට හරි සතුටක් ඇති වෙනවා. අපි අම්මලා තාත්තලාවත් කරපුවත් නැති තැනක මම දැන් අද ඉන්නේ. ගුරුවරයෙකුටවත් පෙන්වන්න බැරි තැනක මම අද ඉන්නේ. මොකද දේවල් පිළිබඳ පූර්ව නිගමන නැහැ. සම්පූර්ණ සතියෙන් බලලා මේ දේ මම යකින් හිතලා නෙවෙයි ඉන්නේ මේ දේ හිතලා වුණා කියලා දැනගෙන හිතන වෙච්ච දේ නම් දඬුවම් ගන්නට කරන්න කියන්නේ මේක හැකියි මම තාක්ෂණික කයින් කරනවා කයින් කරන්න කරන්න වග වෙන ගතියක් කරනවා තමන්ගේ හැසිරීමට වග වෙන ගතියක් එනවා කවුරුත් ඇවිල්ලා අසේ මේ අසාධාරණ බැන්නක් ගැවුවොත් ප්‍රශ්නයක් නැහැ ඉතින් ගන්න ඒ මනසට පැටලිලා මම මේ දේ කරන්නේ නැහැ මරුම් කාවත් කරලා නැහැ වෙන දෙන්නේ සින්සයි මම මේ උත්තමනාපකම් කරගන්න එපා අදිෂ්ඨාන කරගන්න මම මේ අද කරන දාන ආදී පින්කම් නිසා මට ඉස්සරහට මේ වගේවත් ප්‍රශ්නයකට මේ වගේ අවුලකටවත් හිත ගන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳේවා. මම කරන්න පුළුවන් තරම් සතිය ජීවත් වෙනවා කියලා කියන්නේ. මම හිතන්නේ මම උත්තරයක් දුන්නයි කියලා මම මේ කිව්වේ මේ ප්‍රශ්නේ විග්‍රහ කරගන්න හැටි. උත්තර තමයි මේ වන්තාරේ තියෙන ඔක්කොම ප්‍රශ්නට උත්තර නැහැ. අපිට තියෙන හම්බෙච්ච ඉඩපාඩුවේ ඉඩපාඩුවේ සත්‍ය ආදී ධර්ම පිටුම කරගන්න. පමණක් නෑ. විනාඩි 10ක් වැඩිපුර අරගෙන කියනවා. එනිසා අපි විනාඩි 20ක් කිහිල්ලා සැයකට වාඩි වෙනවා විතර. සතු විනාඩි 20 මදි. නමුත් මේ කාලය සීමාව නිසා ඊට පස්සේ පැය තුනමාර හතරමාර වෙනකන් අපි භාවනා කරලා හතරමාර පහ රෙස්ට් එකක් අරගෙන පහට එක තුනම ගන්නකට.